ඔව් මෙතන මේ මේ ප්‍රශ්නයක් අහලා තිනවා මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සම්පූර්ණයෙන්ම ඒ ප්‍රාණඝාත වලින් සියල්ලගෙන්ම දානුකම්පාවෙන් සියලු ප්‍රාණීන්ගෙන් අයින් වෙලා පරපණ නසනයෙන් අයින් වෙලා ඉන්නේ රහතන් වහන්සේ නේද මේ ඒකෙන් ඒ ශික්ෂාපදේ කැඩෙන්නේ නැත්තේ. ඔව් රහතන් වහන්සේටම තමයි ඒක ඊට පස්සේ අපට අයිති වෙන්නේ පාණාතිපාතා පටිවිරෝධී සීලය නේද කියලා තහනවා. ඒකත් හරි. එතකොට එසේනම් පංචශීල සමාදන් වීමේදී අපි පාණාතිපාතා පටිවිරෝධීයි කීම නිවැරදිද? ඔව් ඒකම තමයි තියෙන්නේ. හැබැයි එකම දෙයකින් මේක සාමාන්‍යයෙන් ඉතින් ඔය සම්මුතියේ කියනකොට මේ අර අර ටික කියනවා. ඉතින් ඒක සාමාන්‍ය හැමෝම ඒක දන්නෙත් නෑනේ. සාමාන්‍ය තියෙන ශික්ෂාපදේ කියනවා. තමන් ඒක ඉතින් පොඩ්ඩක් දැනගෙන නැත්නම් එතනට ගිහිල්ලා හාමුදුරන්ට කියන්න එපා. හාමුදුරනේ ඕක නෙමෙයි කියන්න ඕනේ මේකයි කියන්න ඕනේ කියලා. ඔව් එහෙමනේ අපේ කට්ටිය කරන්නේ නේ. ඔව්. හාමුදුරනේ ඕක වැරදි. ඕක නෙමෙයි හරියක මේකයි කියලා කියන්නේ නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ මාර්ගේ වඩා ගන්න. එච්චරයි තියෙන්නේ මේකේ. මොකද මේ ඔක්කොම තියෙන්නේ කෑ ගහලා කියන එකක් නෙමෙයි. තමන්ගේ හදවතින් හිතට එකඟ කරන වැඩපිළිවෙලක් තියෙන්නේ. මොකද කෑ ගහලා කිව්වා කියලා මොකක්වත් අලුතෙන් වැඩි වෙනව නෙමෙයිනේ. තම කතාව. ඒ හින්දා තම තමන් ඒක පොඩ්ඩක් බලන්න. පසුගිය දිනක මට කෙටි ආහාරයක් ලැබුණා. එය කන අවස්ථාවේදී එහි රසය දැනුණා. එය දුන් තැනැත්තිය ඒක රසද හොඳද මොනවද අඩුපාඩු ඇසුවා. මම නිරුත්තර වුණා. මගේ අඩුපාඩු පහදා දෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ මම කොහොමද මේකට උත්තර දෙන්නේ කොහොම නිරුත්තර වුණේ ඇයි කියලා තියෙන්න ඕන. ආ නෑ නෑ දැන් මේ නිරුත්තර වුණේ ඇයි කියන එක ඉතින් කියනක මට දැන් මොකක් හන්දද එක්ක රස වැඩිකම හන්ද නිරුත්තර වුණාද නැත්නම් මෙලෝ රහක් නැති හන්ද නිරුත්තර වුණාද මොකක් නෑ දැන් මේ එක්ක මේ කවුද එව්වේ මිස් දෙව්වේ ආ අන්න අනේ කියන්නෝ ගෙලින් මයික් එක දෙන්නකෝ ආ රස දැනුණා ඕ රස ඕ මේකේ තියෙනවා රස දැනුණා කියන එක තියෙනවා ඊට පස්සේ ආහන රසද කියලා ඕ රස දැනුණා සර් මට ඔව් එතනින් එහාට මම ඒ අර ඒ රසයි කියලා හිතිලා ඒක එහෙම කෑවා. ඔව්. දැන් එයා අහන්නේ රසද කියලා. එයා අහනවා රසද කියපුවම මම රසයි කිව්වා. ඔව්. හොඳද මොනවද අඩුපාඩු කියපුවම මට අඩුපාඩුවක් කියන්න තිබුණේ නැහැ. ඔය අඩුපාඩුවක් නැහැ. ඉතින් රස දැනෙනවා. මේ ඔව්. දැන් එයා අහන්නේ ඒක ඊට වඩා හොඳට හදන්න මොනවද අඩුපාඩු කියලා. ඒක හදලා ගෙනවම බලන්න ඕන. ඉතින් ඒක නිසා මේ <coughs> ඒක දැන් බලන්න බෑනේ. දැන් ඊළඟ දවසේ කොහොම හදලාගෙන ඉන්නේ දන්නේ නැහැ. ඔව් මං කිව්වා මට හෙට හදලා ඉන්නේ කොමුදුනේ අද දැන්. දැන් හෙට හදලා එන එක හරි දැනගන්න ක්‍රමයක් නැහැනේ. දැන් හෙට කනකොට අහන්න ඕනේ. දැන් හෙට ගෙනාවට පස්සේ කියනවා කියමුකෝ. එතකොට කියන්න ඕනේ අද ඒක ඊයේක ඊයේක ඒ රස තිබ්බා. අද අද මේ රස තියෙනවා. දෙකෙන් කෝකද? දෙකේම රස තියෙනවා. ඕන්න. මොකද මම මම කනකොට ඇත්තටම ඒක කනවා මිසක්කා මේක මගේ රහට තියෙනවද කට දනවා වැඩිද ඒව හොයන්න යන්නේ නැහැ මම. හරි හරි. දැන් වැඩි දිනේ. දැන් අපේ කතාව වෙනයි. මේ අහන කෙනා අහන්නේ අනේ මම ගෙනාපු එක හොඳද? මොකද අඩුපාඩුවක් තියෙනවද? කන්න පුළුවන්ද? ඒකනේ අහන්නේ. දැන් අපිට හැකියාව තියෙන්න ඕනේ ඒක තලු මරන්න නැතුව කියන්න. නෑ හොඳයි. ආ හොඳට හදලා තියෙනවා. ඉතින් එච්චරයි. ඉතින් හොඳයි කිව්වයි කියලා. දැන් මේක මේ මේ කන්න පුළුවන් විදිහට තියෙනවා. ඕ කන්න පුළුවන් විදිහට හොඳට තියෙනවා. ඉතින් මේක කන්න පුළුවන් ඇත්තටම. එහෙම කිව්වා කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් මේ මෙහෙමයි දැන් ඔබතුමී මේකට උත්තරයක් නොදී ඉන්නත් එපා. රසයි කියලා. ඔව් ඉතින් මනුස්සයා. අන්න ඒ මනුස්සයා හරි ප්‍රසාද හිතකින් වෙන්න පුළුවන් නේ අරක ගෙනල්ලා දෙන්නේ. නේද? දැන් අපි හිතමුකෝ ස්වාමින් වහන්සේලාට කවුරු හරි දානක් දීලා ඔම ආම්දුනේ රසද? නෑ ඉතින් උපේක්ඛා කිව්වොත් එහෙම. මේක ඒක ස්වාමින් වහන්සේ දන්නා උපේක්ඛා කියලා අර මනුස්සයර කියන්නේ. හොඳයි ප්‍රණීතයෙන් හදලා තිනවා. ඒ මනුස්සයට ප්‍රසාද හිත පහළ වෙනවනේ එතකොට. අනේ මට උන්වහන්සේලාට සුදුසු විදියට ආහාරයක් දෙන්න පුළුවන් වුණානේ කියලා. නෑ ප්‍රණීතයි කියන්නේ මන්ට මෙහෙමයි. දැන් ඒක තියෙන ස්වභාවයෙන් ඒ විදිහට දැනෙන එකට තමයි ප්‍රණීතයි කියන්නේ. දැන් තිත් එක තිත්ත විදියට, ලුණු එක ලුණු විදියට. දැන් ඒක අපිට කටට දැන් ලුණු පොල් කට්ට හැල්ලුව ප්‍රණීත වෙන්නේ නැහැ ලුණුයි කියලා. ඒක කන්න බුලම් ප්‍රමාණයකට තියෙනවා. දැන් ඒකත් එක්ක ප්‍රණීතයත් එක්ක අරගෙන දැන් ඇත්තටම උතන ප්‍රණීතයි කියන එකේ ලොකු අර්ථයකුත් තියෙනවා. මොකද්ද? ඒ ආහාරය පිළිබඳව මාත්‍රයක්වත් රාග දේශ මොහ හටගත්තේ නැතුව අවිද්‍යාවෙන් තොරව පරිහරණය කළ රාගෙන් දේශයෙන් මොහෙන් නිදහස් වෙන්න පුළුවන් වුණා නම් එයම ශාන්තයි එයම ප්‍රණීතයි. එතරම් තියෙන ප්‍රණීතයි. ඒ මොකද අරවෑ ඇලිච්ච ගැටිච්ච මැරිච්ච නැති ප්‍රණීතත්වයක් දැක්කා. ලැබුවා. රාගයෙන් දේශයෙන් මොහෙන් නිදස්ස. ඒ වගේම ඒ රසයේ තියෙන එක ඒ විදිහටම දැනෙනවා. මේක දැනෙන්නේ බෑ. දැනෙන්නේ නැති වෙන විදියක් නෑ. හරි. මේක තව ප්‍රශ්නයක් අහලා තිනවා. මේකත් ඔබතුමී ගමු. එකම අකුරු ඉන්නේ. කකුල් දෙකම දන හිස්සෙන් පහළ හිරිවැටි හරියට කකුල් තියන්න බැරි අයෙකුට ධනේශයෙන් පහළ හිරිවැටි හරියට කකුල් දෙක තියන්න බැරි අයෙකුට හැකි හැම විටම උපස්ථාන කරනවා හරි ඇය කියනවා අනේ ඔයා මගේ කුසේ දරුවෙක් වෙලා උපදින්න ඕන කියලා අන්න නඩුවක් එවිට මා නිශ්ශබ්දව සිටිනවා මාගේ අභ්‍යන්තරයෙන් හැඟීමක් එනවා මා ආයේ මේ ලෝකෙට එන්න ඕනේ නැහැ මිදෙන්න ඕනයි කියලා. මේ නිවැරදිද? හරිය කියනවා. ඉතින් ඔයා මිදෙනවා. ඉතින් කට්ටිය හිතනවා මෙහෙන්න ඕනයි කියලා. ඉතින් කට්ටිය මෙහෙන්න ඕනයි කියලා හිතුවට ඉතින් අපි මිදෙනවා නම් මොකද කරන්නේ? බලෙන් එන්න බෑ. <laughs> අර අරකට අනුගත වෙලා වැඩේ කරන්න ගියොත් තමයි මොකක් හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. නමුත් ඉතින් තමන් ඒ පැත්තට ගනුදෙනු මේ කටයුතු කරන්නේ නැතුව මේකෙන් නිදහස් වෙලා යන තැනට වැඩ කටයුතු කරගෙන යනකොට නැත්නම් අපි හිතමු ලෝකේ ඉන්න ඔක්කොම අම්මලා කියන එක්කෙනෙක්වත් කොහක්වත් යන්න එපා ඔක්කොම අපේ කුසවල් වලම ඉපදේවා කියලා. දැන් ඕම කිව්වොත් එහෙම කාට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. දෙහිම් වෙන්නේ නැහැ. දැන් ඕන තැනක මේ අනන්තර සමානතර කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ඉල්ලනකොට දැන් අර ඉල්ලුමට සැපයුම කියලා තියෙන නිකන් අපි කියන්නේ. ඉතින් ඒ සැපයක් නැත්තම් ඉල්ලුවට වැඩක් නැහැ. වැඩක් වෙන්නේ නැහැ කොච්චර ඉල්ලුවා. ඉතින් අන්න ඒ වගේ අපි මේ ඒකටම අපි ගනුදෙනු හද හද. ඒ කියන්නේ මේ අවිද්‍යාපච්ච සංකාරයෙන් වැඩ පිළිලා කර කර යනකොට අන්න ඉතින් ඔය හරි කැරකිලා එයිද කියන්න දන්නේ නැහැ. අපිට කියන්න බෑනේ හරියටම කියන විදිහටම එයිද කියන්නත්. හැබැයි ඉතින් දැන් මේ දැන් මේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ ඇත්තටම ගත්තොත්. දැන් මේ මේ ඔබතුමිය සලකන කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ. ඔබතුමිය කවුරු හරි සලකන උපස්ථාන කරන කෙනෙක් ගැන නේද කියන්නේ. ඕ නෑ නෑ යාව කවුරුත් බලන්නේ නෑ ඔබතුමිය බලා ගන්නවා කරන්න පුළුවන් උදව්ව කරනවා. ඒක හරි. ඒතර මේක නා බනහපු කෙනෙක් නෙමෙයි නේද? ආ එතකොට මොකද වෙන්නේ? අර ඔබතුමිය අපි තෙල් ගාලා අත ගෑවනා. ඒක දකින්න එක ඒ කරන වැඩ. ඒ ටික එයා ආස්වාද කරගෙන ඉන්නවා. ඉතින් ඒ ටික ආස්වාද කරගෙන ඉන්න හින්දා එයා හිතනවා මට එහෙම සුවසේ ඉන්න ලැබෙන්න මෙවැන්නිම කෙනෙක් මට හම්බ වුණා හොඳයි කියලා හිතනවා. දෙයා ආස්වාදය ආදීන නිස්සන්නේ තතුසේ දැනගත්තේ නැති හන්දා. හැබැයි ඔබතුමිය බෙහෙත් කරත් බෙහෙත් නොකරත් එයා ජාති ජරා මරණ වලට උරුමකම් කියනවාමයි. ඒකෙන් ගැලවෙන්න බෑ. ලෙඩසුවේ ලෙඩ ආපු ලෙඩේ සුව වෙන එක වෙනම කතාවක්. නමුත් කවදාවත් මේ යාට මේ වෙතනින් ගැලවෙන්නම හම්බෙන්නේ නැහැ නේ මිස් කවදාවත්. කොහොමද එහෙම ගැලවෙන්නම හම්බෙන්නේ? කවදාකත් එහෙම ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒක ගැලවෙන්න හම්බෙන්නේ නැත්තේ අපේ මේ දැන් තියෙන ලෙඩේ හොඳ කරා කියලා. මැරකම හට ගන්න එකම ලෙඩේ ඕකද? දැන් ඔය කකුල් දෙකේ එකක් විතරයිනේ. අපි දන්නේ නැති කොහොමද තව මොන ලෙඩේ හැදෙන්න තියෙනවද කියලා. දැන් ඌට වඩා ලොකු ලෙඩක් හටගත්තොත් ඒ ලෙඩේ සමහරලාට ඔබතුමියට උදව් කරන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. තමයි ඌට වඩා පොඩි ලෙඩක් හැදෙනවා. ඒකට ඔබතුමියගේ උදව් ඕනේ නැති වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නේද? ඉතින් අපිට උදව්වක් ලැබෙන එක එකක් ඒක පෙරට කරන ලදාලෝභය හන්ද ලැබෙනවා. ඒකත් එක්ක මේ ඇලි ගලි යන්නේක අර කෙනාට තේරෙන්නේ නැති හන්ද එයා එහෙම හිතනවා. ඉතින් ඔබතුමිය ගන්නවා නෑ මේකට මට කරන්න පුළුවන් උදව්ව මම කරා. අන්න එයාට එතකොට මෙන්න මේ මේ මම මම මේ අත්බවතාව වාගේ ළඟ ඉපදුනත් වැඩක් නැහැ. ඔයාට මේකෙන් ගැලවෙන්න තියෙන්නේ ජරා මරණ වලින් ගැලවෙන්න තියෙන්නේ මේ බණ දාමක් ආගෙන අන්නේ. ඊට පිනක් දාම් පිනක් හරි කරගෙන මෙන්න මෙතනින් සද්ධර්මයක් අවබෝධ කරගන්න එදාට තමයි ඔය ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා ඔය සාත්තුක කරන ගමන්ම ඔන්න පොඩ්ඩක් පොඩි ඉන්ජෙක්ෂන් එකක් දීලා වැඩේ පටන් ගත්තා නම් ඔව් අන්න හැඩේ ටිකක් ගැලවෙන පැත්තට නම් දීලි වෙයි එතකොට. අර එකපාරටම නැතුව. ඔව් ප්‍රති එතකොට නැත්නම් ඔබතුමියා මෙයා මෙතනින් මේ මට මේ බේත් කරන එකට කරදරේද කොහොමද මේ එකක් කියන්නේ කියලා එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැතුව පොඩ්ඩක්. ආ. අන්න මයික් එක දෙන්න මම නැත්තම්. මහත්මයා අර ආහාර වර්ග අපිට දැන් කියවනේ පෙර පෙරවරු ආහාර එතකොට පසු ආහාර සහ රාත්‍රී ආහාර කියලා දැන් මම ඒ කිව්වේ මහත්මයා අදහසක් හොඳේ ඒක අපි අපි දැන් ඇත්තට ගන්නකොට දැන් අපි දැන් පරිහරණය කරනකොට මේ මේ විකාල භෝජන කියන එකට අයිතිනවනේ දැන් අපි එතකොට ආහාර වේල් තුනක් ගන්න ගත්තන් පස්සේ තව එකකට යන්න එපා නොගත යුතුද නැත්නම් අපි කිමු දැන් ඊට අමතරව අපි ඒ අතරතුර අපි ආහාර වර්ග ගන්නවනේ ගොඩක් ඇත්තටම අපි ඒ මොනවා ඒ කනවා ඒව තමයි අපි ප්‍රධාන වශයෙන් නවතින්න ඕනේ ඒවා ටිකක් තියෙනවා මොකද දැන් අර අපි ඒ කියන්නේ දැන් අපි නිකන් අර ආසාදයට කන්නේ දැන් ඒ බඩගින්නට නෙමෙයිනේ බඩගින්නට නෙමෙයි අන්න ඒවා දැන් ඒක ඒක ඇත්තටම බඩගින්න බඩගින්න ඒ තුනේ අමතරව ගන්න හැම එකක්ම අපි අතහරින්න උත්සාහ කරනවා ඒක කොහොමත් අයින් වෙනවා ටික ටික අයින් වෙයි දැන් සමහරලාට අපි හිතමු ගොඩාක් ටයර්ඩ් වෙලා ඉන්න වෙලාවක මොකක් හරි පොඩි අපි හිතමු දැන් හවස් වරුවකට ඒක බඩිස් ගෙඩියක් කෑවා හරි නමුත් ඒකත් අපි ප්‍රත්‍යක්ෂ කරලා හැබැයි ටික කාලයක් යනකොට ඉතින් ටික ටික ටික ටික ටික තමයි මේක පුරු වෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් උදේ කෑවා. දවල් කෑවේ නැතුව හින්දා සමහරලාට හවස වෙනකොට පොඩි බඩගින්නක් කියලා කෑවා කියන්නේ මේ ඔක්කොම මම කතා කරන්නේ ගිහි ගතේ කට්ටියක් ගැනනේ අපි කතා කරේ වැඩිපුර. එතකොට හැබැයි අපි අර ආසාදේ උදෙසා හොය හොය කන්න යන එක ටිකක් සසර ගමට ආහාර හැදෙන එකක් නේ. අර ප්‍රධාන වේ කතාව නැතුව. දැන් අතර මේ මේ මේක දාලා තියෙන බුදුහාම දැන් දැන් ඔය විදිහට අපි හිතමුකෝ නිකන් ඉන්න ගමන් කඩල ගොට්ටක් කනවා. ඒකටත් ප්‍රත්‍යක්ෂා කරනවා. දැන් ඒතකොට ඔහොම ඔහොම කියොත් මිනිහෙක්ගේ නෑ මම ඩ්‍රින්ක් එක ගන්නෙත් ප්‍රත්‍යක්ෂා කරලා කියයි. දැන් ඒතකොට මොකක්ද දෙන උත්තරේ? ප්‍රධාන ප්‍රත්‍යක්ෂා දෙන ප්‍රධාන ආහාර සුනට. කියන්නේ අපි ගිහි කෙනෙක් කියලා අපි ගමු. ගිහි කෙනෙක් ගන්න නම් ප්‍රධාන ආහාර කොහොමද? අපි ස්වාමීන් වහන්සේලා අපි හිතමු ගන්න එක එක ආහාරය කියලා. ඒක උන්වහන්සේ කැමති නේද? එක ආහාරයක ඒක හරි ප්‍රත්‍යක්ෂා කරනවා. ඔව් තුන්දෙන ඒක තමයි දැන් මම කිව්වේ දැන් අපි දැන් තෘෂ්ණාවෙන් නොගැනීම කියලා ගත්තොත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඒකට මම ඉතින් මම ওই රමණ ඩ්‍රින්ක් එක දාන්නේ එහෙම තෘෂ්ණාවෙන් නෙමෙයි කියලා කියයි. නේ. හැබැයි වාක්‍ය ඇතුලේ තියෙනවනේ තෘෂ්ණාව එනවද නැද්ද කියලා. මොකද කියන්නේ? පුරාණංච වේදනාව යටපත් කරගෙන නවංච වේදනා නූපදවා ගැනීමට කාමයේ පිණිසන මේ මදයේ පිණිසනේ විසුතුරු වීමනේ හැඩ වැඩ වීමනේ ඒ කන්ඩිෂන් ඔක්කොට ඔක්කොගෙම අවුට් නේද අර අරක අරම බොනේ ආන් ඒ වගේ අර ඒක ඇතුලේ තියෙන කන්ඩිෂන් ටිකක් දාලා බුදුහාමර පෙන්වන්නේ ඒ වෑන් මොකද වෙන්න ඕනේ කියන්නේ ඒ ඒවල් අපි අන්න ඒවට යටත් වෙලා ඒව ඒ අනුව නෙමෙයි කටයුතු කරන්න කියන එක දැනගෙන ගත්තනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක එකපාරටම හැම එකක්ම මේ නතර කරන්න පුළුවන් වෙනව නෙමෙයි මාත්‍රා. ඉතින් ඒක හැබැයි අපි ඒක දැන් මම කියන්නේ අපි දැන් කොතනින් හරි මේක පටන් ගන්න එපා. ටිකෙන් ටික හරි. දැන් සමහර වෙලාවට එනවා මෙහෙම. බත් පිඟාන ගන්නවා. අරගෙන ප්‍රත්‍යවේක්ෂා මතක් වෙන්නේ කන්න ගන්නවා. භාගයක් යනකොට තමයි මතක් වෙන්නේ. දැන් මොකද කරන්නේ එතකොට? එතින්දි කරනවා. දැන් භාගයක් කරනකොට තමයි මතක් වුනේ. දැන් මොකද කරන්නේ? ඒ වෙලාවයි කරනවා. ආන්න නැත්තම් මොකද හිතෙන්නේ? මතක් වෙච්ච නැති එක මේකත් කාලා දාන ඕන ඔහෙ. දැන් එහෙමත් පුළුවන් ඕන නා. හරිද? දැන් එහෙමත් පුළුවන් නේ ඕන නා. මට මුලින් මතක් වුණේ නැහැ. එහෙනම් ඔන්නේ දැන් ටිකක් භාගයක් ආපු එක ඉතුරු ටිකක් කාලා දානවා. හැබැයි අර භාගේ හරි. අපි හිතමු ඔහොම කාලා කාලා අන්තිම කටේ මතක් වුණේ. අපි නිකන් හිතමුකෝ කෙනෙක්ට. හරි. ඒකට හරි કૃષ્ණාවෙන් තොරව කෑවොත් අංශු මාත්‍රයක් හරි නිවන් පැත්තටනේ. අර අන්තිම කට වෙන්න පුළුවන්. කමක් නැහැ. කොතනින් හරි වැඩේ පටන් ගන්න ඕනේ. මේ දැන් බයිසිකලේ පදින්න පුරුදු වෙන නම් මුලින් බයිසිකලේ අතට ගන්න එපා. බයිසිකලේ ගේ මුල්ලේ හේතු කරලා පුරුදු වෙන්න බෑනේ. බයිසිකලේ අතට ගන්න ඕනේ. අරගෙන තමයි පුරුදු වෙනකොට වැටෙනවා. වැටි වැටි ආයෙ පුරුදු වෙනවා. වැටෙනවා. සමහරට මතක නැහැ. සමහරලාට මුළු වේල කාලේ ඉවරලත් මතක නැහැ. කාලත් වෙලා අත හොදනකොට මතක් වෙන්නේ අපි ප්‍රත්‍යක්ෂ කරේ නැහැ නේද? අන්න දැන් ආය ඒක ඒක වැරදුන බව සිහි වෙනවනේ දැන්. අන්න ඊට පස්සේ ආයි ඕකේ නේද? ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික තමයි හුරු කරන්න වෙන්නේ. මොකද හේතුව අපි සංසාරය පුරාවට හුරු කරලා තින්නේ හරියට කන්න නෙමෙයි. මම ඒකනේ දැන් පෙන්වන්නේ. ලෞතුරා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා පෙන්නනකම් අපිට තේරෙන්නේ නැහැ කන විදිය. අපි කන්නේ වැරදියට. එතකොට ඉතින් අනන්ත සංසාරය පුරාට වැරදිට කාලා කාලා එක දවසෙන් බණ අහලා හරියට කන්න එහෙම වෙන්නේ නැහැ. ආයි අරක යනවා ටිකක්. ගිහින් ඉතින් හරි ගැස්සි ගැස්සි තමයි එන්නේ. අන්න බඩගින්නට කන එක වෙනයි තෘෂ්ණාවෙන් කන එක ආසාවෙන් කන තෘෂ්ණාවෙන් කන එක වෙනයි. ඔව්. දැන් වැඩේ තියෙන්නේ තෘෂ්ණාව ආහාරේ නැහැ. තෘෂ්ණාව ආහාරේ නෑ බඩගින්න තෘෂ්ණාවේ නෑ මම කියන්නේ තේරෙනවද තෘෂ්ණාව ආහාරේ නෑ බඩගින්න තෘෂ්ණාවේ නෑ දැන් අපි මොකද කරන්නේ මේ දෙක ක්‍රොස් කර ගන්නවා දැන් බඩගින්නට ආහාර වෙනකොට තෘෂ්ණාවක් ගන්නවා දැන් තෘෂ්ණාව නෑ බඩගින්නට හැබැයි බඩගින්නට ආහාරය තියෙනවා අර අපිට මෙහෙම දුන්නොත් මේ පැත්තෙන් බඩගින්නයි මේ පැත්තෙන් තෘෂ්ණාවයි ආහාරයි දාලා අර යා කරන්න දෙනවා ඉරි. අර පොඩි ළමයින්ට දෙන එකේ දෙකේ ළමයින්ට. දැන් බඩගින්නට දෙනවා යා කරන්න මේ පැත්තෙන් අර පැත්තේ දිනවා තෘෂ්ණාවයි ආහාරයි ඔහොම තියෙනවා එක එක ඒවා. දැන් අපි මොකකට යා කරයිද? දැන් ඒ කියන්නේ ඉර යන්නේ නැහැ නේ තෘෂ්ණාවට. ඉර යන්නේ බඩගින්නට. ඒක තමයි ඇත්ත කතාව. සත්‍ය කතාවේ බඩගින්නට ආහාරයක් ඕන තමයි අනිවාර්යයෙන්. ඒකනේ. ඒ වගේ ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික හුරු වෙන්න ඉතින් හුරු වෙන්න කියන්නේ පටන් ගන්න වෙනවා. පටන් ගන්න නැතුව ඉතින් මේක කරන්න හැකියාවකුත් නෑනේ කවදාක කොතනින් හරි පටන් ගන්න ඕනේ ඒකයි. පටන් ගන්න තැනින් ඉතින් කොහොම හරි පටන් අරගෙන අපි මේක වැඩේ ඉවර කරගෙන යන්න වෙනවා ඉතින්. හරි. අපි යමු අද අපේ ඊළඟ සූත්‍රයට හැමෝම දන්න සූත්‍රයක් කරන්නේ ජීවිතේ වැඩිපුරම කියවපු සූත්‍රයක් වැඩිම කාල සමාහට කියලා තියෙන සූත්‍රයක් එින්ද අරගෙන එකින් එක එකින් එක විස්තර කරගෙන යන්න. නේද? සාමාන්‍යයෙන් ඔය තුන් සූත්‍රය අරුණාම බොහෝ විට හැමෝම දන්න සූත්‍රයක් මේක. අනිත් ඒවා වගේ නෙමෙයි. දැන් අපි හිතමු සත්‍ය විභංග සූත්‍රය දන්නවද කියලා ඇහුවොත් එහෙම නැහැ. ගොඩක් අය. නේද? තුන් සූත්‍රය ඇහුවොත් හැමෝම දන්නවා. සාමාන්‍යයෙන් දන්නවා. ඒ වගේ අපි හිතමු වෙන මොකක් හරි එකක් ඇහුවොත් එකපාරටම දන්නේ නැහැ. හැබැයි දැන් ගිරිමානන්ද සූත්‍රය කිව්වහම ආ දැන් ගිරිමානන්ද අපි සූත්‍රය කියලා කිව්වට ගිරිමානන්ද අපි දන්නේ පිරිත කියලා. එහෙමත් කියනවනේ ගිරිමානන්ද පිරිත කියලා. ගිරිමානන්ද සූත්‍රය කිව්වොත් ගිරිමානන්ද පිරිත කිව්වත් දෙකම එකයි. දෙකක් නෙමෙයි තියෙන්නේ දෙකම එකයි. හරි. මේ සූත්‍රය සාමාන්‍යයෙන් මේ කියලා තිනවද ඔයගොල්ලෝ? අඩු ගන්න එකපාරක් හරි. ආ. රතන දු ඒ වගේ දැන් ඒ වගේ සාමාන්‍යයෙන් කියවලා තියෙනවා මේ සූත්‍රය නේද? හරි. මොනවටද කියෙව්වේ? නෑ නෑ ගිරිමානන්ද හඳුරු නෙමෙයි. ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ කිව්වද කියලා අහන්නේ සූත් මේ මේක කියවලා තිනවද? ඕ මොකකටද කියවලා තින්නේ ඔව්? ආ ලෙඩ අන්නේ මොකක්ද කියපු කාරණයක් තියෙන්න බෑ මොකක් හරි. ඒකයි මං අහන්නේ මොකද කියවුවද කියලා. ලෙඩ වලට. ආ හරි. දැන් ඔය පහුගිය ටිකෙත් කියෙව්වා නේද මේ කොරෝනා කාලේ. දැන් අවුරුදු දැන් දෙක තුනකට කලින් මම හිතන්නේ වැඩිපුරම කියවිච්ච පිරිතනේ නේද? ඕකයි මේ රතන සූත්‍රය. නේද? ඕකයි මේකයි රතන සූත්‍රේ වැඩිපුරම කියෙවි. අනිත් ඒවටත් වඩා අනිත්වත් කියන්නේ නැති. නමුත් වැඩිපුර කියපු දෙකක් තමයි මේ ගිරිමානන සූත්‍රයයි රතන සූත්‍රයයි. එතකොට අපි කොරෝනා කාලෙත් මේක කියෙව්වා. නේද? ඒයි කියෙව්වේ. කොහෙන් කොරෝනා කාලේ කිව්වේ ඇයි? ආන් රයිට්. කොරෝනා හොඳ වෙන්නේ. දැන් හොඳ වුණාද? හොඳ වුණේ නැහැ. ආ හොඳ වුණා. ඒක තමයි. ඔව් නෑ නෑ මං අහන්නේ දැන් කොරෝනා හොඳ වුණා නේද ඈ අයිති පිරිත කියලා හොඳ වුණානේ ඉතින් ආයිනාවේ දැන් අපි දැන් පිරිත කිව්වේ කොරෝනා කාලෙනේ කිව්වේ දැන් ඊ කොරෝනා හැදෙන කලින් ඕක කිව්වද නෑ මං අනේ එහෙම නෙවෙයි ආ කිව්වා හරි අන්න ඒකත් හොඳයි කොරෝනා හැදෙන කලින් කිව්වා ඒ කිව්වේ මොකටද ආ ඒත් ලෙඩ රෝගවලට මේ ඒත් ලෙඩ. ඒ කාගේ ලෙඩකටද? ඔව්. ආන්න හරි. මේ මාත්‍යා කියනවා මේ ගිරිමානන්ද පිරිතෙන් තියෙන්නේ අපිට හැදෙන ලෙඩ රෝග ඒවා හොඳට තේරුම් ගන්න හැකියාව ලැබෙනවා කියලා. මේ හරි. එහෙනම් මේක මුලින්ම අහන්න දෙන්න ඕනේ කාටද? ලෙඩ් උඩද දොස්තරලාටද? ඇයි දැන් නෑ නෑ නෑ මං කියන්නේ දොස්තර අඳුර ගන්න එපා ඔක්කොටම ඉස්සෙල්ලා ලෙඩේ. ලෙඩාට කලින්. හරියට බෙහෙත් ටික දෙන්න. එහෙනම් මේක හරියටම ඇත්තනම් මුලින්ම අහන්න දෙන්න ඕන කාටද? අන්න දොස්තරලාට. නැත්නම් ලෙඩුව අමාරු වෙන්නේ. ඇයි? ලෙඩාද රෝගය අඳුර ගන්න ඕනේ ડોක්ටර්ද මුලින්. ડોක්ටර් අඳුර ගන්න එපා ලෙඩේ. ඊට පස්සේ ලෙඩට බෙහෙත් දෙන්න වෙන්නේ. එහෙනම් මුලින් මේක කියවන්න දෙන්න ඕනේ කාටද? දොස්තරලාට. ඈ? ආ නෑ නෑ මේක කියපු එක ගැන නෙමෙයි මහත්ය වහන්නේ. මේක ආනන්ද මම එතනට එනවා. මම මේ පසුබිම හදන්නේ. ආනන්ද හැමතුරන් තමයි මේ කියන්නේ. ඔබතුමා කියන කතාව හරි. නම් මේ දැන් මේ මෙතුමා කියවනේ අපි ලෙඩට කියපු දේ අනුව මම මේ කතා කරන්නේ. ලෙඩට හොයා ගන්න ඇත්ත තමයි හරි. දැන් අපිට ලෙඩේ හොයාගත්තා කියලා අපිට බෙහෙත් ගන්න බෑනේ. දැන් අපි ලෙඩේ අඳුරනවා. අපිට කඩෙන් ගිහලා බෙහෙත් ගන්න පුළුවන්ද? බෑනේ ලෙඩේ හරියටම අඳුරන්නේ කවුද? උතර මහත්තයානේ. අතට අහුවෙච්ච එක අල්ල ගන්නවනේ. ඒ වාගේ පිරිත් පහුගිය කාලේ දිගට හරහට කියන්න පටන් ගත්තා. මොකටද මේ? Tamanට වෙලා තියෙන අබ්බැද්දියෙන් බේරෙන්න. එහෙම නැත්නම් සම්බුද්ධ ශාසනය කෙරෙහි දයාවෙන් අනුකම්පාවෙන් භක්තියකින් නෙවෙයි. ආදරයකින් නෙවෙයි. අර තමන්ගේ ජීවිතයට වෙන හානිය නැති කර ගැනීම සඳහා පිහිටක් හැටියට ඒ පිරිතෙත් පාවිච්චි කරා ප්‍රයෝජනවත් වෙයි කියලා. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ ඉවරයි. ලෙඩේ හොඳයි දැන් පිරිතක් නැහැ. එතකොට ඉන්ජෙක්ෂන් එක ගැහුවේ බෑ ඉතින් මං හරියට පිරිතෙන් ඔක්කොම වෙනවනේ ඉන්ජෙක්ෂන් එක ගන්න ඇයිද ආ ඒක බේත මේක හේත. ආ කමන්නේ බලමු. හරි. හරි කමන්නේ අපි කොහොම හරි දැන් වැඩේට යන්කෝ නැත්තම් මේ <laughs> මොකක් හරි කියපු කාරණයක් තියෙන්නත් එපේ අපේ. නැත්තම් බෑනේ මේ වැඩේ කරගෙන යන්න අපිට නේද? හරි. අපි බලමු. ගිරිමානන් සූත්‍රය අංගුත්තර නිකාය 6 පිටුව 201. එක්කලක භාග්‍යතුන් වහන්සේ සවැත් සමීපයේ අනේපිඩි සිටුමාගේ ජේතවනාරාමේ වැඩ වාසය වෙනලා තමයි මේක වෙලා තියෙන්නේ. සනසේකයි. එකල්ලි ආයුෂ්මත් ගිරිමානන්ද තෙරණුවෝ හටගත් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලම්බැව් ඇතියාහු වෙති. එකල්ලි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යතුන් වහන්සේ කරා එළඹිය එළඹ භාග්‍යතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක වුණ එකත් පසෙක වුණ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යතුන් වහන්සේට තෙල කීහ. මෙන්න මේ කියනවා ආනන්දාමඳුරු දා කියනවා මේ ගිරිමානන්දාමඳුරු මහා රෝගාපීඩාවකටපත් වෙලා ඉන්නවා ඇවිල්ලා භාගතුන් වහන්සේට මේක කියනවා. වහන්ස ආයුෂ්මත්ත ගිරිමානන්ද තෙරුන් උපන් ආබාධ ඇතියාහු වෙති. ඇතියාහුද පැමිණි දුක් ඇතියාහු වෙති. දැඩි ගිලන් බව ඇතියාහු වෙත්නම් වහන්ස භාගතුන් වහන්සේ අනුකම්පා සිතින් පිනිස ආයුෂ්මත්ත ගිරිමානන්ද තෙරුන් කරා වඩනසේක් නම් මැනවේ. ආනන්ද හාමුදුරුවෝ කියනවා ගිරිමානන්ද හාමුදුරුවෝ මේ මහා රෝගාපාදයකට ලක් වෙලා තියෙනවා. ඔබ වහන්සේ අනුකම්පාසිතින් වඩිනසේක්වා කියලා ආරාධනා කරනවා. කවුද? ආනන්ද හාමුදුරුවෝ. ආනන්දේනි. ඉදින් තෙපි ගිරිමහානන් ගිරිමානන්ද මහණු වෙත එළඹ. මොකද්ද කියන්නේ? ගිරිමානන්ද මහණු වෙත එළඹ. දස සංඥා කියන්නාහු නම් මොනවද කියන්න ඕනේ? දස සංඥා කියන්නාහු නම් යම් හේකින් දස සංඥා අසා යම් හේකින් දස සංඥා අසා ගිරිමානන්ද තෙරුන්ගේ ආබාධය හේතු විසින් සංසිඳෙන්නේ යයි තෙල කරුණ ඇත. ඔන්න වෙන්න ඕන දෙයි. මොකද්ද වෙන්න ඕනි මුලින්ම? ගිරිමානන්ද හාමුදුර ළඟට යන්න ඕන. ආනන්ද හාමුදුරනේ ඉතින් ඔබලා යන්න. නේද? බුදුහාමුදුරන් තමයි ආරාධනා කරා. ආනන්ද හාමුදුරනේ නෑ ඔබ යන්න. ගිහිල්ලා මොකද කරන්න කියන්නේ? මුලින්ම ගිරිමානන්ද මහණු වෙත එළඹෙන්න ඕන. එළඹිලා මොකද කරන්න ඕනේ? දස සංඥා කියන්නත් ඕනේ. කිව්ව පළියට හරියන්නේ නෑ දස සංඥා අහන්නත් ඕනේ. අන්න ඒක අහගත්තොත් හරියටම හේතු විසින් සංසිඳෙන්නේ යයි තෙල කරුණ ඇත. හරිද? දැන් කතාව තියෙන්න ඕනේ මෙන්න මේ අවසානයේ පෙන්නපු දෙයට අනුකූලව. දැන් අපි අපි කරපු වැඩේ මුලින් හොයන්න එපා. අපේ ඥාතියෙක් හරි කවුරු හරි ඉස්පිරිතාලේ ඉන්නකොට අපි ගිරිමානන්ද පිරිත කියනවද නැද්ද? කියනවනේ කවුරු හරි කියනෝනේ අපිට ගිරිමානන්ද පිරිත 108ක් කියන්න. ඕම ඕම එක එක කියනවනේ නේද? හත් වතාවක් කියන්න. හරි. අපි ගිරිමානන්ද පිරිත කියන්නේ කොහේ ඉඳන්ද? ආ එක්ක ගෙදර ඉඳන් නැත්තම් බෝධින් වහන්සේ ළඟ ඉන්න. ලෙඩාට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ලෙඩාටද දස සංඥා කිව්වේ බෝධියටද? ආ බෝධියට. ප්‍රශ්නේ හොයාගන්න එපා කොහෙන් හරි. නැත්තම් මොකද මේ කියපු දේ වෙන්න ඕනේ ඒකයි. හරි. දැන් ඔන්න හරි. දැන් ඒ ලෙඩා පැත්තකින් තියන්න දැන්. ලෙඩාට කිව්වේ. දැන් ලෙඩාට ඇහෙන්නේ හරි. තමන් කියනව නේද? තමන් ගිරිමානන් සූත්‍රයේ කියනවා. කියනකොට කියන්නේත් මොනවද? දස සංඥා කියන්නේ. ඒ කියනකොට හරියටම අහගෙනද කියන්නේ? දස සංඥා කියන්නා වුණාම කියුවට බැරිය බෑ යම් හේකින් අසා. අන්න එහෙම වුණා නම් හේතු විසින් සංසිඳෙන්නේ යයි තෙල කරුණ ඇත. මොනවද හේතු? දැන් කියන්න උත්තර. දැන් නම් ඉතින් පුළුවන් වෙන්න ඕන ටට්ටට. හේතු මොනවද? ලෝභ දේශ මොහ තුනයි අලෝභ දේශ මොහ තුනයි හයයි. හේතු සංසිඳෙන්න ඕන. හේතු සංසිඳින තැන රෝගය සුව වෙනවා. හේතු සංසිඳෙන්නේ නැත්තම් රෝගය සංසිඳෙන්නේ නැහැ. එහෙනම් ලෝභ දේශ මොහ වලින් දුගතිය කරා යනවා. රෝගයකට ලක් වෙනවාමයි. අලෝභ ආදේශ මොහෙන් සුගතිය කරා යනවා. ඒත් රෝගයකට ලක් වෙනවාමයි. එහෙනම් අපිට මොන ලෝකේ ගියත් රෝගයෙන් නිදහස් වෙන්න බෑ හේතු තියෙනකම්. හේතු ටික හරියට නිරෝධ වුණොත් හේතු සංසිඳෙන්න ඕන. අන්නේ හේතු සංසිඳුනොත් විතරයි මේ දේ සිද්ධ වෙන්නේ. නේද? දැන් අපි එකින් එක බලාගෙන යමු. මොකද්ද වෙන්නේ කියලා. නේද? right. දැන් අපේ ලෙඩාගේ හේතු සංසිඳුනෙත් නෑ. කියපු එකාගේ හේතු සංසිඳුනෙත් නෑ. මොනවා වුණාද කියන්න අපි දන්නේත් නෑ. දැන් අපි එතකොට කොරෝනා දවසේ මේක දැම්මේ ලෝභ දේශ මොහ අයින් කරගන්න අලෝභ දේශ අයින් කරගන්නද කොරෝනා අයින් කරගන්නද? දැන් ඉතින් ගිරිමානන්ද පීරිත පාවිච්චි කරලා තියෙන්නේ මොකටද? දැන් ඒකද බුදුහාමුදුරු කියලා තියෙන්නේ? දැන් බුදුහාමුදුර අයින් කරන්න කියලා තියෙන්නේ කොරෝනාද ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ හේතුද? හේතු අයින් වෙන්න ඕන. හේතු අයින් කරන්න ඕන එකට අපි මේක කියනවා කොරෝනා අයින් කරන්න. යකෝ ඒකට නේ දොස්තරලා ඉන්නේ. කොරෝනා අයින් කරන්න දොස්තරලා ඉන්නේ. හේතු අයින් කරලා දෙන්න තමයි මහා උත්තමයක් වැඩ පහළ වුණේ. දැන් මේ මොකද අපි කරගෙන තියෙන්නේ? ඔක්කොම කලවම් මැල්ලුමක් අපිට හිතෙන හිතෙන විදියට මේව පාවිච්චි කරන්න යනවා. අර නූල් බෝලේ එහෙන් මෙහෙන් අදිනවා වගේ. මේ ඉතින් අපි බලාගෙන යමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි. කතමා දස මොනවද 10 අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනිරත සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සති අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිවිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. මොකක්ක බෙහෙතක් කිව්වේ නෑ. ලෙඩේට. කොරෝනා වලට මොකක්වත් කිව්වේ නෑ. ඈ අර අපේ ස්පිරිතාලේ ඉන්න ICU එකේ හිටපු මිනිස්සයාට මොකක් කිව්වෙත් නැහැ. ලෙඩේට බෙහෙතක්. ඈ? ආ කොරෝනා ඒ කාලේ තිබ්බේ නැහැ. ආ හරි. හොඳයි. මම ඉස්සරහට පෙන්නන්නම් කොරෝනා තිබ්බද නැද්ද කියලා මේක ඇතුලේ. කොරෝනා ඒ කාලේ තිබ්බේ නැහැ. හොඳයි. උත්තරෙත් හොඳයි. නේද? අපි බලමුකෝ කොරෝනා තිබ්බේ නැද්ද කියලා. ඇත්තටම. හරි. කොහොම හරි මොනවද තියෙන්නේ? 10යි. සංඥා 10ක් තියෙනවා. මෙන්න මේ සංඥා 10 විතරයි ඕගොල්ලන්ට සංසාර රෝගේ නිමා කරගන්න කරන්න තියෙන සංඥා 10යි. මේ සංසාර රෝගේම නිමා කරන සංඥා 10 මේ තියෙන්නේ. ඒ සංඥා 10 අවසාන එක මොකද්ද? මට කියන්න අනිත්‍ය තේරුම් අරගෙන දානාපාන සති වැඩි අනත්ත තේරුම් අරගෙන දානාපාන සති වැඩි අසුබේ තේරුම් අරගෙන දානාපාන සතිය වැඩි ආදීනෝ තේරුම් අරගෙන දානාපාන සතිය වැඩි විරාග සංඥාවෙන්ද වැඩුවේ? නිරෝධ සංඥාවෙන්ද වැඩුවේ? සබ්බ ලෝකේ අනිබ්‍රත සංඥාවෙන් අයින් වෙලාද වැඩුවේ? සබ්බ සංකාරම අනිච්ච දැකලාද වැඩුවේ? නෑ. ඇයි ඒ වුනේ? උදේ කියපු සූත්‍රේ දස්සනේන කොටස නැතුව හත් වෙනි කාරණේ ඉස්සරහට ගත්තා වගේම තමයි. මේ අර උදේ ගියපු කොටසේ හත නැතුව එහෙනම් මෙන්න මේකේ පිළිවෙලකට වැඩක් තියෙනවා කෙරෙන්නේ. මෙතන කියනවා සංඥා කියලා වචනයක් හැම වෙලාවෙම අනිච්ච සංඥා. මේ සංඥා කියන්නේ රූප වේදනා සංඥා වල තියෙන සංඥාම නෙමෙයි. ඒ වෙන සංඥා. මෙතන කියනවා මේක මම තේරුම් ගන්න පොඩි උදව් ඔයාලට උපමාවක් කියන්න. අපි හිතමු ලංකාවේ කවදාවත් කලර් ලයිට්ස් තිබුණ නැහැ. මේ උපමාවෙන් හරි ලේසි මේක තෝරන්න. කලර් ලයිට්ස් තිබුණ නැහැ. අපි කලර් ලයිට් ගැන මොකක්වත් දන්නෙත් නැහැ. නේද? රතු පාටින් කියන්නේ මොකද්ද? කොළ පාටින් කියන්නේ මොකද්ද? කහ පාටින් කියන්නේ මොකද්ද කියන එකක් අපි දන්නේවත් නැහැ. අපිට එහෙම එකක් අහලත් නැහැ. අපිට එකක් පුරුදුත් නැහැ. අපි ඔය මොකක්වත් දන්නේ නැතුව පාරේ ගෙනල්ලා ඕක හයි කරනවා ලයිට් එක. අර කොළ පාට රතු පාටපත් වෙන කණුව හයි කරනවා. දැන් කොළ පා රතු පාට ලයිට් එක පත් වෙලා තියෙනවා. අපි මොකක් කරයිද? මොකද අපි අපේ වැඩ කරගෙන අපි යයි. ඇයි ඒ? අපි දන්නේ නැහැ නේ මොකද්ද කියන්නේ. ඊට පස්සේ රතු පාට ලයිට් එකක් පත් වෙනවා. يعني රතු පාට සංඥාවක් පත් වෙලා තිබ්බා. සංඥාවක්. හැබැයි අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම කොළ පාට සංඥාවක් පත් වෙනවා. අපි ඕක ඉතින් අපි යනවායි නවතිනව වෙන්න පුළුවන් අපිට ඕක දන්නේ. කොහොම ටික දවසක් ගිහිල්ලා අපිට පෙන්නලා දෙනවා අන්න මේ රතු පාට කියන්නේ නවතින්න ඕනා කියන සංඥා. කොළපාට කියන්නේ යන්න පුළුවන් කියන සංඥාව. හරි? ඔහොම කියලා දෙනවා අපි. එතකොට තැඹිලි පාට කියන්නේ සූදානම් වෙන්න කියන්නේ. කියලා ඔහොම කියනවා. ඒක මොකටද සූදානම් වෙන්නේ දෙපැත්තක් තියෙනවා. මොකටද? නවතින්න සූදානම් වෙන්නත් ඕනේ යන්න සූදානම් වෙන්න. දැන් රතු පාට වැටිලා තැඹිලි පාට වැටෙනකොට යන්න. කොළ පාට තිබිලා තැඹිලි පාට වැටෙනකොට නවතින. නේද? රත වාහන මේ එකක් නෙමෙයි හොඳේ. නැත. එහෙමත් හිතෙන්න පුළුවන්. හැබැයි මේ උදාහරණේ හරි වටිනවා. ඒකයි පෙන්නන්නේ. අන්න දැන් අපිට ඔහොම ඔහොම ටිකක් හුරු වෙන්න ගන්නවා. හුරු වෙන්න ගන්නකොට අපි පාරේ ඇවිදගෙන එනකොට එක පාට රතු පාට වැටෙනවා. වැටුණ ගමන් අපි මොකද කරන්නේ? නවතිනවා එකපාරට. දැන් අපි හිත හිත ඉන්නවද? ඇයි මොකද්ද අපේ උනේ? අපිට කියලා දෙනකොට අපි මනසින් ඒක දැනගෙන අපේ ධම්ම ලෝකේ තියෙනවා දැන් මොකද්ද தත්ත්වයක්? රතු පාට කියන්නේ නවතින්. එහෙනම් මොකද්ද වෙන්නේ? කල ලයිට් එක පත්තු වෙනවා පත්තු වෙනවත් එක්කම චක්කු විඤ්ඤාණ නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව මනෝ ධාතුව නිරුද්ධා සමනන්තරා මනෝ විඤ්ඤාණ ධාතුව මනෝ විඤ්ඤාණ ධාතු නිරුද්ධ සමනන්තරා මනංච පටිච්ච ධම්මේච කියලා ධම්මයක් ගැටෙනවා රතු පාට කියන්නේ නවතින ඔන්න නැවතු ආයි අපිට ඕක හුරු කරන ඊට පස්සේ මොකද්ද? කොළපාට කියන්නේ යන්නේ. ඒතර ඒ දත්තෙත් කොහෙද තින්නේ අපේ? ධම්ම. ඇයි අපිට කලින් එහෙම නවතින්න බැරි වුනේ? ඕක නැති හන්ද? ධම්ම නැති හන්ද. ඔන්න ධම්ම ගැන තවත් උදාහරණයක්. හරි ඔන්න ඔහොම යනවා දැන් අපි. දැන් මේක අපි දැනගන්න. දැන් අපි මොකද කරන්නේ? පාර යනකොට රතු පාට ලයිට් එක පත්තු වෙනකොටම නවතිනවා. දැන් අපි හිත හිත ඉන්නවද? නෑ. ඇයි හිත හිත ඉන්නේ නැත්තේ? ඒ සංඥාව අපිට ඥානයක් බවට පත් වෙලා ඉවරයි. අර රතු පාටින් කියන්නේ නවතින්න කියන ඥානයක් බවට පත් වෙලා ඉවරයි. කොළ පාටින් කියන්නේ අපිට යන්න කියන ඥානය පහළ වෙලා ඉවරයි. කැමිලි පාටින් කියන්නේ සූදානම් වෙන්න කියන ඥානය අපිට. දැන් අපිට ඔය ගැන ආයි දැන් අපි වාහනේ ලෝකනේ රතු පාටපත් වෙනකොට හිත හිත ඉන්නවද? ආ රතු පාට තියෙන නවතින කොළ පාට යන ඕවා හිතේ තින්නව නෑ ඇයි ඒක නිතර නිතර හොඳට මොකද කරේ භාවිතා කරා භාවිතා කළා කළා කළා මොකද දැන් ලයිට් එක පත් වෙනකොටම නවතින රෙඩ් වැටෙනකොටම නවතින දැන් මට කියන්නේ රූපයක් දකින්න තැනම බ්‍රේක් ගහන්න ඕනද නැද්ද ඈ රූපයක් දැක්ක තැනම බ්‍රේක් ගහන්න ඕනේ. බ්‍රේක් ගහන්න නැතුව වෙන්නේ මොකද? කොළපාට කියලා හිතලා යනවා. කාත් දැන් මොකක් එකද මේ යන්නේ? රූපෙත් එක්ක යනවා. දැන් මේ පාරේ කතාව නෙමෙයි දැන් කියන්නේ. දැන් මේ ඇහෙන් කියන්නේ. <coughs> අර කල <coughs> ලයිට් එක නෙමෙයි දැන් කියන්නේ. එතනින් තමයි මෙතනට ආවේ. හරි. දැන් අපි පාරේ යනකොට අපි කොහේ රූපයක් දකින්නකොට අපි ඇත්තටම වෙන්න ඕනේ මොකද්ද? නවතින්න ඕනේ. ඇයි? ඒ රූපෙත් එක ඇසුරු කරලා වැඩක් නැහැ. බ්‍රේක් එකට යන්න ඕන ටක් ගාලා කකුල. දැන් මොකද වෙන්නේ? අමතක වෙලා කොළ පාට එකත් එක්ක යනවා. ඇයි නවතින්න ඕනා කියන සූදානම තිබුණේ නෑ. ඒ හින්දා කොළ පාටත් එක්ක යනවා දැන් ඔහි. ඇයි ඒ උනේ? ඥාණය මති. මොන ඥාණයද? අනිත්‍ය සංඥාව පිළිබඳව ඥානය. අන්නේ අනිත්‍ය සංඥාව පිළිබඳව ඥානය මදි වෙනකොට මොකද කරන්නේ අපි? උපවිචාර කරමු. උපවිචාර කරනකොට මොකද වෙන්නේ? කොළපාට කියලා හිතාගෙන යනවා ඒකත් එක්ක. දැන් බ්‍රේක් ගහන්න ඕන දැන යනවා. දැන් වැඩේ හරිද වැරදිද? මෙනෙහි කරන්න ඕන එකද කරන්නේ මෙනෙහි කරන්න ඕනේ නැති එකද? නොමෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරයි. අර උදේ කියපු එකම තමයි දැන් මෙතනට එන්නේ දැන්. එහෙනම් දැන් සංඥා ගැන තේරෙනවද වැඩේ? ඔන්න ඔය විදියට අපි මේ සංඥා 10 ගැන බලමු. එහෙනම් දැන් තේරෙනවද ඔයගොල්ලන්ට මේ අනිත්‍ය සංඥාව කියන්නේ ඥානයක් කියලා? ඥානයක්. ඥාණයෙන් දැන් වැඩේ කරන්න ඕන. ඒක මේ භෞතික ලෝකේ තියෙන ද්‍රව්‍ය වස්තු වල තියෙන ස්වභාවයක් නෙමෙයි. ඒක ඥානයක්. ඒකයි ගීසති වෙන්නේ කේනට්ටේන අනිච්චා. උපාදවයට්ටේන. අන්න අරක උපදින්න ගියා දැන්. රතු පාටපත් වෙන්නේ නැහැ. යනකොට මොකද ගන්න ඕනේ? මේ මේ ඒකත් එක්ක යන්න ගියා. යන එක ටක් ගාලා බ්‍රේක් ගන්න නතර කරගන්න. ඒ ගහලා ටක් ගාලා අපි නතර කරගන්න. එහෙනම් මෙන්න මේ සංඥා 10 අපි එකින් එක එකින් එක දැන් අරගෙන බලමු මොකද වෙන්නේ කියලා. හරි? එකින් එක ගමු. කතමාචානන්ද අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා इति පටිසංකාති රූපං අනිච්චං වේදනා අනිච්චං සංඥා අනිච්චං සංකාරං අනිච්චං විඥානං අනිච්චಂತಿ ඉතිමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. මොන පළවෙනි සංඥාව කියනවා. මොකද්ද පළවෙනි පටන් ගන්නෙ? ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝවා. ඒ කියන්නේ ආරණ්‍යකට යන්නේ. ඊට පස්සේ රුක්ක මූල ගතෝවා. ඒක කොහෙටද යන්න ඕනේ? ගහක් මූලකට යන්න ඕනේ. ඊට පස්සේ ශුඤ්ඤාගාර ගතෝවා. ඒක කොහෙටද යන්නේ? කොහෙටද? හිස් කාමරයකට. හිස් කාමර කොහෙද තියෙන්නේ? ඈ ඔක මොකක් හරි කමන ඔයගොල්ලෝ එන අදහස කියන්නකො. විවේකාගාරය. ජනයාගෙන් අඩු වෙච්ච තැනකට. හරි. ජනයාගෙන් අඩු වෙච්ච තැන. හරි. එහෙම ගමුකෝ. හරි. හරි. එහෙමනම් ඉතින් මේක නතර කරලා අපි යම් මේ තැනක් හොයාගෙන තමයි. දැන් මෙතන කරන්න බෑනේ මේ වැඩේ. නෑ නෑ මම දැන් මෙතන කරන්න බෑ. ඇයි? මේක ආරන්නේකුත් නෙමෙයි. මේක ගහක් මුලකුත් නෙමෙයි. මේක හිස් තැනකුත් නෙමෙයි. එහෙමනම් මෙතන ගිරිමානන්ද පිරිත කියන එක දැන් නිෂ්පල කාරණයක්. අපරාධේ කාර්යය. වෙන්නේ නැහැ එහෙනම් මෙතන. වැඩක් නැහැ. ඇයි පටන් ගන්න තැන වැඩි අවුල්. අවුල්ද නැද්ද? පටන් ගන්න තැන වැඩි අවුල් එහෙමනම්. අරඤ්‍යගතව වුණා. ඔහොම ගත්තොත්. නේද? එතකොට අර අපි ගිරිමානන්ද පිරිත කියනකොට කොහේ ඉඳන්ද කිව්වේ? අර කොරෝනා කාලේ. ඉතින් ගෙදර ඉඳන්නේ කිව්වේ. ආරණ්‍යට යන්නම් බෑනේ. කාමරේ ඉඳන්ද කිව්වේ ඇඳේ ඉඳන්ද කිව්වේ බුදුමැදුලා ඉඳන් කොහේ ඉඳන්ද කිව්වේ? ගෙදර. මොකෝ හරි ඉන්න තැනක ඉඳන් කියන්නේ නේද? එතන ගහක් තිබ්බද? තිබ්බද? ඒකත් නැහැ. එතන ශුන්‍යාකාරයක්ද? ඒත් නෑ. නෑ මං අනේ දැන් ඔය කියපු වෙලාවේ මං අහන්නේ. අපි දැන් කොරෝනා ඇතිච්ච කාලේ කිව්වනේ. නෑ ඒත් නෑ. මොකක් හරි අඩුවක් තියෙන්න බෑක නේද මේ කියන. හරි. නෑ ඉදානන්ද බිකෝ අරඤ්‍යගතෝවා. මේ මොකද්ද මේ අරඤ්‍ය කියන්නේ කියලා කියන්නේ. හරි. මෙන්න මේ අරඤ්‍ය කියන වචනය ඇතුලේ තියෙන අර්ථය. නිතරම අපි ඉන්නේ මොකද්ද? මේ රණ ස්වභාවයක ඉන්නවා. රණ කියන්නේ ගැටෙන පැත්තට. රණකාමීන් කියන්නේ. රණශූර ඔහොම කියන්නේ අපි. රණ ස්වභාවයක තමයි ඉන්නේ නිතරම. ඒ කියන්නේ මොකද්ද? මොකක් හරි එහෙම දුවන ගමන්ම තමයි ඉන්නේ. වැඩ පිළිවෙලක් එක්ක. ඔන්න ඔය රණ භාවයෙන් අපි අයින් වෙන්න ඕනේ. අන්නේ රණභාවයකකට පත් වෙනවා කියන්නේම හිත ගිනි ගොඩක් බවට පත් වෙනවා. අන්නේ රණභාවයෙන් අයින් වෙනවා නම් මොකද වෙන්නේ? ඒ රණෙන් අයින් වෙන තැන අරඤ්‍ය වෙන්න ගන්නවා. දැන් මොනෙන්ද අපි මේ මේ හිත ගිනි ගන්නෙ රණ වෙන්නේ. රණකාමීන් බවට පත් වෙන්නේ. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්. එහෙනම් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නිදහස් වෙච්ච තැන තමන්ගේ හිත ආරණ්‍යයක්ද නැද්ද? එහෙනම් මේ මොකද්ද කරගන්න කිව්වේ? තමන්ගේ හිත මුලින්ම. ආරණ්‍යයක් කරගන්න කිව්වා. අරණ්‍යයක් කරගන්න කිව්වා. භෞතික ලෝකේ ආරණ්‍යයක් තියෙන එක ඇත්ත. හැබැයි මේ කතා කරන තැන අර උදේ කිව්වා වගේ ඉන්න තැන විවේකයෙන් ඉන්න පුළුවන් නම් ඉන්න තැන රාගයෙන් අයින් වෙන්න පුළුවන් නම් අන්න ඉන්න තැන දේශයෙන් මෝහයෙන් අයින් වෙන්න පුළුවන් නම් ඔහු අර රාග දේශ මොහවල ගිනි වලින් අයින් වෙනවා. අන්නේ ගිනි වලින් අයින් වෙච්ච හිත ආරණ්‍යයක් බවට පත් වෙනවා. එහෙනම් භෞතික ලෝකේ ලෝකේ ආරණ්‍යකක තියෙනවා යම් කිසි ශාන්ත භාවයක්. ඒක ඇත්ත. හැබැයි ඒ ශාන්ත භාවයටපත් වෙන්න ඕනේ මොකද්ද Tamange? Tamange හිත. එහෙනම් Tamange හිත ආරණ්‍යයක් බවට පත් වෙනවා. අන්න අරඤ්‍යගතෝවා ඊළඟට මොකද්ද කියන්නේ? රුක්ක මූලගතෝවා. මේ ගහක කොළ කොච්චර හෙල වුණත් අතු කොච්චර හෙල වුණත් ගහේ මුල හෙල වෙන්නේ නැහැ. මුල ශක්තිමත්. එහෙනම් ගහක වෘක්ෂ මූලයක් වගේ වෙන්න කියන. මේ රාගය ඉදිරියේ සැලෙන්න එපා. දේශය ඉදිරියේ සැලෙන්න එපා. මෝහය ඉදිරියේ සැලෙන්න එපා. ඒවෙන් නිදහස් වෙලා වෘක්ෂ මූල වෙන්නේ. ගහක මුලක් බඳු වෙන්නේ. මේ කියන්නේ මොකක් ගැනද? අදිෂ්ඨානය ගැන කියන්නේ. නෑ මම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ඉදිරියේ රාගයෙන් හෙලවෙන්නේ නෑ. දේශයෙන් හෙලවෙන්නේ නෑ. මෝහයෙන් හෙලවෙන්නේ නෑ. මෝහය ඉදිරියේ. මං ඒවෙන් නිදහස් වෙන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ. අන්නේ නිදහස් වෙන්න මගේ අදිස්ථානය ප්‍රබලයි. ගහක මුලක් වගේ. අන්නේ ගහක මුලක් බඳු වෙනකොට මොකද වෙන්නේ? රාගයෙන් ශුන්‍ය වෙනවා, දේශයෙන් ශුන්‍ය වෙනවා, මෝහයෙන් ශුන්‍ය වෙනවා. තමන්ගේ හිත ශුන්‍යාගාරයක් වෙනවා. මේ කතා කරන්නේ කාග ගැනද? තමන්ගේ හිතක් ගැන. ඒක තේරුම් ගන්න බැරි අපි මොකද කරේ? ඒකටම හරියන භෞතික ලෝකේ තුනක් තියෙනවා. ආරණ්‍යයක් තියෙනවා, ගහක් තියෙනවා, ශුන්‍යාගාරයක් තියෙනවා. අපි හිතුවේ මේක කියලා. ඒක කියන්නේ ලෝකෝත්තර අර්ථ වෙනයි. ලෝකෝත්තර අර්ථ විදියටම භෞතික ලෝකේ තැන් තියෙනවා. අපි හිතනවා භෞතික ලෝකේ තැන් ගැන තමයි මේ බුදුහාමුදුරු කියන්නේ කියලා. හොඳට මතක තියාගන්න බුදු පියාණන් වහන්සේ සතර මහා භූත ගැන කතා කරන්න යන්නේ නැහැ. මං කිව්වේ ඒකයි. කතා කරන්නේ මේ හිතක කතාවක්. පාටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. හිතක ගොඩ නැගෙන. නිදහස් වෙන ක්‍රියාවලිය. තමන් තමන්ම කල්පනා කරන්න මේ අදහස් ගැලපෙනවද නැද්ද කියලා. අපේ හිත රාගයෙන් දුවන්න දුවන්න, දේශයෙන් දුවන්න දුවන්න, මෝහයෙන් දුවන්න දුවන්න මහා ගින්නක දුවනවා. අරඤ්‍ය වෙලා නැහැ හිත. අන්න හිත ආරණ්‍යයක් කරගන්න. හිත පන්සලක් කරගන්න. භෞතික ලෝකේ පන්සලට ගියාට වැඩක් නැහැ. හිත පන්සලක් කරගන්න බැරි නෑ. හිත පන්සලක් කරගන්නේ කොහොමද? පහත් දේ සලා හැරලා. අන්න පහත් දේ සලා හරින අර්ථයෙන් පන්සලක් කියනවා. මොනවද පහත් දේවල්? රාගය සලා හරින්න ඕනේ, දේශය සලා හරින්න ඕනේ, මෝහය සලා හරින්න ඕනේ. එහෙනම් රාග, දේශ, මෝහ සලා හරින තැන තමන්ගේ හිත පන්සලා. අන්නේ පන්සලට බුදුන් වඩම්මන්න පුළුවන්. ඒ ආරණ්‍යට බුදුන් වඩම්මන්න පුළුවන්. ඒ ආරණ්‍ය එච්චරට ප්‍රබලයි. භෞතික ලෝකේ ආරණ්‍යට ගියත් කරන්න වෙන්නේ ඕගලන්ට හිත මුලින් ආරණ්‍යයක් කරගන්න. නැත්තම් භෞතික ලෝකේ ආරණ්‍යයට ගිහිල්ලා හරි හිත ගිනි ගන්නවා නම් ඒ වැඩකුත් නැහැ. භෞතික ලෝකේ පන්සලට ගිහිල්ලා ඒ පහත් දේ ඇසුරු කර කර ඉන්නවා නම් ඒ ඉන්නේත් පන්සලේ නෙමෙයි. භෞතික ලෝකේ ආරණ්‍යයට ගිහිල්ලා ගැටි ගැටි යලි යලි ඉන්නවා නම් ඒ ඉන්නේත් ආරණ්‍යක නෙමෙයි. ගහක් මූලක ඉඳගෙන හරි ගැටි ගැටි යලි යලි ඉන්නවනම් ඒ ඉන්නේ තෘක්ෂ මූල නෙමෙයි. මිනිස් පුළුටක් පේන්නේ නැති තැනකට ගිහිල්ලා හරි ඉන්නේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නම් ඒ ඉන්නේ ශුන්‍යාගාරයක නෙමෙයි. එහෙනම් අපි රාගයෙන් ශුන්‍ය වෙන්න ඕනේ, දේශයෙන් ශුන්‍ය වෙන්න ඕනේ, මෝහයෙන් ශුන්‍ය වෙන්න. මේවට හරියටම සූත්‍රයක් තියෙනවා. නැත්තේ නෑ. අපි එතනට ගිහිල්ලා මෙමු පොඩ්ඩක්. එහෙනම් මේක කියන මොකද්ද? ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා ඉතිපටි සංඝාත. එහෙනම් මෙන්න මේකේ මුලින්ම කියන මොකද්ද? මේ අරඤ්‍යගතව පූර්ණයෙන් පූර්ණ කාටද? අරියතුන් වහන්සේට. මේ ශුන්‍යාගම රුක්ක මූල පූර්ණයෙන් පූර්ණ කාටද? එයාගේ මේ ශුන්‍යාගාර පූර්ණයෙන් පූර්ණ කාටද? අරියතුන් වහන්සේට. ඇයි ඒ? රාගයෙන්ම ශූන්‍යයි, දේශයෙන්ම ශූන්‍යයි, මෝහයෙන්ම ශූන්‍යයි. ඒ ඉන්න ඒ උත්තමයන්න් වහන්සේලාට මේ ලෝකයේ තියෙන සියලුම රූප ඉච්ඡද අනිච්ඡද? වේදනා ඊච්ඡද අනිච්ඡද? සංඥා ඊච්ඡද අනිච්ඡද? සංකාර ඊච්ඡද අනිච්ඡද? විඥාන ඊච්ඡද අනිච්ඡද? මුළු පංචස්කන්ධයම ඊච්ඡද අනිච්ඡද? එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්ඡන්ති. එතන නැවතීමේ ලකුණ. ඊළඟට කියනවා මොකද්ද? ඉති ඉමේසු අන්න සේජයගේ ටික කියනවා දැන්. මාර්ගය වඩන කෙනා ගැන දැන් කියනවා. මොකද ඉතිමේසු පංච උපාදානස්කන්ධේසු. ඒක තියෙනවද අරියතුන් වහන්සේට? ඒක ගොඩ නැගෙනවද අරියතුන් වහන්සේට? නෑ. එහෙනම් ඉති ඉතිමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විරති අයං උච්චතානන්ද අනිච්ච සංඤ්ඤා. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව අනිච්ච බව දැනගෙන පහ කරනවා නම් ඒකට කියනවා අනිච්චානුපස්සී විහෙරති කියලා. මතකද පෙන්නවා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. ඒක ප්‍රඥාවෙන් දැක්කොත් විතරයි පහ කරන්න පුළුවන්. අතිනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. එහෙනම් මෙතන කියනවා අරියතුන් වහන්සේ පිළිබඳවත් කියනවා සේකෙක් ගැනත් කියනවා. නැත්නම් කතා කරොත් පංචස්කන්ධය ගැනත් කියනවා පංච උපාදානස්කන්ධයෙන්. එහෙනම් අපි මොකද්ද කියන්නේ? පංචස්කන්ධය අනිච්චසේ දැනගත යුතුයි. පංච උපාදානස්කන්ධය අනිච්චානු පස්සී කල යුතුය. එහෙනම් පංචස්කන්ධය අනිච්චසේ දකින එක තමයි කිව්වේ වහ බෝතලය වහම තමයි. ඒක නිච්චයි කිව්වේ නෑ. ඒක වහම තමයි. හැබැයි වහ බොන්න යනකොට වහ නොබී ඒක පහ කරන්න. අනිච්චානුපස්සී විහෙරති. අනිත්‍ය බව දැනගෙන වහ බව දැනගෙන නොබී ඉන්නවා. කාරණා දෙකක් කියනවා නේද? හරි. මේ අර ටිකට අපි අදහස් ටික ඇත්තටම චුට්ටක් බලමු මුලින්. ඔය කියන දේ හරිද කියලා. අරඤ්‍ය සූත්‍රය. මහණෙනි අරඤ්‍යෝ පස් දිනක් වෙති. කවර පස් දිනක් දෙයක්? ඔන්න ආරණ්‍ය පහක් තියෙනවා. හොඳට අහගන්න. බාල බැවින්, මුඩු බැවින් මුඩු බැවින් අරණ්‍යක වෙයි. පාපෙච්ච ඌයේ ලාමක ඉච්ඡාවෙන් මඩන ලද්දේ අරන්න වෙයි. උම්මාදේ හේතු කොටගෙන චිත්ත වික්ෂප්තේ හේතු කොටගෙන අරන්න වෙයි. බුදුන් විසින් බුදුන් සව්වන් විසින් පහස්නා ලද්දයි අරන්න වෙයි. අල්පේච්ඡ බව නිසාම සන්තුට්ටික නිසාම ක්ලේශ ක්ලීන නිසාම උත්තම විවේකේ නිසාම කල්යාණ ප්‍රතිපදාව නිසා අර්ථ කොට අරන් නෙවෙයි. මෙන්න මෙහෙම අරඤ්‍ය වෙන පස් ආකාරයක් තියෙනවා. ඔන්න ඔය පස් වැදෑරුම් අතරින් කියනවා තථාගතයන් වහන්සේ මොකද අතරින් යම් ආරණ්‍යයක් සඳහා යම් ආරණ්‍යයක් අරණ්‍යයක් වෙන්න නම් අල්පේච්ඡතාවයේ තියෙන්න ඕනේ. මොකද්ද තියෙන්න ඕනේ? අල්පේච්ඡතාවය. ඒක කොහෙද තියෙන්නේ? අල්පේච්ඡතාවය කොහෙද ගොඩනගන්නේ? හිතේ. සන්තුට්ටික වෙන්න ඕනේ. ඒක කොහෙද ගොඩනගන්නේ? ඒත් හිතේ. ඉතින් නිසා නිසා කෙලෙස ලික්නන වේනම් නිසා කල්යාණ ප්‍රතිපදාව අර්ථ කොට ඇති බව නිසා අරන්නේ වේ. මොකද්ද කල්යාණ ප්‍රතිපදාව? පටිච්ච ප්‍රතිපදාවක් කිව්වේ. මොකද්ද මේ සම්මා ප්‍රතිපදාවයි මිච්ඡා ප්‍රතිපදාවයි කියලා ප්‍රතිපදා දෙකක් කිව්වේ. ආ මොකද්ද සම්මා ප්‍රතිපදාව එතකොට? අවිද්‍යාව මුල් කරගෙන දුකක් ගොඩ නැගෙනවා අවිද්‍යා නිරෝධයෙන් දුක නිරෝධ කරන්න පුළුවන් බව දැනගත්තා නම් සම්මා ප්‍රති එහෙනම් ඒ කල්යාණ කල්යාණ කියන්නේ මේ මේ මේ කලන න්‍යාය දැක්ක ප්‍රතිපදාව. අන්නේ ප්‍රතිපදාව ඇසුරු කරන්නත් ඕන. අන්නේ බව ඇසුරු කරගෙන එත මේ පංච ආරණ්‍යයන් කෙරෙන් අග්‍රද ශ්‍රේෂ්ඨද වූ මුඛ්‍යද උත්තම වවේ. මේ පස් දෙනා මෙන්න මේක උතර මේ මෙන්න මෙයා මේ පස් දෙනාගෙන් මෙන්න මෙයා කෙනා විතරයි. කවුද පස් දෙනා? බාල බාල බැවින් මුඩු බැවින් අරන් නෙවෙයි. ඔන්න එක. ඒ කියන්නේ මොකද්ද? අර කේස් රාහුල් බාලා ඔක්කොම කරලා ඉන්නේ. හරි. තව එක්කෙනෙක් ඉන්නව කවුද? පාපෙච්චුයේ ලාමක ઈච්ඡාවෙන් මඩන ලද්දේද අරන් නෙවෙයි. මොනවා හරි බාල ઈච්ඡාවන් ටිකක් ගොඩනගාගෙන ඉන්නේ. එහෙම එක් එක්කෙනෙක් ආරණ්‍යක ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා මොකද? උම්මාද හේතු කොටගෙන චිත්ත වික්ෂේප්ත හේතු කොටගෙන ආරන්නේ නෙවෙයි. ඒ නිකර කියා ගන්න දෙයක් නැතු නිකන් උම්මත්තකෙක් හැටියට ඉන්නවා. ඒ කෙනාවත් ආරන්නේ ඉන්නවා. මොකක් කර නිකන් ආසරණ වෙච්ච මිනිස්සු පිස්සුව. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා බුදුන් විසින් බුදුන් සව්වණන් විසින් පාස්නාලද්දයි ආරන්නේ නෙවෙයි. එහෙම කෙනෙකුත් නෙමෙයි බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න තැනක් ඒ ආර්ය ශ්‍රාවකයෝ ඉන්න තැනක් කියලා එහෙමත් ආරන්න වෙලා ඉන්නවා. ඊට පස්සේ කියනවා පස්වෙනි එක මොකද්ද? අල්පේච්ඡ බව නිසාම සන්තුට්ටික නිසාම ක්ලේශ ක්ලීන මේ කෙලෙසෙන් නසන්න පුළුවන් බවම දැනගෙන උත්තම විවේකය ඇසුරු කිරීම පිණිසම ප්‍රතිපදා කල්යාණ ප්‍රතිපදාව ඇසුරු කරනවා අරන්නේ වෙයි කියලා කියනවා. එහෙනම් අරන් අරන්නේ වෙන කී දෙනෙක් ඉන්නවද? පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනාගෙන් බුදුහාමුදුරුවෝ කියනවා පස්වෙනියා විතරයි කියනවා අරන්නේ වෙන්නේ. කොහොමද පස්වෙනියා අරන්නේ වෙන්නේ? ඔය රතු පාටින් කිය මම කොටු කරලා තියෙන මේ පස්වෙනියා. කොහොමද පස්වෙනියා අරන්නේ වෙන්නේ? ඉච්ඡා මොකද වෙන්න ඕනේ? මේ පස්ස අල්පේච්ඡතාවය නිසා සන්තු ඉච්ඡාව එන්න එන වැඩි වෙලාද අඩු වෙලාද? අඩු වෙලා මොනෝ පිළිබඳ ඉච්ඡාවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම පිළිබඳ ඉච්ඡාව එන්න එන්න අඩු වෙලා. ඇයි අඩු වෙලා තියෙන්නේ? අනිත්‍ය ලෝකයක ගන්න දෙයක් නැති බව දන්නවා. එන ඉච්ඡාව අවම වෙන්න ගන්නවා. අර අවිච්ඡා ප්‍රසාදේ පහළ වෙලා තියෙන්නේ. ඒතර අන්නේ අනිත්‍ය ලෝකයක් බව දැනගෙන දැන් අල්පේච්ඡ වෙලා. සිත නිතර ඒ ඒ අල්පේච්ඡ වෙන්න වෙන්න සිත තෘප්තිමත් කරගන්න පුළුවන් බව දන්නවා. සන්තුට්ටි කියන්නේ. එහෙනම් මෙන්න මේ මේ වැඩේ වෙන්න නම් අනිවාර්යෙන් මම දැන් අර අරඤ්‍යගතෝවා කියන කියලා දුන්න ඕගලන්ට අදහසක්. අර රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් ඒ අර රණ බිමක වැඩ කරනවා වගේ වැඩ කර කර හිටපු එකෙන් අයින් වෙන්න ඕනද නැද්ද? එහෙනම් ඒ රණෙන් අයින් වෙන එක නේද අරන්නේ කිව්වේ? එහෙනම් ඉච්ඡා වැඩි වෙන්න වැඩි වෙන රාගය වැඩි නේද? ඉච්ඡා වැඩි වෙන්න වැඩි වෙන මෝහය වැඩි නේද? ඉච්ඡා වැඩි වෙන්න වැඩි වෙන දේශය වැඩි නේද? ඉච්ඡාව අවම වෙන්න වෙන්න. රාගය අඩු වෙනවා, දේශය අඩු වෙනවා, මෝහය අඩු වෙනවා නම් අල්පේච්ඡතාවයකටපත් වෙනවා. ඒ අල්පේච්ඡතාවයටපත් වෙන්නපත් වෙන්න හිත දුක්ඛිත භාවයකට යනවාද, සන්තුට්ඨික භාවයට යනවාද? සන්තුට්ඨික භාවයට. සිත තෘප්තිමත් වෙන්න ගන්න. අන්නේ සුප්තිමත් වෙන්න වෙන්න මොකද වෙන්නේ? තමන්ගේ කෙලෙස් බිඳින බව මනා ලෙස තේරෙන. ඔන්න ඔය අදහසෙන් නම් ආරණ්‍යක ඉන්නේ ඔහු ආරණ්‍යගත කෙනෙක් කියලාම කියනවා. එතකොට මේ ඇත්තටම ආරණ්‍ය වෙලා තින්නේ මොකද්ද? හිත ගැන නේද කියන්නේ? ඈ? භෞතික ලෝකේ දින ආරණ්‍යද? භෞතික ලෝකේ ආරණ්‍යයක් තියෙනවා ඒක ඇත්ත. හැබැයි ඒ භෞතික ලෝකේ ආරණ්‍යක හිටියත් ඉන්න වෙන්නේ කොහොමද? මෙන්න මේ කියන විදිහට. හරි. එහෙනම් මට කියන්න දැන් ඔය පුටුවේ ආරණ්‍යගත වෙන්න ආරණ්‍යක ඉන්න පුළුවන්ද බැරිද? ආන්න එච්චරයි. ඔය ඉන්න පුටුවේ ආරණ්‍යගත වෙන්න පුළුවන්. ඇයි? හිත ආරණ්‍යයක් කරගන්න. දැන් හිත ආරණ්‍යයක් කරගන්න මොනවද අයින් වෙන්න ඕනේ? ඊච්ඡාව අයින් වෙන්න ඕනේ. අල්පේච්ඡ වෙන්න ඕනේ. ඇයි ඊච්ඡාව අපි අයින් කරන්න පුළුවන් වෙන්නේ අපිට? අපි අවබෝධ කරගත්ත සබ්බ සංකාරම අනිච්චයි. සබ්බ සංකාරම දුක්ඛයි. ඒ සියලු වැඩ පිළිවෙලම අසාරයි. එහෙනම් එහෙම වැඩ පිළිලක් තුල තව මොකට ඉච්ඡතාවේ ගොඩනගනගෙන ඉන්නවද? හිත හිත ඉන්නවද? අන්න ඒවෙන් අයින් වෙනවා. අයින් වෙනකොට මොකද වෙන්නේ? අල්පේච්ඡ ගන්නවා. අල්පේච්ඡ වෙන්න වෙන්න හිත තෘප්තිමත්. දැන් අපි හිතමු දැන් ඔහොම ඉන්න ගමන් ඔයගොල්ලෝ ගෙදර මතක් කරනවා, අරේ මතක් කරනවා, පොඩි පුතාවක් දන්නේ නැහැ, ලොකු පුතාවක් දන්නේ නැහැ, කෑවද දන්නේ නැහැ, නෑවද දන්නේ නැහැ. ඇඳුම් ගත්තද දන්නේ නැහැ, වහිද දන්නේත් නැහැ. දැන් ඕ දැන් හිත තෘප්තිමත්ද? හිත කාල ගෝට්ටියක් එහෙම පිටි. ඈ හිත හිත සම්පූර්ණ කාල ගෝට්ටියක්. ඕ දැන් සන්තුට්ටිය. දැන් අන්න නියම රණකාමී ස්වභාවය. යුද්ධයක් හිත. එහෙම් පිටින්. යුද පිටියක් වෙලා හිත. ආරණ්‍යයක් වෙලා නැහැ. අන්න හිත ආරණ්‍යයක් කරගන්න ඕනේ. ඒ ආරණ්‍යයක් කරගන්න බෑ අනිත්‍යතාවය දන්නේ නැතු කෙනෙකුට. බෑනේ කරගන්න නේද? එහෙනම් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කොච්චර ඕගොල්ලෝ ආරන්න ගිහිල්ලා ඉන්නේ නැති ඔහේ ඉන්න ආව ගම කොයිවරයි ඔක්කොම ඇයි හිටිය ආරන්න එක නෙමෙයි දැන් අපි හිතන් ඉන්නවා ආරන්න කියන හිටිය ආරන්න එක නෙමෙයි අර ප්‍රශ්නේ ආරන්නේද ප්‍රශ්නේ ආරන්නේත් නෙමෙයි හිත ආරණ්‍යයක් කරගෙන නෙමෙයි ආරණ්‍යට ගියේ. එහෙනම් හිත ආරණ්‍යයක් කරගෙන බස් ස්ටෑන්ඩ් එකට යන්නකෝ. හිත ආරණ්‍යයක් කරගෙන බස් ස්ටෑන්ඩ් එකට යන්නකො. මොකද වෙන්නේ කියලා බලන්න. නේ. දැන් පුරුදු කරන්න වෙනවා ඊට පස්සේ. අන්න ආරණ්‍යකෙදී. අන්න හිත ආරණ්‍යගත වෙනවා. ඊළඟට ওই වගේම කියනවා මොකද්ද රුක්ක මූල සූත්‍රය. අර විදියටමයි කියන්නේ. ඒ කියන්නේ පස් දෙනෙකි. අර පස් දෙනාමයි කියන්නේ. එහෙනම් ඒ රුක්ක මූල කියලා තර පස් දෙනාම කියනවා. එතකොට එතන රුක්ක මූල කියන ඇත්ත ඒතර ගහද්ද අර අල්පේච්ඡතාවයේ සන්තුට්ටික ඒට කතාව නේද? එතකොට අර මං අර නිතරම රාගයේ ඉදිරියේ ගහක කොළ ගත්තොත් කොළ අතු ගත්තොත් නිතරම හෙල වෙනවා. හැබැයි මුල හෙල වෙන්නේ නැහැ. එහෙනම් රාගයේ ඉදිරියේ සලිත වෙන්නේ නැහැ. රාගයේ දේශයේ මොහ ඉදිරියේ හෙල වෙන්නේ නැහැ. හෙල වෙන්නේ නැති තැන ගහක මුලක් බඳු. එහෙනම් ඒ ගහක මුලක් බඳු අදිෂ්ඨාණයෙන් ඉන්න කෙනාගේ ස්වභාවය මොකද්ද? අර පස් දෙනාගෙන් පස් වෙන්නේ. අල්පේච්ඡ වෙනවා. සන්තුට්ටික වෙනවා. කෙලෙස් බිඳින පැත්තට යනවා. එහෙනම් ඒ වැඩ පිළිවෙල කරනකොට කරනවා කියන්නේ මොකක්ද අනිත් පැත්තෙන්? රුක්ක මූලයක් තමයි. එහෙනම් ඔය පුටුවේ ඔය ඉන්න තැන රුක්ක මූලයක් වෙන්න බැරිද? පුළුවන්. ඊළඟ එකත් බලමු. පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. මේක මම ඕනම ටික ගන්නවා වෙලා යන හින්දා වහන්ස මෙන්න මේ සාරි පුත්ත මහ රහතන් වහන්සේ එනකොට තමයි අහන්නේ ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරිම ප්‍රසන්නයි හරිම පාරිශුද්ධයි කොහොම මොකද්ද මේ ඔබ වහන්සේ මොන විහරණයෙන්ද වාසය කරේ කියලා අහනවා. ඒතර අහන සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන වහන්ස මෙකල්ලි මම ශුන්නත විහරණයෙන් යුක්තව බහුල කොට වෙසින්. මොන විහරණයෙන්ද? ශුන්නත විහරණයෙන්. සාදු සාදු සාරිපුත්තේනි තෙපි මෙකල්ලි මහා පුරුෂ විහරණයෙන් බහුල කොට වාසය කරා සාරිපුත්තේනි යම් ශුන්නත විහරණයක් ඇද්ද තෙල මහා පුරුෂ විහරණයක් වේද සාරිපුත්තේනි මෙයින් මෙහිලා ඉදි මාන මෙකල්ලි සුන්නත විහරයෙන් බහුල කොට වෙසෙන්නේ නම් කැමති වෙන්නේ නම් සාරිපුත්තේනි ඒ මහණ විසින් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කටයුතුය මම් යම් යම් මේකින් ගම ගමකට පිඬු පිනිස පිවිසියෙමි යම් පෙදෙසක් පිවිසුවෙමි ගමින් ගමට පෙරලා ආවෙමි ඒ මාගේ චක්කු චක්කුෂ රූපේ ඉදිරියේ ඡන්දයක් වේවායි රාගයක් වේවායි දේශයක් වේවායි මෝහයක් වේවායි ඒ චිත්තයාගේ ගැටෙන ක්ලේශයෙන් වේවායි ඇත්තේ දෝ බන් අන්න එහෙම තියෙනවද කියලා බලලා ඒවෙන් නිදහස්ව හිටියා කියලා කියනවා. එහෙනම් ශුන්‍යාකාර කියන්නේ මොකද්ද? ශුන්‍යත විහරණයෙන් ඉන්නවා කියන්නේ මොකෙන්ද? රාගයෙන් ශුන්‍ය වෙනවා, දේශයෙන් ශුන්‍ය වෙනවා, මෝහයෙන් ශුන්‍ය වෙමින් හිටියානම් ඒකට කියනවා ශුන්‍යත විහරණයෙන් ඉන්නවා. අන්නේ ඉන්න ඒ තන යම් දෙයක් ඒ ස්වභාවයෙන් යමක් යම් තැනක වැඩ වාසය කරනවා නම් කියනවා ශුන්‍යාගාරයක ජීවත් වෙනවා කියලා. දැන් මේ කතා කරන්නේ සෝම් පිටණියක් ගැනද? නෑ. දැන් මේ කොහෙටද ගියා කියලාද මේ සාරිපුත් හාමුදුරුවෝ කියන්නේ? ගමකට වැඩියා කියලා කියන්නේ. දැන් සෙනඟ නැති ගමකටද කියලා තියෙන්නේ සෙනඟ ඉන්න ගමකටද? දැන් මිනිසු නැති තැනකටද කියලා තියෙන්නේ හිස් තැනකටද? දැන් අපි යන්න ගියේ. ඇයි අපි හිස් තැනකට යන්නේ ගියේ? අපි හිතන් හිටියා මිනිස්සු ළඟ තමයි රාග දේශ මොහ කියලා. එහෙනම් මුංගෙන් අයින් වෙන්න ඕනේ කියලා. දැන් මිනිස්සු ළඟද රාග දේශ මොහ තියෙන්නේ? හිතේ හටගන්න එක රාග දේශ මොකක්ද? පටිච්ච සමුප්පන්නෝ. ඉතින් පටිච්ච සමුප්පන්නෝ හිතේ හටගන්න රාගයෙන් අයින් වෙලා, දේශයෙන් අයින් වෙලා, මෝහයෙන් අයින් වෙලා උන්නාන්සේ ගමේ වැඩ ඉන්නවා. වැඩ ඉඳලා තියෙනවා. ඉතින් අහනවා ඔබ වහන්සේගේ ශරීරය හරීම පැහැපත්, හරි ප්‍රසන්නයි, හරි ඍජුයි. කොහොමද මේ මේ වෙන්නේ? ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. ආ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේද? හරි හරි. හරි ඔබතුමී කියන කතාව හරි. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කුමාර රාගදේශ මොණෑ කියලා තමයි කියන්නේ. හරි කතාව. වැරදි නෑ. හැබැයි උන්වහන්සේ හරියක් නෑ. හැබැයි දැන් මං අහන්නේ දැන් ඒතකොට මේ ශුන්‍ය ශුන්නත විහරණයෙන් ඉන්නවා කියලා දීලා තියෙන මීනින් එක මොකද්ද? මොකක් සෙනග නැති තැනක ඉන්නවා කියන එකද රාගෙන් දේශයෙන් මොහෙන් ශුන්‍ය වෙනවයි කියන එකද කියලා මං අහන්නේ. ආ රාගෙන් දේශයෙන් මොකද? ඒතර අපිට කරන්න වෙන්නේ. දැන් ඕකම තමයි. ඇයි ඒ? ගැටෙන තැනක ඉඳලා තමයි ගැට ගැටීම අයින් කරන්නේ. ඒක දේශේ එන්න පසුතලයක් නැත්තම් අපි දන්නේ අපි ළඟ දේශේ තියෙනවද? ගොඩ නැගෙනවද කියලා. හැබැයි දේශේ ගොඩ නැගෙන තැනක අපි ඉඳලා අපිට දේශේ ගොඩ නගා ගන්න නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් අයින් කරගන්න පුළුවන් නම් ඒ තැන එහෙම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි එතනට ගියයි කියමුකෝ. මහත්ය අහන්නේ සම්මත තියෙන ශුන්‍යාගාරයකට ගිහිල්ලා මේක කරන්න. හරි ඒ සම්මත ශුන්‍යාගාරයට ගියත් මොකද්ද කරන්නේ? නැත්ත වැඩක් නැහැ ඔව් දැන් අපි හරි දැන් ඔබතුමාලා කියන වගේ අපි හිතමු හරි ගහක් මුලක හිටියා කියමුකෝ. ඇත්තටම මේ භෞතික ලෝකේ දින ගහක් මුලක ඉන්නවා. ඒ හිටියත් මොකද කරන්න වෙන්නේ? අර පස්සෙනියට අදාළ විදියට නේද? සම්මුතින ආරන්නේ හිටියත් කරන්න වෙන්නේ මොකද්ද? ආ දැන් මෙතන වැඩේ වරදින්නේ ඇයි? අපි හිතනවා දැන් මේ මේ තැනකට අනිවාර්යයෙන්ම යා යුතුමයි කියලා. දැන් එහෙම වුණා නම් ගිරිමානන්ද පිරිත කියන්න බෑ අපිට. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඉතින් අපිට ගෙදරකින් නම් කියන්න බෑනේ. ඔය දැන් අර මහත්තයා අහන්නේ ඒවත් සම්බන්ධද? සම්බන්ධ කරගත්ත ප්‍රශ්නේ. හැබැයි සම්බන්ධ වුණා කියලත් දැන් අපි සෝ ශුන්‍යාකාරය කියලා කොහේ හරි තැනකට ගියත් ඈ දැන් ශුන්‍යාකාරය හිස් කියලා කොහොමද කියන්නේ ඇත්තටම? ශුන්‍යාකාරය අපිට ඇස් දෙකට පේන්නේම නැහැ. ඒ නොපෙනෙන්නේම නැද්ද? ඉතින් කොහොමද හිස් කියන්නේ? දැන් අපිට මස්ලේ හැට පේන්නේ නැතිව නැතුව නැතුවනේ අපි නැහැ කියන්නේ. දැන් හිස් දෙතන. දැන් මස්ලේ හැට පේන්නේ නැහැ තමයි හරි. දැන් අපිට පේන්නේ නැතුණාට පේන්නේ නැතිව නැද්ද ලෝකේ? අපේ ඇහි පරාසය අපේ ඇහි පරාසයට මේ ගෝචර නොවුනට වෙනේවා තියෙනවනේ නේද? අනිවාර්යෙන්. හැබැයි අපි ඒ ඉන්න තැන මොනයි දේවා පේනේවා තිබ්බත් නොපෙනේවා තිබ්බත් මොකක් තිබ්බත් අපි රාගයෙන් ශුන්‍ය, දේශයෙන් මෝහයෙන් ශුන්‍ය වෙලා ඉන්න පුළුවන් නම් අපේ අපිට මේ දුක ගෙන දෙන කාරණයක් තියෙන ගින්නක් හටගන්නේ නිදහස් පැහැදිලිද මම මේ තුනටම තුනක් ගත්තේ ඒකයි සූත්‍ර තුනක්. ඔදර් දැන් හරි මං කියන්නේ ලෞතුරා බුදුහාමුදුරන්ගේ පුතෙක් වෙන්න යනවනම් උන්වහන්සේ කියන අනුගමනය අනුව යන්නේ මේපේ අපි. එද මේ ඔක්කොම බලන්නකො මහත්තයෝ මොකද්ද? නිර්වාණ නිබ්බාණය මොකද අර්ථකථනේ? රාගක්කෝ නිබ්බාණ, දේහක්කෝ නිබ්බාණ, මෝහක්කෝ නිබ්බාණ. ඒතර ඒ කියන දෙයි මේකයි ගැලපෙනවද නැද්ද? ගැලපෙනවනේ. හැබැයි කොහේ හරි තියෙන හිස් තැනක් නිර්වාණය කියලා කිව්වද බුදුහාමුදුරුවෝ? මේ භෞතික ලෝකේ තියෙන ශුන්‍යාගාරයක් නිවන කියලා කිව්වද? නෑ. භෞතික ලෝකේ තියෙන ගහක් නිර්වාණය කියලා කිව්වද? නෑ. හැබැයි ගහක් මුලකට ගියත් කරන්න වෙන්නේ ඕක. භෞතික ලෝකේ ශුන්‍යාගාරයට ගියත් කරන්න වෙන්නේ ඕක. හැබැයි දෘෂ්ටිගත වෙලා ඒකකට ගිහිල්ලාමයි මේක කරන්න කියලා අර භෞතික ලෝකයේ අර්ථකථන ටික අරගෙන කරන්න ගියොත් අපිට අනිත් පැත්තට අහන්න වෙනවා. එතකොට එහෙනම් ගිරිමානන්ද පිරිත කියන්න බෑ. සාමාන්‍ය ගේකවත් කියන්න බෑ. නේද? කියන්න බෑනේ. පුළුවන්ද කියන්න? බෑනේ කියන්න. ඒක ගෙදර පිරිතක් කියන්නේ කොහොමද? එහෙමනම්. බුදුහාමුදුරුවෝ අතන්දි කිව්වේ මොකද්ද අර උදේ සබ්බාස සූත්‍රේ? සේසුන පාවිච්චි කරන්න ඕනේ කිව්වෝ කොහොමද? අන විවේකයේ පිණිසේ තන පාවිච්චි කළ යුතුයි. එහෙනම් අපේ විවේකය අහිමි වෙන්නේ කොහොමද? රාගේනුයි, දේශේනුයි, මෝහේනුයි අපේ විවේකය අයින් වෙනවා. එහෙනම් විවේකය ලැබෙන්න නම් මොකද්ද වෙන්නේ? රාගයෙන්, දේශයෙන්, මෝහෙන් අයින් වෙන්න ඕන. ශූන්‍ය වෙන්න. රාගයේ දේශයෙන් ලැබෙන්න ලැබෙන්න අසුරු කරන්න කරන්න අපිට විවේකය අහිමි වෙනවා. එහෙනම් අපි අර ඉන්න තැන විවේකයෙන් ඉන්නව නම් රාගයෙන්, දේශයෙන්, මෝහෙන් ශුන්‍ය නම් ඒ ශුන්‍යාගාරයක තමයි ඉන්නේ. ගැළපෙනවද කියලා බලන්න. එහෙම නැතුව නිකන් කොහේ ගියයි කියලා සම්මත ලෝකේ තැනකට ගියයි කියලා හරියන්නේ නැහැ. එහෙම හරියනවා නම් ඉතින් බුදුහාඳුර නිවන නිවනට කොහරි තැනක් පානවන මෙන්න මෙතනට ගිහිල්ලා කරපන් කියලා. ඇයි? රාගය හටගන්නේ එහෙනම් කොහරි එක තැනක වෙන්න ඕනේ. එහෙම හටගන්නවා රාගය. එක එක වෙලාවට හටගන්නවා. හටගන්න තැන අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් නිරෝධ වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. එතකොට මේක පෙන්වුවා මොකද්ද? ඔන්න ඔය අරඤ්‍යගතවා දැන් ඕගලන්ට තියෙනවා අරඤ්‍යගතවා රුක්ක මූලගතවා ශුන්‍යාගාරගතවා. එහෙනම් මේ රාගයෙන් දේශයෙන් මොහෙන් ශුන්‍ය වෙන්න ශුන්‍ය වෙන්න. අපි පංචස්කන්ධය අනිත්‍යසේ දකින්න ඒ වගේ තව මොකද කරන්නේ? අර ගොඩ නගා ගන්න යන උපාදානස්කන්ධය අනිත්‍ය බව දැකලා මොකද කරන්නේ? පහ කරනවා අනිච්චානුපස්සී විහෙරති. එහෙනම් මෙතන විශේෂයෙන් දෙකක් කියනවා මොකද්ද? පංචස්කන්ධය අනිච්ඡන්ති රූප වේදනා සංඥා සංකාර විඥාන එතනින් ඉවරයි. අනිච්ඡන්ති ඊළඟට කියනවා මොකද්ද ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු ඉති ඉමේසු එහෙනම් මට කියන්න අනුපස්සනා කරන්න පුළුවන් පංචස්කන්ධයේද පංච උපාදානස්කන්ධයේද එහෙනම් ඕගලන්ට අයින් කරන්න පුළුවන් බෝතලයේද සීනි දාන එකද බෝතලේ තමයි උඩ තියෙන්නේ සීනි දාන එක තමයි යට සීනි දාන එකයි අයින් කරන්න බෝතලයෙන් කරන්න බෑ බෝතලේ අයින් වෙන්නේ පිරුණම් පානට. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ මාත්‍රයක්වත් නැත්තේ කාටද? අරියතුන් වහන්සේට. ඇයි? අනිච්ච සංඥා පූර්ණෙන් පූර්ණයි. ලයිට් එක රූපේ දකින්නකොටම රෙඩ්. මාත්‍රයක් කොළ නැහැ. අපිට තාම තමාට රෙඩ් තියනෝ යන්න. පස්සේ දඩ ගන්නවා. ආ ඉතින් පස්සේ පසුතැවෙන අයියෝ අපරාධේ ගියේ. ආ ඉතින් මතක් වෙනවා ආයි නම් කන්නේ නැහැ දඩකොලයක්. ඔන්න. ආයි යන මතක් පොඩ්ඩක් ගිහිල්ලා මතක් වෙනවා අයියෝ අදත් අහුවුණා. ආයි ආයි රෙඩ් වැටෙනවා. ආයි යන. මෙහෙම හැම වෙලාවෙම යනකොට තේරෙනවා ඔව් මේක හරියන්නේ නැහැ. කොහොම හරි බ්‍රේක් ගහ ගන්න ඕනේ. ඒ දැන් දඩ කනවා වැඩි. එන්න එන්න. නේද? එන්න එන්න දඩ දඩ කනවා වැඩි. දැන් කොයි වෙලාවෙ ඩ්‍රයිවිං ලයිසන් එක කැන්සල් කරයිද දන්නේ නැහැ. එහෙනම් ඉක්මනින් හොඳට සංඥාව හුරු වෙන්න ඕනේ. නැත්තම් වැඩේ අන්න රෙඩ් වැටෙනකොට දැන් ටික ටික පොඩ්ඩක් පුළුවන් එනවා. යන්න ගියා කහ පාට දැක්ක ගමන් ගහගත්තා. අන්න දැන් වැඩිපුර අවධානය දෙනවා කහ පාටට. යන්න ගියේ කොළපාට වැටෙන්න ඔන්න මෙන්න. යන්නත් හිතුණා. ගා බේක් එකට අදගයි. අන්න නමක්. ඇංග්‍රි නෑ. දැඩි ස්ථාවරත්වය. අන්න දැන් මොකද මේ? අර පංච උපාදානස්කන්ධය කොට නැගෙන්න ගියක මොකද වෙන්නේ? අනුපස්සනා කරන. අනිච්ච බව දැනගෙන ගියොත් දඩ කන්න වෙනවා. ඒ හින්දා වහාම බ්‍රේක් කරගන්න ඕන කියලා ගහන බ්‍රේක් එක. ඒතර බ්‍රේක් එක ගහන එක ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙන්න ගන්න. බ්‍රේක් එක ගහන එක ටිකෙන් ටික වැඩි වෙන්න ගන්න. ඒ වැඩි වෙන්න ගන්න ගන්න මොකද හිතෙන්නේ? දෙයියනේ අද දඩයක් කෑවේ නෑ. කොච්චර ඉතුරුවක්ද මට? අද යන්තම් මට බේර ගන්න පුළුවන් වුණානේ දඩයක් කන්නේ නැතු. නේද? නැත්තම් අර කනස්සල් එනවනේ දඩ දඩයක් ආපු එක. මම මේ කියන එක ඔයගලන්ට තේරෙනවනේ. මම දහම කියන්නේ වෙන විදිහකට. හොඳට තේරුම් ගන්න. මේ පාරේ තියෙන මේ යන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. හොඳේ. මේ දඩේ කියන්නේ කෙලෙස්. අසහනය, දුක, පීඩාව. ඒවා මේ කතා කරන්නේ. ඒ නැත්නම් අර රාලා හැමිදුණු දඩකොලේ සිහි කරන්න එපා මම මේ කියනකොට. ඒක හම්බුනාමත් ඕකම තමයි වෙන්නේ. ඒත් වරදක් කරලා. දැන් මේ ඊට වඩා වරදක් කළා. ඇයි? අරක නම් දඩේ ගවලා ෂේප් එක මේක සසර ගමනක් හදලා. අරකට වඩා දරුණුයි වැඩි. අරක නම් ඒ වෙලාවෙන් ඉවරයි වැඩි. මේක මතු දුක් විඳින්නත් හදනවා. දඩ කකා නිකනුත් නෙමෙයි. මතු දුක් විඳින්න. බැරි වෙලා කතෝක වැඩි වෙලා මෙහෙ ලයිසන් එක කැන්සල් කරොත්. වෙන දිහාවක ලයිසන් එක හම්බෙන්නේ. වැඩි ටිකක් තවත් දරුණුයි. මේ යන්තම් මෙහි පොඩ්ඩක් ලයිසන් එක හම්බෙලා තියෙන එක මේක හරි බේර ගන්නවා. අඩු ගානේ. නැත්නම් අරේ වාහනේ ලවන්න වෙනවා කියලා. එහෙනම් සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා. එහෙනම් අනිත්‍ය සංඥාව වැඩෙනවා. නෑ දැන් ආ දැන් මේක මේක අපි පිළිතර ගන්නකොටද ඔබතුමා අහන්නේ නෑ නෑ මේ කතා කරන්නේ මොකද රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන අපි අපි මේ දකින රූපේ. ඒකෙන් යම් වේදනාවක්. ඒව ඒවත් එක ගොඩනගන කිසිදු වැඩ පිළිලක් සුව වේදනාවක් ගෙන දෙන්නේ අනිච්චමයි. සංඥාත් එච්චරයි. සංකාරත් එච්චරයි. විඥානත් එච්චරයි. ඒක මේ රූපයක් අපිට දැනෙන තැන විපාකයක් සිද්ධ වෙනවනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ දැන් විස්තර කරානේ ගොඩක්. අන්න ඒක අනිච්ච බව. ඒ කියන්නේ ඒක අනිච්ච බව දැනගෙන ඊළඟට වෙන්නේ මොකද්ද? හැබැයි ඒක අනිච්ච බව දැනගත්ත පළියට මාත්‍රයක්වත් නොගිහින් නවතින්නේ නැහැ. ඒක අනිච්ච පූර්ණයෙන් පූර්ණ කාටද එතකොට? හරියතුන් වහන්සේ. හැබැයි අර රෙඩ් ලයිට් එක තියෙද්දිත් යන්න හිතෙනවද නැද්ද? අන්න ඒක වරදක් බව දැනගෙන දැන් මොකද කරන්නේ? දැන් අර රෙඩ් ලයිට් එක පත් වෙලා තියෙන බව දැනගෙන අර කොළ ලයිට් එක දෙනවා යන්න කියලා අපිට හිත. ඵලයන් කියලා. මේ කොළ ලයිට් එක නෙමෙයි සෝරි මේ කහ පාට එක. අපි මොකද කරන්න ඕන? නෑ. නවතින්න ඕන. අර නවතින්න ඕන කියලා ගන්නවා දැන්. නවතින්න. බ්‍රේක් කරන්න. එතකොට අපිට හානියක් වෙන්නේ නෑ. හැබැයි එකක් තියෙනවා. පිටිපස්සේ උන් කෑ ගහනවා. ඇයි ඒ? උන් කැමති නැවතිලා ඉඳන නෙමෙයි. උන් කැමති යන්නේ. ලෝකේ තියෙන උදාහරණකින්මයි මම කියන්නේ. ඇයි පිටිපස්සේ අපිත් එක්ක එන කට්ටිය ඔක්කොම කියන්නේ මොකද්ද එතකොට? යන් යන් යන් යන්. රූප ටික බලන්න, ශබ්ද ටික බලන්න, ගන්ධ ටික බලන්න, රස ටික බලන්න මේවා යන්නේ යන්නේ. පිටිපස්සේ උන්ට ඉවසිල්ල නැහැ හොන් ගහනවා. අර දැන් පංචස්කන්ධය පංචස්කන්ධය මත පංච උපාදානස්කන්ධය ගොඩනගන ඉස්සරහට. ඉස්සරහට ගොඩ ගොඩනගන එක නතර කරනවා. නෑ නෑ නෑ. දෙකක් තමයි. එකක් වෙන්නේ නෑ. එකක් නෑ පංචස්කන්ධය මත පංච උපාදානස්කන්ධය ගොඩනගනවා. එතකොට ගොඩනගන එක නතර කරනවා. ගොඩනගන එක නතර කරයි කියලා අරක නැති වෙන්නේ නෑ. ඒක එහෙම්මමයි. අන්න ගොඩනැගීම එක තමයි නතර කරන්නේ. දැන් මේ පංචස්කන්ධය කියන්නේ කලින් කරපු අවිද්‍යාසහගත වැඩපිළිවෙලක ගොඩ නගපු එක. විපාකය. ඒක ඒක මත අලුතෙන් ගොඩ නගන එක තමයි නතර කරන්නේ. නැත්තම් බෑනේ. ඒක අනේ දැන් ඒ කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති මතකද ප්‍රශ්නයක් මගෙන් ඇහුවා සුවේ මාත්‍රයක්වත් තියනවද මාත්‍රයක් හරි තියනවද කියලා ඇහුවා නේද මං කිව්වා නේද එතකොට එහෙනම් සබ්බ සංඛාරම අනිච්චයි කිව්වේ සබ්බ සංඛාරම දුක්ඛයි කිව්වේයි කියලා මං ඇහුවා නේ අන්න හිතන්නේ මොකද්ද මහත්තයා අර ඔරෙන්ජ් එක වැටිලා මෙයා සුවයක් පිඳින්න යන්න පුළුවන් කියලා තමයි හිතෙන්නේ ඔව් අන්නේ හිතෙන තැනම තමයි නෑ අනිච්චමයි කියලා අපි මේක තේරුම් ගන්න ඕනේ අනිත් පැත්තට කඩන්න ඒකයි හරි පැහැදිලි නේද? හා පැහැදිලි පැහැදිලි. එහෙනම් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්ඡන්ති. එහෙනම් අරියතුන් වහන්සේ මාත්‍රයක්වත් මේ ධර්මතාවය අභිමවා යන්නේ නැත. නවතින්න කිව්වනම් නැවතුණාමයි. ඒ හින්දා අඟුලිමාලට කිව්වා මහාන මම නැවතිලා උඹ නැවතියන්. ඒ කිව්වේ ඕක. අපි මොකෝ කරේ? ලයිට් එක පත් වෙනකොට යන්න හදලා. බුදුහාමුදුරු කිව්වේ මම නැවතිලා. නේද? ඔබ නවතින්නේ. ඔකනේ කිව්වේ. දැන් අපිත් මොකද කරන්න ඕන? නවතින්න වැඩේ කරන්න. යන්න වැඩේ හරියන්නේ නැහැ. හැබැයි අපිත් එක්ක එන පිරිස හදන්නේ. ඔය යමන් යමන් කියලා යන්නේ. ඒකනේ කාලා ලයිට් එක බස් එක මොකක් නතර කරගම පිටිපස්සේ ඉන්නේ ඔක්කොම හොන් ගහන්නේ. ඔය පුරුද්ද දින්න යන්නම තමයි. නවතින්න කැමති නැහැ. මේ යන්න ඕන් ගාලා කෑ ගහලා ලෑස්තිනේ යන්න ඕන තමයි. දැන් ඕවගේම තමයි අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහත් එක. ඉතින් වේදනාව උපේක්ඛා නම් උපේක්ඛා වේදනාව යන්න හදනවා සැප හොයන්න. කොල ලයිට් එකේ. දැන් මොකෝ වෙන්න ඕනේ? අනිත්‍ය සී වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ආ ඉවරයි වැඩි. හැබැයි දැන් මේක වැඩේ වෙන්නේ මෙහෙමයි. බ්‍රේක් එක ගහනවා. ගහපු ගමන් වෙන්නේ මොකක්ද දන්නවද? ගහපු තැන නවතින්නේ නැහැ. හැබැයි මේ ආපු ස්පීඩ් එකට ඒ විදිහට යන්න බෑ. අරක අඩාල වෙනවා. ඊට ටික පොඩ්ඩක් ගිහින් නවතිනවම තමයි. හැබැයි බ්‍රේක් එකට කකුල ගියේ නැත්තම් ඔහේ මේක යනවා. ඒතර අර කහපාට ලයිට් එක පත්තු වෙනකොටම මොකද වෙන්න ඕනේ? දැන් ඩ්‍රයිවිං කරනවා දන්නවා ඇක්සලරේටරෙන් කකුල අරන් බ්‍රේක් එකට යන්නේ කකුල හිමීට. දැන් ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ අපි අනිත් පැත්තේ? යන්නම තමයි නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිටිය අයෝනිසෝ මනසිකාරයෙන් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා බ්‍රේක් කරගන්නවා. මම ඩ්‍රයිවිං ජොබ් එකක් කරන්න වෙලා තිනවා නිවන් දකින්න වැඩේ කියන්නේ. ඒකෙන් තමයි කියන්නේ. ඒක ලේසි කියන්නේ. අර ලේසි කියන්නේ. ඔයකම කතා වෙන්නේ. නේ නිත්‍යයි සුඛයි අත්තයි කියවම එක්ස්ලේට් කරා. ඉතින් ගියා හැප්පුණා. දඩත් කාගෙන. අනිත්‍ය දුක්ඛ අනත්තෙන් බ්‍රේක් කරගත්තා නම් වැඩේ ගැලවෙනවා. එහෙනම් ඔන්න රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්ඡන්ති. ඒක කවදා හරි අපි සියලු දෙනාටම පූර්ණයෙන් පූර්ණ වෙන්නේ කවදාටද? හරි. දැන් අනිච්ච බව දන්න. දැනගෙන මොකද කරන්නේ? යන්න හදනකොට පොඩ්ඩක් නතර කරගන්නවා අනිච්ච බව දැනගෙන අනිච්චානුපස්සී කියන. අනිච්ච බව දැනගෙන පහ කරනවා කිව්වේ ඒකයි. අනිච්ච බව නොදැන පහ කරන්න බෑ කවදාවත්. අන්න හරි. ඒක තමයි මම කිව්වේ. ආර්යතුන් වහන්සේට මාත්‍රයක්වත් නැහැ. අනාගාමී උත්තමයට බ්‍රේක් එක වැදිලා ඉවරයි කාම ලෝකේ මට්ටමට ආයි රිවර්ස් මොකක් නැති වෙයි. යන්නේ නැති වෙන්නේ. අර පැත්තට පොඩ්ඩක් යන්න. සකදාගාමී උත්තමයට දිව්‍යතලය මට්ටමට යන්න ඕන මට්ටමට යනවා ඇක්සලරේටරේ. හැබැයි මනුස්ස දේව මනුස්ස සතරපා මට්ටමට බ්‍රේක් එක වැදිලා ඉවරයි. සෝතාපන්න කෙනාට සතරපා මට්ටමට බ්‍රේක් එක වැදිලා ඉවරයි. මනුස්ස දේව බ්‍රහ්ම මට්ටමට යන්නේ. ඉතින් යනකොටත් මොකෝ දැන් කරන්න තියෙන්නේ? අනිච්ච බව දැනගෙනම පහ කර කර කර යනවා. එතකොට තව තව බ්‍රේක් එක වැඩි වෙනවා. නේ. එතකොට මොකද කරන්න ඕන හොඳට? හොඳට පොඩ්ඩක් නිතර දෙවේලේ පොඩ බ්‍රේක් පෑඩ් ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න ඕනේ. හිටපුවම් ගෙවෙන්න පුළුවන්. පොඩ විමසිල්ල. ඉන්නවනේ විමසිල්ලෙන් ඉතර පොඩ්ඩක් නැවත අලුත් කරගෙන නේද? බලන්න ඕනේ ඇන මුරුච්චි බුරුක් වෙලා හිටපු ගමන් ගලවල යන්න පුළුවන් ඉන්න පොඩක් පරීක්ෂා කරලා නැවත පොඩ්ඩක් සිහි කරලා මර බේක් එක ගහගන්නවා ගහගත්තොත් Tamanට මම ගහගත්තොත් මට ඕගොල්ලෝ ගහගත්තොත් ඕගොල්ලන්ට ඕගොල්ලෝ ගහන එකෙන් මං ගොඩ යන්නෙත් නෑ මං ගහන එකෙන් ඕගොල්ලෝ ගොඩ යන්නෙත් අපි දෙගොල්ලෝ අන්‍යෝන්‍ය සහයෝගයෙන් ධර්මය අවබෝධ කරගෙන ගොඩ යනවා මිසක් මට ඕගොල්ලන්ට ගහලා දෙන්නත් බෑ ඕගොල්ලන්ට මට ගහලා දෙන්නත් බෑ මේකේ මගේ බ්‍රේක් එක මම්ම ගහ ගන්න ඕනේ ඕගොල්ලන්ගේ බ්‍රේක් එක ඕගොල්ලම ගහ ගන්න නෝනට මහත්තයාට බ්‍රේක් ගහලා දෙන්නත් බෑ මහත්තයාට නෝනට බ්‍රේක් ගහලා දෙන්නත් බෑ එකට බනහන ආවට ඔය දිය බුහුලක් වගේ රූපය දිය බුබුලක් වගේ වේදනාව පෙන පිටක් වගේ රූපය පෙන පිටියක් රූපය පෙන පිටක් වගේ වේදනාව දිය බුබුලක් වගේ සංඛාර කෙසෙල් කඳක් වගේ විඥාන මායක් වගේ විඥානයේ මායාකාරයක් සංඥාව මිරිගුවක් සංඥාව මිරිගුවක් වගේ එතකොට ඒක අනිච්ච විදිහට මෙනෙහි කරනවා ආන්න හරි මේක මම මිස්ලට ලබන සතියෙන් පස්සේ කර්මස්ථානයේට ඔය ඕක අරගෙන මම එතකොට කර්මස්ථාන හැටියට ඕක සම්පූර්ණයෙන්ම විග්‍රහ කරනවා. කොහොමද ඕක පෙන පිඩුවක් වෙන්නේ? මොකද්ද දිය බුබුලක් කිව්වේ? මොකද්ද මෙරිගුවක් කිව්වේ? මොකද්ද මායාවක් කිව්වේ කියලා මම එකින් එක එකින් එක විස්තර කරනවා. හරි? හරි. රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්ඡන්ති. ඉති මේසු පංච උපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. එහෙනම් දැන් මෙන්න මේ අපිට ලෝකය රූපය දිහා බලනකොට අපිට නිතර නිතර දැන් මොකද්ද වෙන්නේ? අනිච්ච සිහි වෙන්න ගන්නවා. අන්නේ අනිච්ච සිහි වෙන්න සිහි වෙන්න අපිට ලෝකේ අපි දකින්නේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ දකින්නේ සාර විදියටද අසාර විදියටද අසාර විදියට. ඇයි ඒ අනිච්ච වැටෙන්න වැටෙන්න අසාරත්වයේ වැටෙනවා. එහෙනම් ඒ අසාරත්වයේ අනිච්ච වැටෙනවා කියන්නේ අසාරත්වයේ වැටෙනවාමයි. එහෙනම් දෙවෙනි සංඥාව හැටියට කතමාචානන්ද අනත්ත් සංඥා වැඩෙන්න ගන්නවා. ආ මෙන්න මේකේ තව පොඩ්ඩක් තියෙනවා මම කියලා අමතක වුණා පොඩි කැලලක් කියන්න. මොකද්ද? අයං උච්චතානන්ද අනිච්ච සංඥා. දැන් අපි මොකද්ද වඩන්න ඕන නිතර නිතර? අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව නිතර නිතර භාවිතා කරලා කරනවා කියන්නේ මොකද්ද අර? අර රූපෙත් එක්ක වේදනා සංඥා සංකාරත් එක්ක යන්න හදනකොට මොකද කරන්නේ ඒක? බ්‍රේක් කර කර නතර. ඒක බ්‍රේක් කරන එක සිහි කරන්න ඕනද නැද්ද? නිතර නිතර. යන්නම හදනව නවත්තනවා. ඔන්න ඕක අපි භාවිතා බෞලී කතා කරනවා. මෙන්න මේක බෞලී කතා කරන මොකද වෙන්නේ? තථාගතයන් වහන්සේ සංයුක්ත නිකායේ 3 පිටුව 267 පෙන්වනවා මහණෙනි භාවිතා වූ බෞලී කතා වූ අනිච්ච සංඥාව ඒ කියන්නේ භාවිතා භාවිතා බෞලී කතා කරපු මොන සංඥාවද අනිච්ච සංඥාව සියලු කාම රාග ගෙවයි සියලු රූප රාග ගෙවයි සියලු භව රාග ගෙවයි සියලු අවිද්‍යාව ගෙනයි ගෙවයි සියලු අස්මිමානයම ගෙවයි නැසයි එහෙනම් මේ අනිච්ච ඥානය මොන වගේ එකක්ද? අස්මිමානයම නැසන එකක්. අවිද්‍යාවම නැසන එකක්. එහෙනම් අපිට මෙනෙහි කරන්න තියෙන්නෙම මොකද්ද? අනිච්ච සංඥා. මතක ඇති මම ඕගලන්ට පෙන්නවා අතීතයේ යමේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ අනිච්ච මෙනෙහි කරේද සියලු දුක්ඛ ස්කන්ධයේ සින්දේ සම්මස්සන සූත්‍රයේ. අනාගතයේ යමේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද අනිච්ච මෙනෙහි කරේද සියලු තෘෂ්ණාව සින්දේ උපාදානයේ සින්දේ සියලු දුක්ඛ ස්කන්ධයේ සින්දේ. මේ මොහොතේ යමෙක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද අනිච්ච මෙනෙහි කරේද සියලු තෘෂ්ණාව සින්දේ උපාදානයේ සින්දේ දුක්ඛ ස්කන්ධයේ සින්දේ එහෙනම් අතීතේ නිවන් දැක්කනම් නිවන් දැක්කෙත් ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ඉදිරි අනිච්ච දැකලා අනාගතේ නිවන් දකින්නවා නම් නිවන් දකින්නේ ප්‍රිය ස්වභාවය ඉදිරි අනිච්ච දැකලා මේ මොහොතේ නිවි සැනසී යනවා නම් නිවි සැනසෙන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඉදිරි අනිච්ච දැකලා එහෙනම් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඉදිරියේ අපි බ්‍රේක් එක පාගන්නේ නැතුව ඒකට අර ඇත්ලේට් කරනවා වගේ අපි හොඳයි වටිනවා සාරයි කියලා හිතන්න හිතන්න අපි ගිනි ගොඩකටපත් වෙනවා. අතීතේපත් වුණා නම්පත් උනේත් එහෙමයි අනාගතේපත් වෙනවා නම්පත් වෙන්නෙත් එහෙමයි දැන්පත් වෙනවා නම්පත් වෙන්නෙත් එහෙමයි. එහෙනම් අපි ඔන්නෝක තේරුම් අරගෙන අනිච්ච සංඥාව භාවිතා කරන එක වැඩි වෙන්න වැඩි වෙන්න අපිට මොකද වෙන්නේ? සියලු කාම රාග ගෙවයි. අන්න පටන් ගන්න මෙතනින් මොකද්ද? කාම රාගයෙන් පටන් ගන්න. එහෙනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඊළඟට මොකක්ද තියෙන්නේ? කාම රාග පටන් ගන්නේ කාමරාගයෙන්. ඇයි එතනින් කාමරාගයෙන් පටන් ගත්තේ? අනිච්ච දැනගන්න ඥානය, අනිච්ච පිළිබඳ ඥානය ආවේ සක්කාදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, ප්‍රහීන වෙච්ච සෝතාපත්ත වෙච්ච තැන. ඔහුට තියෙනවා දැන් කාමරාගය ඉවර කරගන්න. භවරාගය ඉවර කරගන්න තියෙනවා. අවිද්‍යාව ඉවර කරගන්න තියෙනවා. සංයෝජන හතක් තියෙනවා තව ඉවර කරගන්න. අන්නේ සංයෝජන හත ඉවර කරගන්න දැන් මොකද්ද මෙනෙහි කරන්නේ? භාවිතා භාවිතා බෞලී කතා කරන්නේ මොකද්ද? ආනිච්ච සංඥා. දැන් මට කියන්න වෙන මොකද්ද කරන්න තියෙන්නේ? මං කිව්වා නේද? පටිච්ච වෙන තැන අනිච්ච දකින්න විතරයි තියෙන්නේ කියලා. මේ කියලා තියෙන සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රී බුද්ධ මුඛේ. අපි එළි වෙනකම් මේක අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කිය කී ස්ථිර නැහැ ස්ථිර නැහැ කිය කී හිටියට හරියන්නේ නැහැ. මේ කතා කරන්නේ මොකක් ගැනද? ඉච්ඡාවක් ගොඩනගගෙන ඒ ගොඩනගන්න ගිය ඉච්ඡාව ඉෂ්ට වෙන්නේ නැති බව දැනගත්තට පස්සේ තමන්ගේ අල්පේච්ඡතාවයටපත් වෙනවා. සන්තුට්ටික වෙන්න ගන්න. ටිකෙන් ටික. ඒ ඒක ලැබෙන්න ලැබෙන්න අනිච්ච මෙනෙහි කිරීම වැඩි වෙනවා. අනිච්ච මෙනෙහි කිරීම වැඩි වෙන්න වැඩි වෙන්න කාම රාගයට ඉඩක් නැති වෙනවා, භව රාගයට ඉඩක් නැති වෙනවා, අවිද්‍යාවට ඉඩක් නැති වෙනවා, අස්මිමානයට ඉඩක් නැති වෙනවා, අවිද්‍යාවට මිඩක් නැති වෙන්න ගන්න. ටිකෙන් ටික. එහෙනම් අපිට කරන්න තියෙන උදේ හවස මොකද්ද? එහෙනම් ඒ උදේ හවස අපි අනිච්ච මෙනෙහි කරන්න කරන්න, ඒ කටයුතු කරන්න කරන්න පුළුවන් පුළුවන් හැම වෙලාවකම අපේ හිත ආරණ්‍යයක් වෙනවද නැද්ද? අපේ හිත රුක්ෂ මූල වෙනවද නැද්ද? අපේ හිත ශුන්‍යාගාරයක් වෙනවද නැද්ද? ඒ හිත මහා ගිනි ගොඩක ජීවත් වෙනවද? සිසිල්ලු ලයක් අරගෙන සීලයක ජීවත් වෙනවද? ඒක පුළුවන් ද වෙන කෙනෙකුට පෙන්වන්න? පෙන්වන්න ඕනෙත් නෑ, පෙන්වන්නත් බෑ, පෙන්වන්න අවශ්‍යත් නෑ. පෙන්වන්නත් බෑ, පෙන්වන්න ඕනෙත් නෑ, පෙන්වන්න අවශ්‍යත් නෑ. නේද? එහෙනම් එහෙනම් මෙන්න මේ ලෝකයේ අනිත්‍යතාවයේ වැටෙන්න වැටෙන්න වැටෙන්න මොකද වෙන්නේ? අපිට අසාරත්වයේ වැටෙන එක තව තව වැඩි වෙනවා. එහෙනම් අනිත්‍ය සංඥාව වැටෙන්නේ යම් තරමකටද ඒ මට්ටමට අනත්ත සිහි වෙන්න ගන්නවා. ඒකයි අනිත්‍යයි දුක්ඛයි අනත්තයි එකට බැඳිලා තියෙන්නේ. අනිත්‍ය නම් දුක්ඛයි දුක්ඛ නම් අනත්තයි කිව්වේ ඒකයි. එහෙනම් අනිත්‍ය වැටෙන්න වැටෙන්න මොකද වෙන්නේ? අසාර භාවය තවත් වැටෙන්න ගන්නවා. මේ ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට බැඳි බැඳි කරන වැඩපිළිවෙලෙන් කවදාවත් මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්නේ නැහැ. අනිත්‍යයක්ම ගෙන දෙනවා නම් ඒකේ අසාරත්වය තව තව තව තව වැටෙන්න ගන්නවා. එහෙනම් ඊළඟ සංඥාව අනත්ත් සංඥාව හැටියට වැටෙන්න. ඊළඟට කියනවා මොකද්ද? ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා इति පටිසංකාති. ළමෙන අනත්ත විස්තර කරන හොඳට අහගන්න. මොකද්ද කියන්නේ? චක්කුන් අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගාන අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති නැවතීමේ ලකුණ ළඟ නවතින්න එක පාට මේ කියවගෙන යන්න එපා ඔතනට එරකන් කිව්වේ මොනවද ඇහැ රූප කන ශබ්ද, දිව, රස, නාසය, ගන්ධ, කය, පහස, මන, ධම්ම. අන්නේ සියලුම අනත්තාති. ආර්යතුන් වහන්සේටත් ඕක අනත්තම තමයි. අතන කිව්වා රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්ඡන්ති. මෙතන කියනවා ඇහැ රූප කන ශබ්ද දිව රස නාසය ගන්ධ කය පහස මන ධම්ම 12ට කඩලා කියනවා අනත්තාති මේ අනත්තතාවය පූර්ණයෙන් පූර්ණ කාටද? ආර්යතුන් වහන්සේ. ඔබ අපට ඒක පූර්ණද තාම? අනත්ත බව දන්නවා නමුත් පූර්ණ නෑ. එහෙනම් අපි මොකද කරන්නේ? අපි කරන වැඩේ කියනවා. ඉති ඉමේසු මොකද කරන්නේ? ඉති ඉමේසුජුතු අජ්ජත්තානික බාහිරේසු. අජ්ජත්‍යයි බාහිරයි මුල් කරගෙන. මොකද්ද අජ්ජත්‍යය? අසකන නාසය දිව ශරීරය මන. මොකද්ද බහිද්දය? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. අජ්ජත්යයි බාහිරයි මුල් කරගෙන මොකද කරන්නේ? ආයතනයක් හදන්න යනවා සලායතන. අන්නේ හදන්න යන සලායතන අනත්තානුපස්සී විරති අයං උච්චතානන්ද අනත්ත සංඥා. එහෙනම් මේ හැම තැනකම මොකද්ද කියන්නේ? ප්‍රභාසර හිත මුලින් කියනවා කෙලස ගන්න හිත පස්සේ කියනවා. එන සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට අරියතුන් වහන්සේලාටත් චක්කුන් අනත්තාම තමයි. සෝත චක්කු අනත්තාම තමයි රූප අනත්තාම තමයි. සද්ද අනත්තාම තමයි සෝත අනත්තාම තමයි. ගාන අනත්තාම තමයි. ගන්ධ අනත්තාම තමයි. ජීව අනත්තාමයි. රස අනත්තාමයි. කාය අනත්තාමයි. පොට්ටබ්බ අනත්තාමයි. මන අනත්තයි. ධම්ම අනත්තන්ති අනත්තාති. එහෙනම් උන්වහන්සේලා අර මාත්‍රයක්වත් සිග්නල් රෙඩ් ලයිට් එක අභිමවා යනවද? නෑ. හැබැයි අපිට මොකද වෙන්නේ? පොඩ්ඩක් ඇක්සලරේට් කරලා යන්න හම්. ඇයි ඇක්සලරේට් කරලා යන්න? ඉස්සල ඉස්සල සංඥාවේ අනිත්‍ය බව දැනගෙන පහ කරන්න බැරි වෙච්ච ටික නිත්‍යයි කියලා ගන්න මට්ටමට මේකෙත් යනවා. එහෙනම් මේ ආයතන ආයතන හය දැන් සෝතාපන්න ආර ශ්‍රාවකෙක් නම් කවදාකවත් සතර අපාගත වෙන මට්ටමට වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙලා ඉවරයි. හැබැයි මනුස්ස ලෝකයේ ආයතන ටික දිව්‍ය ලෝකයේ, භක්ම ලෝකයේ හැදෙන්න පුළුවන්. අන්නේ හැදෙන එකත් අසාර බව දැනගෙන දැන් මොකද කරන්නේ? අනත්තානුපස්සී වීරති අයං උච්චතානන්ද අනත්ත සං. දැන් කල්පනා කරන්න මේ පොඩ්ඩක් නිකන් හිතන්න මේ සංඥා දෙකයි මම තාම කතා කරේ. මේ කතා කරන්නේ නිවන් මගක් ගැනද එහෙම නැත්නම් මේ විපාක කයට හැදෙන ලෙඩ දුක් ගැනද මේ නිවන් මගක් ගැන කතා කරන්නේ විපාක කයට හැදෙන ලෙඩ දුකක් ගැන නෙමෙයි ඒවට දොස්තරලා ඉන්නේ වෙද මහත්තුරු මේ කතා කරන්නේ මොකක් ගැනද මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ භව රෝගයට බෙහෙත් දෙන්න සංසාර රෝගයට බෙහෙත් දෙන්න උණ කැස්ස හෙම්බිරිසාට බෙහෙත් දෙන්න නෙමෙයි එතනට දාන්න එපා සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම. සම්මා සම්බුදු පියාණන් ශ්‍රී බුද්ධ මූකෙන් ගිරිමානන්ද සූත්‍රය කිව්වේ ගිරිමානන්ද හාමුදුරගේ ලෙඩේ හැදිලා තියෙන උණ කැසයෙන් මිරිසා හොඳ කරන්න නෙමෙයි. බව රෝගේ හොඳ කරන්න. ඒකට යානන්ද හාමුදුරන් ඇරි නැත්තම් යවනවා ජීවක වේද මහත්තයාව. ඇඟේ පතේ රුදාවක් හොඳ කරන්න නම් යවන්නේ ජීවක වේද මහත්තයාව. ආනන්ද හාමුදුරන් යවන්නේ නැහැ. ආනන්ද හඳුරන් හැරීම කොටද? බව රෝගේ හොඳ කරලා ඒක තේරුම් ගන්න ඕනේ ඔක්කොටම කලින් අහන්න. නැත්නම් හිටියනේ ජීවක වේද මහත්තයා. නම් ජීවක වේද මහත්තයා වුණානේ බුදුහාමුදුරුවෝ. නේද? සියලු බේත් හේත් දන්නේ. ඇයි ආනන්ද හඳුරන් හැරියේ? ආනන්ද හඳුරන් වෙදෙක් නෑ මේ මහා ධර්ම භාණ්ඩාකාරී උත්තමය. ඇයි ඒ උත්තමය හැරියේ? ලෙඩේ හොඳ කරලා එන බව දන්න හන්ද. නැත්තම් නිකන් කල්පනා කරන්න අපි අපි කොහෙද ඉන්නේ කියලා හිතන්න මේ පිරිතක් කියනකොට හිතෙන්නේ අපිට මොනවද අපි මේ කියන්නේ කියලා. ඕ ඉතින් ඒකක් තමයි ආය වෙන මොකක් නැහැ. මේ බුදු වහන්සේ කියන්නේ මේ මං කියුවේ ඒක ධර්මයේ දැනගත්තොත් විතරයි ධර්මයේ තේරුම් ගත්තොත් විතරයි අවබෝධ වුණොත් විතරයි මේ තථාගතයන් වහන්සේ කියන්නේ මොන වගේ උත්මේද්ද කියලා අංශු මාත්‍රයක් තේරෙන්න ගන්න. අංශු මාත්‍රයක්. නැත්නම් තථාගතයන් වහන්සේ කියන්නේ තවත් රූපස්කන්ධයක් කියලා පේන්නේ මිනිසුන්ට. ඕනම ආරුත්මය ඒ ගුණේ දකින්න වෙන තමන් ධර්මයේ අවබෝධ වෙන්න අවබෝධ වුණාම තමයි තමන්ට තේරෙන්නේ මෙහෙම උත්මයක් නේද? නිකන් හිතන්නේ ඇයි බුදුහාමුදුර ජීවක වේද මහත්තයා යවන්නේ නැතුව ආනන්ද හාමුදුරන් ඇරි. නේද? මහා බලවත් කායික රෝගයක් නම් හටගෙන තියෙන්නේ. ඉතින් යවන්න ඕනේ ජීවක වේද මහත්තයානේ තෙල් බෙහෙත් ටිකක් දීලා. ආනන්ද හඳුනන් යවලා හරියන්නේ නැහැ නේකට පස්පංගු ටිකක් දීලා හරි. ඔව් බුදුහාමුදුර වැඩියේ නැහැ ඇයි ඒ? ආනන්ද හඳුනන්ට ඒක කරන්න හොඳටම ප්‍රමාණවත්. බුදුහාමුදුර වඩින්න ඕනේ නැහැ. බුදුහාමුදුර වඩින්න ඕන තැනට අන්න විශාලාමාන වලට වැඩි ආනන්ද හඳුනන් යවලා හරියන්නේ නැහැ. එතනින් ඊට වඩා අමාරු කට්ටිය. ඒකට සාරිපුත්ත හඳුනන් වැඩිලා හරියන්නේත් නැහැ. ඊට වඩා දික්ටිගත වෙච්ච කට්ටිය හිටියේ. ඊට වඩා දික්ටි අති ප්‍රබලයි. උන්වහන්සේම වඩින්න ඕනේ අරක කඩන්න. ප්‍රබල නැහැ. අච්චර අමාරු මේ මේ වගේ කෙනෙක් නෙමෙයි. දැඩි දික්ටිගත වෙච්ච කට්ටිය. ඒක කඩන්න යන්න ඕනේ. උන්වහන්සේ. ඔව් හරි කොහොම හරිද මේ වැඩේට යන්නේ ආනන්දවන්ත තමයි හරි. එතකොට ඔන්න දැන් මෙතන හොඳට තේරෙනව නේද මොකද්ද කරන්න කියලා. අරියතුන් වහන්සේටත් එහෙනම් ඇස කන නාසය දිව ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම අනත්තම තමයි. අයි මාත්‍රයක්වත් අත්ත නැහැ, සාර නැහැ. අනත්තම තමයි. එහෙනම් අපි දැනගන්නත් ඕනේ මොකද්ද? අන්න ඒ අජ්ජත්‍යත් අනත්තනම් බහිද්‍යත් අනත්තනම් ඔන්නෝක මුල් කරගෙන ආයතනයක් හදන්න යනවා සලායතන කියලා. චක්කායතනේ, සෝතායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතනේ කියලා. ඕගලන්ට මම පෙන්නවා ආයතන 6 යන දුක්ඛාරය සත්‍යයි. එහෙනම් මේ අජ්ජත්‍යයි බහිද්දයි එකතු කරලා සාරයි කියලා අත්තයි කියලා හදන්න යන්නේ මොකද්ද? දුක්ඛ තවත් දුකක්ම තමයි. එහෙනම් ඒ දුකක්ම නම් හදන්න යන්නේ අන්නේ දුක නිරෝධ අසාර බවම දැනගෙන පහ කරන්න ඕනේ. එහෙනම් අන්නේ අජ්ජත්‍යයි බහිද්දයි මුල් කරගෙන ආයතනේ ගොඩනගන්න යන එක අනත්තානුපස්සී විරිත අයං උච්චතානන්ද අනත්ත සංඥා. ඔයගලන්ට දවස් දෙකක් සාකච්ඡාවක් මිස් වුණොත් මේ සංඥා 10 හොඳ සීබුද්ධියෙන් දැන් අහගෙන ඉන්න මෙච්චරයි නිවන් දකින එකම සූත්‍රය වැඩිපුරම තියෙන සූත්‍රය සංඥා 10 පූර්ණම තියෙන එකම සූත්‍රය. එච්චරට සම්පූර්ණ ඕගලන්ට සම්පූර්ණයෙන් මේ ගිරිමානන්ද පිරිත ඇහුවට පස්සේ හිතෙයි මේක විතරයිනේ තියෙන්න ඕනේ අපිට කියලා. ඇයි? අපි අහගත්ත මුළු ඔක්කොම මේ මේ ධර්මතාවයන් ටිකම මේක ඇතුලේ කියනවා. ඔය වෙන වෙන මොකක් නැහැ <laughs> ඉතින්. <laughs> ඒක තමයි මම කිව්වේ දැන් මම තේරෙන තවත් තේරෙන සිංහලෙන් මේ මේ බොහොම අඩුම කරලා තමයි කිව්වේ උණ කැස්ස එම්බි ඉස්සා තිබ්බනම් ජීවකයද මහත්යව යවනවා කියලා. යව්වේ ආනන්ද හාමුදුරුවන්. මේ එන එකට හේතුවක් තියෙන්න ඕන. එන ඔන්න අනත්ත වෙන්න ගන්නවා. එහෙනම් මේ ලෝකේ අනිච්ච වෙන්න වෙන්න වෙන්න මොකද වෙන්නේ? වෙලාව 4යි. ඇයි ඕගලන්ට මෙච්චර නිවන් මාර්ගක් තියෙද්දි යන්න දඟලන්නේ? මට තේරෙන්නේ තවත් කැමති මේ දුක් ගොඩේම නැහින්නද? ඈ ඉස්සල්ලා බස් එකේ ගියයි කියලා බව රෝගේ හොඳ වෙනවද? වේදා හම්බ වෙනවද මගදී? මං කිව්වේ කනගා මෙච්චර වෙහෙසක් දරන එක. මෙච්චර මහන්සියක් දරන එක. උදේ ඉඳන් කතා කරලා කතා. අහගන්න මේක. මේක මහා භයානක ගමනක් තියෙන්නේ. සුරංගනා කතාවක් නෙමෙයි අපි ඉස්සරහ තියෙන්නේ. ඔයාලට තේරෙන්නේ. අමාරුවේ වැටෙනව නිකන්. මේ ආසාද මර උගුලක් නිසා අපි අනාථ කරනවා. මේ අනිත්‍යතාවය කියන්නේ එච්චර බැර අරුම් එකක් තේරුම් ගන්න. අනත්තතාවය. සංඥා දෙකයි තාම කිව්වේ. තව 8ක් කියන්න තියෙනවා. පැයක් තියෙනවා කියලා ඉවර කරන්න පුළුවන්. හොඳට අහගෙන ඉන්න. ඒ අවධානය කඩවන්න එපා වෙන වෙන පැති වලට දාලා. එතකොට හරි අමාරු මේක කරන්න ගියාම. ඔද ඕගොල්ලන්ගේ රෝගේ මේ හොඳ වෙන්නේ. තමන්ගේ රෝගේ මේ හොඳ හොඳ වෙන්නේ. සී බුද්ධියෙන් අහගෙන ඉන්න. එතකොට තේරෙයි මේක කොච්චර ජීවිතේ පළවෙනි වතාවට මේ ගිරිමානන්ද පිරිත ඕගොල්ලෝ කියන්නේ ආද හොඳේ. මම 100ට 100ක් වගකීමෙන් කියනවා ඒක. මෙතෙක් දවසක් ගිරිමානන්ද පිරිත ඕගොල්ලෝ කියලා නැහැ. ගිරිමානන්ද පිරිත කිව්වෙම වෙන මොකකට හරි. ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියපු ගිරිමානන්ද පිරිත නෙමෙයි කිව්වේ. ඒ ගිරිමානන්ද පිරිත කිව්වනම් මොකක් වෙන්න ඕනේ? හේතු සංසිඳින්නේ ඇතෙල කරුණ ඇත. වාක්‍යයක් කිව්ව පටන් ගන්න දැන්. ඒක තේරුම් ගන්න. ඒකයි. එහෙනම් මෙන්න මේ ලෝකේ අනිච්ච වෙන්න වෙන්න මොකද වෙන්නේ? අපිට තව තව අනත්තතාවයේ වැටහෙනවා. අසාරත්වයේ වැටහෙනවා. එහෙම අසාරත්වයක් වැටහෙන්න වැටහෙන්න මේ ලෝකේ අපිට සුබයි කියලා දකින්න පුළුවන්ද? අපේ බලාපොරොත්තුවත් ඉෂ්ට කරන්නේත් නැත්තම් මහා අසාර වැඩකටම නම් අපි ඇදලා දාන්නේ. එහෙම එකක් මේ ලෝකේ අපිට සුබයි කියලා කටක් කරලා කියන්න පුළුවන්ද? එහෙනම් ලෝකයේ පිළිබඳව අසුබය දකින්න ගන්නවා. අසුබය දකින්න ගන්නවා කියන්නේ මේ හිරිකිතයි පිළිකුලයි ගඳ ගන්නවයි කියන එකක් නෙමෙයි. ඒ ලෝකේ අපි නිත්‍යයි කියලා ගන්න තාක්කල්, සාරයි කියලා ගන්න තාක්කල් ඒ ලෝකේ අපිට සුබ වෙනවා. මොනවද සුබ වෙන්නේ? රූප ටික සුබ වෙනවා. ගන්ධ ටික සුබ මොනවද? රූප ටික සුබ වෙනවා. සද්ද ටික සුබ වෙනවා. ගන්ධ ටික සුබ වෙනවා, රස ටික සුබ වෙනවා, ස්පර්ශ ටික සුබ වෙනවා, සිතුවිලි ටික සුබ වෙනවා. එහෙනම් මේක අපි අසාරත්වයේ දකින්න දකින්න මොකද වෙන්නේ? රූප ටික කෙරෙහි බැඳෙන චන්දරාගයේ අසුබ ලෙසම දකින්න. අන සුබේක අසුබේ දකින්න. අසුබේක අසුබේ දකින්න නෙමෙයි බුදු පියාණන් වහන්සේලා පෙන්නේ. ඔබ සුබයි කියන තැන අසුබේ බලපන්. ඔබ අනාථ කරනවා. අන්න රූපයක් සුබයි කියන්න වටින්නේ ඇයි අසාරයක් ගෙන දීලා දුකක් ගෙන දෙන හන්ද බලාපොරොත්තුවක් ඉෂ්ට නොකර එහෙනම් එහෙම සද්දයක් සුබයි කියන්න වටින්නේ එහෙම ගන්ධයක් සුබයි කියන්න වටින්නේ එහෙම රසක් සුබයි කියන්න වටින්නේ එහෙනම් මේ රූප ශබ්ද ගන්ධ රස ඔක්කොටම දුන්නු සුබයි කියලා ගත් එකේ අනිත් පැත්ත දකින්න ගන්නවා අසුබ එහෙනම් මේ අසුබේ දකින්න දකින්න ලෝකයේ පිළිබඳව යථාර්ථය තේරෙන්න ගන්නවා තවම ඒ අනත්තතාවය දකින්න දකින්න ලෝකයේ දකින්නේම අසුබයක් හැටියට. අනත්තතාවය දකින්න දකින්න. කතමාචානන්ද අසුබ සංඥා. ඉදානන්ද බික්කු ඉදමේච කායං උදකම් පාදකම් කියලා මොකද්ද කියන්නේ මේකේ? මම මේක ඕනම ටික විතරයි ගන්නෙ. කේසා ලෝමා නකා දන්තා චතු කියලා මොනවද මේ කතා කරන්නේ? කේසා ලෝමා නකා දන්තා චතු මංසා නාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කම් හදයන් මේ මොනවද මේ කතා කරන්නේ ඔක්කොම අපේ තියෙන කෑලි ටික කතා කරන්නේ අපේ තියෙන මේ කෑලි ටික කතා කරන්නේ නේද දැන් ওই කෑලි ටික හැදුනේ කොහමද ආයතන ටික හදපු හන්ද ආයතන ටික හැදුවේ කොහමද නිච්ඡන්දද අනිච්ඡන්දද නිච්ඡන්ද නිච්ඡින්ද සාරයි සාරයින්ද හදාගත්තා හදාගත්තේ කෑලි ටික තියෙනවා දැන් එහෙනම් මේකේ අසුබය දකින්න මම උතන පහක් ගන්නවා විශේෂයෙන්. මොනවාද? කේසා ලෝමා නකාදන්තා චතෝ කියලා පහක් ගන්න. බලමු මේ පහේ අසුබය දකින්නේ කොහොමද කියලා. හරි එකක් ගම මුලින් කේස්. කේසා. කොහොමද කේස් වල අසුබය දකින්නේ? කේස් වල අසුබය දකින්නේ කොහොමද? ගන්න විදිහට කියන්නේ. ඈ මොනවා වශයෙන්? වශයෙන් වර්ණ වශයෙන් ගන්ධ වශයෙන් සටහන් වශයෙන් විහිටි ස්ථාන විදිහට මොනවද මොනවද වර්ණ වශයෙන් ගන්ධ වශයෙන් ඕ සටහන් වශයෙන් ඕ ඒ වශයෙන් තමයි 80 වර්ණ වශයෙන් ගන්ධ වශයෙන් සටහන් වශයෙන් කෙස් කියන්නේ ඒක එතකොට කළුවට තිබිලා ඊට පස්සේ සුදු වුණා ඒ වගේ ආ හරි ආ හා හා හරි කළුවට තිබ්බා ඒක සුදු වුණා. ඊට පස්සේ ගඳ ඒක පුල්ටු ගඳ වගේ තියෙනවා. පිච්චුනහම පුල්ටු ගඳක් වගේ. අර මහත්තයා අඩුයි නේද කෙස් ගොඩක්. මේ මේ මහත්තයා. දැන් ඔබතුමාගේ එහෙම එනවද? මොකක් හරි ගඳ කෙස් වල එහෙම ගඳක් එනවද? ඔව්. නම් මම අර දැන් ඔය යන්තම් කෙස් ගස් දෙක තුනක් තියෙනවා. ওই ටිකක් නැති වුණා නම් මම අහන්නේ. නෑ නෑ මං ආනේ දැන් කෙස් තිබුණොත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. දෙමුණ කෙස් නැති කෙනාට. කෙස් නැති කෙනාට ওই ප්‍රශ්නේ නැති වෙන්නේ බෑ. හරි. දැන් මේ කියන්නේ කවුද? නෑ නෑ මේ මේ නෑ නෑ දැන් මේ කේසා කියන එක හොයාගන්න බෑ අපි කෙස් කියන එක. වෙනස් වෙලා යනවා. ඔව් ඉතින් වෙනස් වෙලා යනවා. ගඳ මොකක් හරි හොයනවා. වෙනස් වෙලා යනවා කියමුකෝ. ඉතින් මොකක්ද අවුල? ඇයි පිළිගන්නේ නැති ඉතින්? ඒ අපි සාමාන්‍යයෙන් ඔය ඔය ඔක්කොම කතා කරන්නේ හරියටම ගත්තොත් ඵලය ගැන නේ. ආ හරි ඔව් ඵලයක් ගැන තමයි. ඈ? ඔව්. ඵලය ගැන නේ කතා කරන්නේ. මෙතන දැන් මොකද්ද බුදුහාඳුර මුලින්ම මේක කිව්වේ? හේතු විසින් සංසිඳෙන්නේ යයි තෙල කරුණ ඇත. කියපු දේ අමතක කරන්න එපා. දැන් අපි කතා කරන්නේ ඵලයක් ගැන. හරියයි. ඉදෙන එක, පැහැෙන එක, ගඳ ගන්න එක, වර්ණ වෙනස් වෙන එක, ඔය ඔක්කොම කොහෙද ඉනේවල? ඔය ඵලේ කතා. ඵලේටයි. ඔය ඵලේ ඔය කියවන්නේ. අපි හරි. කියන එක හරි මම නෑ කියන්නේ නෑ. කියන එක හරි. හැබැයි බුදු පියාණන් වහන්සේ කිව්වේ මොකද්ද? හේතු විසින් සංසිඳෙන්නේ ඇයිතර. එහෙමනම් මේ කෙස් හටගන්න හේතුවක් තියෙන්න ඕනේ. අන්නේ හේතුව සංසිඳෙන්න ඕනේ. ඒක හොයාගන්න වෙනවා. ඒක ওই විදිහට හොයන්න බෑ. ඒක හොයන විදිහක් තියෙනවා. මොකද යමේ පටිච්ච සමුප්පාදයේ දකි ධර්මයේ දකි ධර්මයේ දකිද බුදුන් දකි. එතනට ගලපන්නේ නේ. ගඳ ගන්නවයි පාට වෙනස් වෙන එකයි හොයන්න බුදුහාමුදුරෝ ඕනේ නෑ. ඒකට පටිච්ච සමුප්පාදයක් ඕනේ නෑ. ඒක ඕන කෙනෙකුට පේන්නේ. එහෙනම් කෙස් කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච જાතියක්. જાතියක් නේද? જાතියක්. ওই જાතියේ උරුම මොකද්ද? ජරාවයි, ව්‍යාධියයි, මරණයයි. උරුමද නැද්ද? වෙනස් වෙන පාටත් වෙනස් වෙනවා. ඔය ජරාවටපත් වෙනවා. ඔය ඔක්කොම වෙලා අන්තිමට කොහෙන්නේ? ගලෝලම යනවා. කේස් ගහම ඇරලම යනවා ඉවරයි. ඒක උරුමද නැද්ද? උරුමයි. ඇයි ඒක උරුම උනේ? කේස් જાතිය බිහි වෙච්ච හන්ද. මේ ලෝකේ කේස් જાතියක් බිහි වෙච්ච හන්ද. જાතියක් නිකන් බිහි වෙන්නේ නැහැ. જાතියක් බිහි වෙන්න නම් භවයක් හට ගන්න ඕනේ භවපච්චා જાතිය. එහෙනම් කේසා භවයක් හටගන්නේ නැතුව කේසා જાතියක් බිහි වෙන්නේ කේසා භවයක් හටගන්න නම් අනිවාර්යයෙන්ම කේසා උපාදානයක් හටගන්න ඕනේ. කේසා උපාදානයක් හට නොගෙන කේසා භවයක් හටගන්න. කේසා උපාදානයක් හටගන්න නම් අනිවාර්යයෙන්ම කේසා තණ්හාවක් හටගන්න ඕනේ. කේසා තණ්හාවක් හටගන්න නම් කේසා වේදනාවක් හටගන්න. කේසා වේදනාවක් හටගන්න නම් කේසා කේසා ස්පර්ශයක් වෙන්න ඕනේ. කේසා ස්පර්ශයක් හටගන්න නම් කේසා සලායතන වෙන්න ඕනේ. කේසා සලායතන වෙන්න නම් කේසා නාම රූප වෙන්න ඕනේ. කේසා නාම රූප වෙන්න නම් කේසා විඥානයක් වෙන්න ඕනේ. කේසා විඥානයක් වෙන්න නම් කේසා සංකාරයක් වෙන්න ඕනේ. කේසා සංකාරයක් හටගන්න නම් කේසා අවිද්‍යාවක් හටගන්න. එහෙමනම් කේසා පිළිබඳව අවිද්‍යාවක් හටගන්න තාක්කල් මරණකම් කෙස් ටික ගඳයි හිරිකිතයි පිළිකුලයි ඉදෙනවයි කී කී හිටියත් කෙස් වලින් අයින් වෙන්න බෑ. එහෙනම් අපි කේසා අවිද්‍යාව නිරෝධ නොකරන තාක්කල් කෙස් අයින් කරන්න බෑ. එහෙනම් අපි අයින් කරන්න ඕනේ මොකද්ද? කේසා අවිද්‍යාව. නිකන් අවිද්‍යාවක් නෙමෙයි කේසා අවිද්‍යාව. හැබැයි අපි අවිද්‍යාව අහලා තිනවා කේසා අවිද්‍යාව අහලා නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. කේසා අවිද්‍යාව අහලා නැහැ අවිද්‍යාව අහලා තියෙන්නේ. මෙන්න මෙතනින් එහාට මේක විසඳන්න අනිවාර්යයෙන්ම අර්ථ ධම්ම නිරුක්ති නැතුව විසඳන්න බෑ. ඔතනින් එහාට විසඳිලි බොරු අර්ථ ධම්ම නිරුක්ති නැතුව. ඒ තථාගතයන් වහන්සේ කියනවා අර්ථ ධම්ම නැතුව අර්ථ ධම්ම නිරුක්ති නැතුව යමෙක් ධර්මයේ විස්ග්‍රහ කරන්න යනවා නම් විසඳන්න යනවා නම් අන්ධ අලියෙක් වනේ යනවා වගේ වැඩක් කරනවා හැප්පෙන තැන් හොයාගන්න බෑ කියන්නේ. හැප්පෙන තැන් හොයාගන්න බෑ. ඇයි? දැන් කේසා ළඟ ඇවිල්ලා පිහිර වෙනවා අවිද්‍යාව. එහෙනම් කේසා කියන එකට නිරුක්තියක් තියෙනවා. මේවා ඉතින් නිවන් දකින්න හේතු වාසනා නැති කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. හේතුව මොකද? නිරුක්ති ඥානම් බුද්ධ ඥානම්. හැම කෙනෙකුටම නිරුක්ති ඥානය ඒ ඒ මට්ටම් වලට පිහිටන්න ගන්න. නිවන් දකින්න හේතු වාසනා තියෙනවා නම් නිරුක්තිත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හේතු ආසනා නැත්තම් මිනිස්සු හැප්පෙන්නෙම නිරුක්තිත් එක්ක නිරුක්තිත් එක්ක හැප්පුණොත් වෙන්නේ ප්‍රශ්නේ මෙච්චරයි නිරුක්ති ඥානම් බුද්ධ ඥානම් හැප්පෙන්නේ බුද්ධ ඥානයක් එක්ක නිකන් කළු ගල කොළුව ගහ ගන්නවා වගේ නෙමෙයි හොඳට උල් කරපු කළු ගල කොළුව ගහ ගන්නවා වගේ වැඩ. වැඩේ දරුණු. මොකද මේක වෙන විදිහකට විසඳන්න බෑ. එහෙනම් කේසා අවිද්‍යාව නිරෝධ කරන්න ඕනේ දැන්. එහෙනම් කේසා කියන එකේ නිරුක්තියක් පෙන්නනවා මොකද්ද? කය දේට ආසා කරනවා. කය දේ මොනවද කය දේවල්? පහක් දේවල්. මොනවටද ආසා කරන්නේ? රූප වලට ආසා කරනවා. සද්ද වලට, ගන්ධ වලට, රස වලට, ස්පර්ශ වලට, ධම්ම වලට ආසා කරනවා. ඔන්න ඕක ආසා කර කර ඒවත් එක්ක වැඩ කටයුතු කරමින් කළා සිර මේ හිස් මුදුනින්ම ඕවා දරා ගන්නවා. මේ ආස්වාද විඳින්න ඕන ලෝකයක් බව. අන්න ඒක හිස් මුදුනින්ම දරාගත්ත හින්දා කෙස් ටික එන්නේ කොහෙද? හිස් මුදුනේම තමයි. වෙන කොහෙවත් එන්නේ එහෙනම් අපි කෙස් ටික නිරෝධ කරන්න නම් මොකද කරන්න ඕනේ? කෙස් කියන්නේ ඵලය. දැන් මේ අත්භවය ලැබිච්ච කෙස් ටික ඉදෙනවා, ගැලවිලා යනවා. ඒ එහෙම කිව්වයි කියලා ඊළඟ එකේ කෙස් එන්නේ නැද්ද? එහෙනම් අන්න කේස හටගන්න හේතුවක් තිබ්බා. අන්න ඒ හේතුව නිරෝධ කරගත්තා නම් කෙස් හටගන්න බෑ. එහෙනම් කය දෙයට ආසා කරන හැම තැනකම මොකද්ද සිහි වෙන්න ඕනේ? අසුබේ සිහි වෙන්න ඕනේ. එහෙනම් කය දෙයට ආසා කරන වැඩේ කරන්නේ සුභාන්දද අසුභාන්දද? රූප ටික ගන්නෙ සුභයි කියලාද අසුභයි කියලාද? සද්ද ටික ගන්නෙ සුභයි කියලාද අසුභ කියලාද? ගන්ධ ටික ගන්නෙ සුභයි කියලාද අසුභ කියලාද? රස ටික ගන්නෙ සුභයි කියලාද අසුභ කියලාද? ස්පර්ශ ටික ගන්නෙ සුභයි කියලාද අසුභ කියලාද? මේ අසුභයි කියන්නේ මේ මේ මේ මොකක් හරි අපිට බලන් ඉන්න බැරි ප්‍රශ්නයක්ද? ඒක නෙමෙයි මේ කියන්නේ. මේක සුබයි කියන්න සුදුසු නෑ. ඇයි? අනිත්‍යයක් ගැන දීලා අනත්ත්‍යයක් ගැන දුන්න එක. එහෙමනම් ඔන්න ඔක සුබයි කියලා අපි දකින තාක්කල් අපිට කෙස් එන්න ඕනද නැද්ද? එන්න ඕන. එහෙනම් ලෝකයෙන් බුදු පියාණන් වහන්සේ කියනවා අසුබයි කියලා. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුබයි. අපි මොකද කරන්නේ? සුබ උදෑසන සුබ උපන්දිනය සුබ රාත්‍රිය සුබ මංගල්‍ය සුබිරිදී ජුබිලිය සුබ වැලන්ටයින් ඩේ එක නේ ඔක්කොම මොනවා ඒ සුබ දවසට පේන ඔක්කොම රූප ගන්ධ රස ස්පර්ශ සිතුවිලි ඔක්කොම සුභයි. එහෙනම් ඔය ඔක්කොම ඇසුරු කරන්නේ නිවන් මාකට අදාළ දෙයක්ද පහත් දෙයක්ද? පහත් දෙයක්. ඇයි ඒ දේ ඇසුරු කරන්නේ? ඒක සාරහන්දා. ඇයි සාර වුනේ? නිච්චහන්දා. එහෙනම් නිච්ච අනිච්ච නම් අනත්තමයි අනත්ත නම් අසුභමයි. සංඥා ටික එන විදිය බලා ගන්න හොඳට. එහෙනම් මේ ලෝකය සුභයි කියන කියන තාක්කල් ඒ ටික හොඳයි වටන සාරයි කිය කිය සුබයි කියන තාක්කල් ඒක හිස් මුදුනින්ම දරාගෙන වැඩ කටයුතු කරන තාක්කල් හිස් ටික කොණ්ඩේන එක නතර කරන්න බෑ. එනෝම තමයි. එහෙම ආපු කෙස් ටිකත් සුබයි කී කී මොකද කරන්නේ? කළු පාට සුදු කරයි, සුදු පාට කළු කරයි, දුඹුරු කරයි, රත්තරන් පාට කරයි, අර පාට කරයි, මේ පාට කරයි, ඔක්කොම කරන්නේ මොකටද? ඌ බහන්දන්නේ. එහෙනම් තව තව කය දෙයකට නේද ඔය ආස කරන්නේ? තවත් පවත් පහත් පහත් දෙයකටම නේද ආස කරන්නේ? ඒක ආස කරන්නේම සුභාන්දද අසුභාන්දද? සුභා. අන්නේ සුබයි කියන තැනයි අසුබේ දකින්න. ලේසිද අමාරුද? අමාරු. ඇයි? සුබයි කියලාමයි පුරුදු. පටිච්ච වෙලා තින්නෙම සුබයි කියලා. එහෙනම් පටිච්ච වෙලා තින්නෙම සුබයි කියපු තැනක අසුබය දකින්න ලේසි නෑ. ඒකට තමයි ලේසි මාර්ගයක් හදාගත්තේ. පටිච්ච සමුප්පාදේ නැතුව. ඔව් ඉතින් මේක ඉදෙනවා, පැහෙනවා, හැලෙනවා. මොනව කරන්නද? නිවන් දකින්න. ඒකයි බුදුහාමුදුරු කිය යමේ පටිච්ච සමුප්පාදේ දකිද ධර්මයේ දකිද ධර්මයේ දකිද බුදුන් දකි. පටිච්ච සමුප්පාදේ. නැත්තම් කොහොමද මේක ගලවන්නේ? නැත්තම් කොහොමද පෙර වෙන්නේ ඔය සුවිරු දහමකින් කියන්නේ කතාව? එහෙනම් අපි ওই වැඩේට කැමති වෙන්න කැමති වෙන්න අපිට කෙස් එන එක නතර කරන්න බෑ. එහෙනම් සෝතාපන්න වුණත් සුබයි කියලා ගන්න හන්ද තමයි මනුස්ස ලෝකයක ඇවිල්ලා කෙස් ටිකක් අරගෙන ඉපදෙන්න වෙන්නේ. එහෙනම් දැන් මෙතනින් එහාට මේ සස්නේ මහානට කරන්න දෙයක් කිව්වා. අර කෑම ටික සුබයි කියන තැන මොකද්ද කරන්න තියෙන්නේ? ප්‍රත්‍යවේක්ෂාවක් දුන්නා. ඒ ඇඳුම් පැළඳුම් ටික සුබයි කියන තැන මොකද්ද කිව්වේ? ප්‍රත්‍යවේක්ෂාවක් දුන්නා. ඉන්න හිටින තැන සුබයි කියන තැන මොකද්ද දුන්නේ? ප්‍රත්‍යවේක්ෂාවක් දුන්නා. මේ තේටි ඔක්කොම සුබයි කියන දන මොකක්ද දුන්නේ? එහෙනම් සුබයි කියන කතාවක් නැතුව පරිහරණය කරන්න දුන්නා. අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ අවබෝධය. එහෙනම් ඒක අවබෝධයෙන් කරන්න කරන්න මොකද වෙන්නේ අපිට? ලෝකයේ සුබයි ලෙස දකින්න එක අයින් වෙනවා. ඒ කියන්නේ ලෝකේ ගඳ ගන්නවා කියලා දකින්න. ලෝකේ යථාර්ථය යථාර්ථයෙන් දකින්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයක් ගෙන දුන්නේ තමාගේ හිත තුල ගොඩනගාගත්ත මනස්ගතයක් මිසක් රූප ශබ්ද ගන්ධ රස වල ඒවා තිබුණේ නැති බව. ඇයි? අපේ ඉච්ඡතාවය අනුව දෝක ඉදෙන්නේ. අපේ ඉච්ඡතාවය අනුව දෝක හැලෙන්නේ. හැබැයි අපේ ඉච්ඡතාවය අනුව අපි පාට කරන්න try කරනවා. අපේ ඉච්ඡතාවය අනුව අපි වෙනස් කරන්න try කරනවා. අපේ ඉච්ඡතාවය අනුව එක එක ඩිසයින් වලට කපන්න try කරනවා. නේද? සමහර මිනිස්සු කපන් යනවා නිකන් අර පෝනිය වගේ. ඇයි ඒ? සංකාරේ පොඩ්ඩක් බලා ගන්න ඕනේ. පෝණිය වෙන්නත් දන්නේ නැහැ යන්නේ. සංකාරය හදාගෙන ඉන්නේ එහෙම තමයි. නේද? අර ඔරන් ඔටන් වගේ කපන්නේ. සංකාරේ මොන විදිහට තියෙනවද දන්නේ නැහැ. ලෑස්තින්නේ මේ විදිහට තමයි. අපිට කියන්න බෑ. ඒක තම තමන් තමයි ඔව් බලන්න ඕනේ. ඒවා හරියට සුබයි කියලා ගන්න. අන කොච්චර ගැඹුරු කොටසක්ද මේ පෙන්වන්නේ කියලා බුදුහාමුදුරුවෝ. අන්න ක්ලේශා. ඊළඟට එනවා ලෝමා ওই විදිහටම. ලෝමා කියන්නේ ලොම් හරි. ලොම් තින්නේ මිනිස්යන්ටද සත්තුන්ටද? ඈ? සත්තුන්ට. කෙස් තින්නේ. ආ දැන් බලන්න ඕනේ. ඇයි මිනිස්යාට කෙස් ඇවිල්ලා සත්තුන්ට ලොම් ගියේ? ඇයි හත්තුන්ට කෙස් වෙන්නේ නැතුව මිනිස්සයා කෙස් කෙස් වෙන්නේ නැතුව මිනිස්සයාට කෙස් ඇවිල්ලා ලොම් නැති උනේ? එහෙනම් හේතු හයක් තියෙනවා දුගතිගාමී හේතු හයක් තියෙනවා සුගතිගාමී. ඇයි අපිට කෙස් ඇවිල්ලා උන්ට ලොම් වෙන්නේ? ඇයි අපිට ලොම් නොවෙන්නේ? ප්‍රශ්නයක් නේද? තිරිසන් හැම සතෙක්ගෙම ලොම්. එක තිරිසන් සතෙක්වත් කෙස් නැහැ. මිනිස්සයාගේ කෙස්. තිරිසන් සතා ලෝභයෙන් දේශයෙන් මෝහයෙන්. මිනිස්සයා අලෝභයෙන් ආදේශයෙන් අම්ම. බුදු පියාණන් වහන්සේ කිව්වා හේතු විසින් සංසිඳෙන්න ඕන කිව්වා. එහෙමනම් මේ ලොම් කියන්නේ ගත්තොත් ඒ ලොමුත් අර වගේ දැන් බලාගෙන ඉන්න ඕන. එහෙනම් ලොම් හටගත්තා නම් හටගත්ත ලොම් වලට ජාති ජරා මරණ උරුමයි. එහෙනම් ඔහම දැන් ඉතින් වෙලා යන හන්ද මම ගන්නවා. පටිච්චසමුප්පාදේ අනුලෝම වෙනවා පිටිපස්සට. මම පල්ලෙහාට එනවා. ඒකින් එනකොට අවසාන ඉතුරු වෙන්නේ කොතනද ඇවිල්ලා? අවිද්‍යා, ලෝමා අවිද්‍යා කියන තැන ඉතුරු වෙන්නේ. මොකක් මොකද එළනම තින්නේ? ලෝමා අවිද්‍යා. අන්න ලෝමාවට නිරුක්තිය ඕනේ දැන්. එහෙනම් ලෝමා කියන්නේ මොකද? ලෝකයම අමාවක් කරගන්න. අමාවක් කියන්නේ ඔහුට ඉන් ඉන් එහා එකක් නෑ. ලෝක සත්‍යය මෙයාම ආර්යෙකුට අමා වෙන්නේ නිවන. අන්න නිවන අමාවක් වෙච්ච ආර්යෝ වගේ නෙමෙයි පෘතජ්ජනිය ලෝකේ අමාවක් කරගන්න. මොනවද ලෝකයට අයිති? අස අසයිති රූපයයිති කනයිති ශබ්දයයිති අජ්ජත්‍යයි බහිද්‍යයයිති. ඔන්න ඕක අමාවක් කරගන්න. ඕක අමාවක් කරගෙන කරන්න තියෙන මොකද්ද? කරන්න තියෙන ඕන දාදුරා වැඩ බලු වැඩක් කරන මොකටද? ආසාදේ උදෙසා අන්නේ ආසාදේ උදෙසා කරපු බලු වැඩේ යන්න මොකද වෙන්නේ? බල්ලෙක් වෙලා ඉපදුනා නම් උගේ ඇඟේ ලොන් එන එක නතර කරන්න බෑ. දෙනටානි ලොම් නැති මිනිස්සෙක් වෙලා ඉපදිලා කෙස් ටික අරගත්ත ඉපදිච්ච එකම කෝ කරන්න ඊළඟට. උගේ ලොම් ටික අතක ගා උගත් එක්ක හුරුතල් වෙවි. ලොම් හදා ගන්න තැනට වැඩ කටයුතු කරනවා. ආස්වාදේ. හරිම ආස්වාදේ අත ගන්නවා. කුදුම සොෆ්ට්. ඌත් එක්කම බුදියනවා. ඌත් එක්කම නානවා. ඌත් එක්කම කනවා. මේ මිනිස්සෙක් වෙලා ඉපදුනේ උත්තරීතර නිවන් මාර්ගක් වඩාගෙන මේ සසරෙන් ගැලවෙන්න. සත්තුත් එක්ක හුරතල් වෙන්න නෙමෙයි. ලොම්ගොඩේමයි අන්තිමට ඉන්න වෙන්නේ. කුක්කුර කියන්නේ බල්ලට. බල්ලෙක් වෙන හැටි කියන බුදු පියාණන් වහන්සේ කුක්කුර සූත්‍රයේ. ඌ විදියටම හිතනවා ඌ විදියටම කටයුතු කරනවා ඌ විදියටම කටයුතු කරමින් උන් එක්කම ඉඳගෙන ඒ විදියටම සංකාර ගොඩනගමින් සුනකයන්ගේ ගැබකට යනවා කියලා. පරිස්සම් වෙන්න. හිතන තරම් සෙල්ලම් ලේසි නෑ වැඩි. අපි හිතන්නේ හරි ෂෝක් කියලා. අපේ ආරක්ෂකයා කියලා. අන්තිම ආරක්ෂකයාත් එක්කම තමයි ඉන්න වෙන්නේ. එක කූඩුවේ සමහර වෙලාවට. නේද? ගනුදෙනු වලත් ඇවිල්ලා තියෙන කෙනෙක්. මං උඹව ආරක්ෂා කරන්නම්. උඹ මං මං උඹව ආරක්ෂා කරගන්න. අන්තිම ඌ මිනිහා වෙනවා අපි බල්ලා වෙනවා. බැරි වෙලාවක්වත් වුණොත් හොඳට තේරුම් ගන්න. එහෙනම් ලෝකේ අමාවක් කරගන්න. එහෙනම් ලොම් හැදින්න කාගේද ඔක්කොගෙන් බලාගෙන යනකොට. සත්තුන්ගෙන. කල්පනා කරන්න ඇයි අපේ ලොම් හැදෙන්නේ නැත්තේ? අපි මනුස්ස ලෝකයට ආවේ අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන්. ලෝකේ අමාවක් කරගෙන දහදුරා වැඩ ටිකක් නොකරපු හන්ද තමයි මනුස්සෙක් කියලා ඉපදුනේ ලොම් නැතුව. ඒ manussකම විනාශ කරගන්න එපා. ආයි නැවත ලොම් හැදෙන තැනකට යන්න එපා ධර්මයේ තේරුම් අරගෙන ඒකට සදාහට සමු දෙන්න. නැත්නම් මේ අනාථයෙක් වෙන්න විතරයි වෙන්නේ. පෙරේතෙක් වුණත් එකයි ලොම් හදාගත්තත් එකයි. අඩුවානේ පෙරේතෙක් වුණා පරදත් උඹ ජීවිතයට පිනක් හරි අනුමෝදන් වෙයි. අරුට පින් අනුමෝදන් වෙන්නත් බෑ. බල්ලෙකුට. හරි ඕන සතෙකුට තිරිසන්. බලන්න හේතුඵල ක්‍රියාත්මක වෙන විදිහ. කේසා ලෝමා නකා. නකා කියන්නේ මොනවද? නියපොතු. ඒ විදිහට මෙන්න නියපොතු දැන් එන අවසානයේ මොකද්ද? නකා අවිද්‍යාවක් එන්නේ. අපි අපි ළමයින්ට කියන පුතේ නාක වැඩ කරන්න එපා. කියනවා නේද? ඒ කියන්නේ මොන වැඩද? නාක වැඩ කියන්නේ හොඳ ඒවාද නරක ඒවාද? නරක ඒවා අපේ හේල වචන හරි මේකට ගාන්නට ගැලපෙන්නේ. නාක වැඩ කරනවා. නරක වැඩ කරනවා. බලන්න මිනිස්සු මොකද්ද කරන්නේ ආස්වාදයේ උදෙසා. මේ කියන දේවල් වෙනවද නැද්ද කියලා බලන්න. බස් එකක යන්න බෑ. යා මොකද කරන්නේ? අර සීට් එක කොණිත්තල කොණිත්තල කොණිත්තල නියපොත්තේ මොකද කරන්නේ? අර ස්පොන්ජ් ටික ගන්න උඩට. ගත්තාම හරිම ආස්වාදයි. ඊළඟට හොඳට තියෙන වාහනයක් පේන්න බෑ ඌරනවා. යනකොට බිත්තියක් පේන්න බෑ ඉරක් ඇඳගෙන යනවා. වාහනේක මේ හොඳට තියෙන කුවකකම තියෙන. මොකද්ද? කළා හරි නින්දනයක් ලබන්න යනවා. හොඳට කල්පනා කරලා බලන්න. මිනිස්යාගේ නියපොතු ඇවිල්ලා තියෙන්නේ එම කාටවත් හිංගි හිංසා කරන්න නෙමෙයි. හැබැයි එහෙම නියපොතු ටිකක් අරගෙන ආපු මිනිස්සයා අලෝභයෙන් ආදේශයෙන් අමෝයෙන් මොකද කරන්නේ? මේක උල් කළා, හැඩ කළා, වක් කළා ඔක්කොම කරන්න තියෙන ටික කරලා මොකද කරන්නේ? අනුන්ට ඌරන්න, හිංගින්ස. එහෙම කළා මොකද වෙන්නේ? පූසෙක් වෙලා බල්ලෙක් වෙලා ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? බිත්තියක් පේන්න බෑ, තාප්පයක් පේන්න බෑ, වාහනයක් පේන්න බෑ, හූරනවා. ගහක් පේන්න බෑ, හූරනවා. ඇයි ඒ හීරිල්ල පුරුද්ද කොහෙද තිබ්බේ? මිනිස්සෙක් වෙලා ඉන්නකොට කරපු පුරුද්ද ඔය ඔක්කොම. තිරිසනෙක් වෙලාද හූරනවා. බිත්තියක් පේන්න බෑ. වාහනයක් පේන්න බෑ. බලන්න උන්ට එහෙම කරන්න එහෙම නියපොතු වෙන්නත්, මිනිස්සයාට මෙහෙම වෙලා මෙහෙම නියපොතු වෙන්නේ ඇයි? ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා තින්නේ මොකටද? අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන්. තව කෙනෙකුට හිංගින්සා කරන්න නෙමෙයි, කොනිත්තන්න නෙමෙයි. හැබැයි මිනිස්සු කොනිත්තලා වින්දනයක් ගන්නවා. ඌරලා වින්දනයක් ගන්නවා. මේ Tamanටත් අයිද මිනිස්සු දුක් මාංශයෙන් හම්බ කරගත්ත වාහනය. හරිම ජොලියක හීරුවට පස්සේ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද ඉතින්? ඒ කරපු කර්ම විපාකයට තිරිසන් සතෙක් වෙලා අර වගේම හූර හූර ඉන්නවා. පේන්නේ නැද්ද බල්ලෝ? බිම හූරනවා. නේද? දැන් මිනිසුත් මොකෝ කරන්නේ නියපොතුලේ හැම වෙලාවෙම නිකන් ඉන්න ගමන් බිම. හූර හූර ඉන්නේ. ඇඳ ඇඳ. ඒලා දැන් ඕක ගිහින් ගිහින් අන්තිමට කර්ම නිමිත්ත ගති නිමිත්ත පහලලා බල්ලේ පූසේ කුණාට පස්සේ මොකද උනුත් කරන්නේ? බිම හූරනවා, ගස් හූරනවා, බිත්ති හූරනවා, වාන උන එච්චරම තමයි කරන්නේ. හැබැයි උන්ට කර්ම විපාකේ ගෙවන්නේ මේ විදිහට නියපොතු වෙන්නත් ඕන. එන්නෙත් එක අනිත් එකව ඩැහැ ගන්න. මරන් කන්න. ඒ මිනිස්සයාට එහෙම ඇවිල්ලා නැහැ කවදාවත්. හැබැයි එහෙම ආපු මිනිස්සයා බලෙන් මේ නියපොතු ටික උල් කරගෙන ඔක්කොම කරලා මොකද කරන්නේ? මිනිස්සයාට එහෙම ආවේ නැහැ. ආපු නැති එක මිනිස්සයා උපක්‍රමශීලීව හදලා හදලා මොකද කරන්නේ? ගතිය හදනවා අතන්ට යන්න. ගතිය හදන්නේ අතන්ට යන්න. ගතිය කියලා තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ක්‍රමානුකූලව හදාගෙන යන්නේ ගතිය. එහෙම. ඇයි එහෙම හදන්නේ? ඒ වැඩේ සුභහන්ද. ඇයි සුභ උනේ? සාරහන්ද. ඇයි සාර උනේ? නිච්චහන්ද. එහෙනම් අනිච්ච නම් අනත්ත නම් අසුභම තමයි. කේසා ලෝමා නක දන්තා. ඊළඟට තියෙනවා දන්තා කියලා එකක්. දන්තා කියන්නේ දත්. තථාගතයන් වහන්සේට දේශනා කරනවා සමදන්තා කියලා. උන්වහන්සේ නාමයක් හඳුන්වනවා සමදන්තා කියලා. එහෙනම් මේ දන්තා කියන්නේත් මොකද්ද? අර වගේම දත් හැදෙන්නත් අවිද්‍යාවක් තියෙන්නේ. එහෙනම් මේ දත් හැදෙන්න අවිද්‍යාවක් කරගන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? දී අන්ත දෙකක් තියෙනවා. අන්ත දෙකක් තියෙනවා. ඇත යන අන්තයක නැත යන සබ්බං අනි සබ්බං අති සබ්බං නැති අන්ත දෙකක් කරනවා. උත්තේජ දිට්ඨියයි සාස්ත්‍රත දිට්ඨියයි. මේ ලෝකේ කාමයේ භුක්ති විඳගෙන ඉන්න පුළුවන් කියලා. ඕනම මිනිස්සෙක් ඒ පැත්තට යොමු කරන්නේ මොකෙන්ද? ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද කටින්ද? ඈ? කටින්. අරේ තියනවා මෙහෙ තියනවා යන්න පුළුවන් අරේ තියනවා මෙහෙ තියනවා කිය යවන්නේ මොකෙන්ද යවන්නේ හැමදාම කී කී පටින් එහෙනම් දත් ටික එන්න ඕනේ කොහෙද දන්ත අන්ත දෙකකට යවපුවාම නම් දත් හැබැයි එයා ඒ දත් ටික පහල කරගත්තේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ බුද්ධත්වයේ ලැබුවට පස්සේ ඒ ශ්‍රී බුද්ධ මුඛයෙන් ඒ සියලු දන්ත අතරින් නිකුත් වෙන්නේ මොකද්ද අවිද්‍යාව පත්‍ය සංකාරව දුකක් හට ගන්නවා අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ කරගන්න මොහතක් පාසා අනිච්ච දුක් අනිච්ච අනත්ත අසුබතාවේම මෙනෙහි කරන්න කියනවා ඒ බුද්ධ වචනේ විතරයි ඒ ශ්‍රී බුද්ධ මුඛයෙන් පිට වෙන්නේ. ඒ හින්දා උන්වහන්සේගේ අවසාන දත් පෙළ බවටපත් වෙන්නේ. අන්ත ඉවරයි ඔක්කොම. එහෙනම් අපිත් මේ ධහම තේරුම් ගත්තට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? අන්ත වලින් අයින් වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ත තමනුත් මෙනෙහි කරන ගමන් තව කෙනෙකුටත් කියලා දෙනවා නම් අන්න අන්ත වලින් අයින් වෙලා සදහට දට්ටික අයින් කරන තැනට වැඩේ කටයුතු කරගෙන යන්න. එහෙම නැතුව දට්ටික සුබයි සුබයි කී කිය හතර වටේ ගිහිල්ලා මොනව කරත් හරියන්නේ. ඊළඟට මොකක්ද දෙන්නේ? සුබයි එක වහන්න තව එකක් කරගන්නවා. පණුව කාපේක අයින් කරගලා ගලවලා මොකක් කරගන්න මොකද ඒකට දාගන්නව රත්තරන් එකක්. නැත්නම් රිදී එක. ඒක ඊට වඩා සුබයි. ඒක නැති වුණොත් ඔක්කොම ඉවරයි. අරකක් ගලවලා ගියොත් මොකක් හරි. මේක ගලවලා ගියොත් බැරි ලක්ක. මොකෙක් හරි ගහලා ওই දත ගලවලා ගියා. රත්තරන් දත. ඔය ඉවරයිනේ ඉතින්. අනිත් දතක් ගලවලා ගියොත් අවුලක් නැහැ. ලේ ටික ඇවිල්ලා මොකක් හරි වෙයි. අරක ගලවලා ගියොත් ඉවරයි. ඇයි ඒක සාරයි. ඒක සුබතාවයේ වැඩි. එහෙනම් කේසා ලෝමනකා දන්ත චතෝ. අවසාන එක චතෝ. එහෙනම් මෙන්න මේ ලෝකය කය දෙයකට ආසා කරපු ගමන් ලෝකේම අමාවක් කරපු ගමන් නාක වැඩ කරන්න කරන්න අන්තවලට යන්න යන්න මොකද වෙන්නේ සියලු ධර්මතාවයන් ඉක්මවා යන හන්දා මේ ටික මල්ලක් වගේ ඇතුළට දාලා ඔක්කොම වහගන්න හමක් හැදෙනවාමයි ඒ හැම හැදෙන්නේ ලෝභ දේශ මොහෙන් නම් යටපැත්තේ අලෝභාදී සමෝහෙන් නම් උඩ පැත්තේ යට හැදෙන හැමේ ලොන් එනවා. මේ හදන හැමේ අහමේ කෙස් වෙනවා. දැන් තීරණය කරන්න වෙනවා. කෙස් දෝනේ ලොම් දෝනේ. ලොම් ඕන නම් මොකෝ කරන්නේ? ධර්මතාවය ඉක්මවා යන්නම් වෙනවා. මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තකින් තියලා නිත්‍යයි සුඛයි අත්තයි සුභයි. ලෝකේම. යට. එනම් ලෝකේ මනිච්චයි දුක්ඛ අනත්තයි අසුබණං. එහෙම දරණ ස්වභාවය දරණ විදියට තෝරගන්නේ නැතුව ඒ දරණ ස්වභාවය සුබයි කියලා අරගෙන රූප ශබ්ද ගන්ධ ටික සුබයි කියලා අරගෙන ඒවට බැඳෙන වැඩපිළිවෙල අසුබයක් ලෙසම දකින්න ඕනේ මොකද මේ සුබයක් කියලාගෙන ගෙන දෙන දෙයකින් නම් මට ගෙන දෙන්න ඕනේ සුබයක්මයි හැබැයි සුබයක් කියලා යමක් අල්ලගෙන ඒකෙන් ගෙන දෙන්නේ දුකක් නම් එහෙම එකක් කොහොමද සුබයි කියන්නේ. බලාපොරොත්තු ඉෂ්ට නොකර අනිත්‍යයක්ම ගෙන දීලා දුකක්ම ගෙන දීලා අසාරත්වයක්ම ගෙන දීලා ගෙන දෙනවා නම් එහෙම එකක් කියන්න ඔය කටින් කට ඇරලා කොහොමද කියන්නේ සුබයි කියලා. හය පොලේම බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේත් නැත්තම් ගෙන දෙන්නේ දුකක් නම් ඒක අසාර නම් මට කියන්න ඔය දත් අතරින් කට ඇරලා කියන්න පුළුවන් ද සුබයි කියලා. එහෙනම් කියවෙන්නේම මොකද්ද? අසුබයි කියලා. හැබැයි අසුබයි කියලා කියවෙන්න නම් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි තේරිලා තියෙන්නේ. අන්න ඔහුට සුබයි කියලා ගන්න එක ටිකෙන් ටික අයින් වෙන්න ගන්න. එහෙනම් අපේ සුබ උපන්දින ටිකෙන් ටික අයින් වෙයි. එදාට දානයක් දෙයි. එදාට ආරණ්‍ය උත්මේකට දානයක් හදන් ගිහිල්ලා පූජා කරයි. අර කෝලං වැඩ ටික නවතී. ඒ සල්ලි වලින් ආරණ එක තීන්ත ටිකක් ගාලා දෙයි. ආරණ එක ලයිට් එකක් දාලා දෙයි ප්‍රඥාව අවදි වෙන්න. උන්නාන්සේට අඳුරේ ඉන්නකොට ආලෝකයක් දුන්නා. එහෙනම් අපිත් අවිද්‍යාව නැමැති අඳුරේ ඉන්න තැනින් එළියට එන්න ප්‍රඥා ලෝකේ ලැබෙන්න. අන්න නිවන් දැකීමට ඕන කරන පැත්ත සාර පැත්ත දකින්න. හොඳ පැත්ත දකින්න. අර වැඩකට නැති වැඩ ටික අයින් වෙලා යන. හැබැයි මේ නැවත නැවතත් මම කියන්නේ මේ ඔක්කොම අදාළ වෙන්නේ නිවන් දකින්න නම් විතරයි. නැත්තම් අදාළ වෙන්නේ මට බයින්නත් එපා. වැඩක් නැහැ. නිවන් දකින්න ඕන නම් මේ දුක්ඛ ස්කන්ධේ නිමා කරන්න ඕන නම් දකින්න වෙන්නේ ওই ටිකම තමයි. එහෙමනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ බුද්ධත්වයේ ලැබලා ඒ උත්තරීතර ධර්මයේ දේශනා කරන තැනදී ඒ ආර්යමා සංඝරත්නය බිහි වෙනවා. අන්නේ ආර්යමා සංඝරත්නය බිහි වෙන තැන බුද්ධ චීවරය අතට දීලා ඒ පැවිදිකම දෙන වෙලාවේදී කේසා ලෝමා නකා දන්තා චතෝ කියලා අනුලෝමෝ ප්‍රතිලෝමෝ කියන්න කියනවා පළවෙනි කෙස් රොදේ කපන වෙලාවේ මේ කතා කරන්නේ මොකක් ගැනද කේසා ලෝමා නකා දන්තා චතෝ කියලා පටිච්ච සමුප්පන්නව කෙස් ටික හට ගන්න විදියත් ලොම් ටික හට ගන්න විදියත් කේසා ලෝමා නකා දන්තා හට ගන්න විදියත් ඒක නිරෝධ කරන විදියත් දකින්න කියනවා අනුලෝමෝ ප්‍රතිලෝමෝ අන්නේ බුද්ධ චීවරය අතට අරගෙන ඒ පළවෙනි කෙස් රොදේ කපනකොට අදිෂ්ඨාන කරනවා උත්තරීතර අරියත් ඵලය පූර්ණ කරන තුරු මා නැවත කය දෙයකට ආසා කරන්නේ නැහැ. කේසා වැඩකට යන්නේ නැහැ. ලෝකය අමාවක් කරගන්නේ නැහැ. අන්ත දෙකකට යන්නේ නැහැ. නාක වැඩ කරන්නේ නැහැ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය ඉක්මවා යන්නේ නැහැ කියලා ප්‍රතිඥාව දෙනවා බුද්ධ ධම්ම සංඝ ඉදිරියේ ඒ උත්තරීතර අරියත් ඵලය පූර්ණ කරනා කියලා. එහෙම ප්‍රතිඥාව දුන්න උත්මේ ලෝකයේ දකින විදිය ගොඩාක් වෙනස්. ඒක නැති කෙනෙක් බුද්ධ ජීවරයක් දැරුවොත් ලෝකයේ දකින විදිය වෙන ආකාරය. මේ ලෝකේ මනිච්චනං ලෝකේ මනත්තනං ලෝකේ මාසුබනං මොනව දිනා ගන්නද මේ බුද්ධ චීවරය අරගෙන ලෝකේට අයිති මොකක් දිනා ගන්නද මොකකින් කැමැත්ත ඉෂ්ට කරගන්නද මොකක් සාරයි කියන්නේ. එහෙනම් ඔහු දන්නවා එකම මේලෝ මේකේ සාරවත් භාවයේ තියෙන්නේ නිවී සැනසීම පමණයි. ඒ නිවී සැනසීම අත්පත් කරගන්න අනිච්ච දේ අනිච්ච විදියට දුක්ඛ දේ දුක්ඛ විදියට අනත්ත දේ අනත්ත විදියට අසුබ දේ අසුබ විදියටම දකින්න. ඒකට තමයි කිව්වේ යෝනිසෝ මනසිකාරය කියලා. එහෙනම් ඒ යෝනිසෝ මනසිකාරය අසුබේ වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? ලෝකයේ සුබයි කියලා ගත්ත සංඥාවෙන් අයින් වෙලා අසුභානුපස්සී විරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. අසුභ ලෙස දැකලා පහ කරනවා. දැන් මේ අසුභ ලෙස දැකලා පහ කරන්නේ කෙස් ටික ගඳයි කියලාද කෙස් හට ගන්න හේතුවද? කෙස් හට ගන්න හේතුව. ඒකයි කිව්වේ හේතු විසින් සංසිඳෙන්න ඕන. නම් මෙන්න මේ විදිහට මේක ඉතුරු ටිකක් තියෙනවා. එහෙනම් ඔය පහ තමයි මේකේ ප්‍රබලම පහ. ඔය පහට කැමැත්ත ගොඩනගපු ගමන් මේක ඇතුලේ තියෙන ඉතුරු ටික එනවම තමයි. හදවතයි අට්ටි ඇටකටු ටිකයි ලේයි නහරයි ඔය ඔක්කොම ටික හැදෙනවම තමයි. එහෙනම් මේ පහ ප්‍රබල හන්ද තමයි මේකට තතපංචකය කියලා පහක් වෙන් කරලා මේක කියන්නේ උත්තරීතර පැවිදි භූමියට පැමිණෙන්න තැන. ඔබලත් කවදා හරි දවසක මේ භූමියට පැමිණෙන දවසක මහාන කරන උත්තරමයක කිව්වත් නැතත් Taman ඒක හිතාගන්න. මෙන්න මේ වැඩේට තමයි මම එන්නේ කියන එක. මේ වැඩේට තමයි මම එන්නේ කියන එක. ඒක තනියෙන් තමන් කල්පනා කරන්න. ආර්ය ශ්‍රාවකෙක් කියන්නේ සමන උත්තමේ මෙසස්නේ මහාන වෙච්ච කෙනෙක්. ආයි උපකාර ඕනේ නැහැ. තමන් දන්නව මොකද්ද කරන්න ඕනේ කියන එක. නැත්තම් දැනගෙන යන්න නැත්තම් අනාතයි. අපි දන්නේ අපි මොනවද කරන්නේ කියලා නැත්තම්. එහෙනම් මෙන්න මේ ලෝකේ අනිච්ච වෙන්න වෙන්න අනත්ත වෙන්න වෙන්න අසුබේ දකින්න. අසුබේ දකින්න දකින්න තමයි මේ ලෝකේ ආදීනව පණින් දැක ගන්න හම්බ වෙන්නේ. ලෝකය පිළිබඳව දකින අවසාන සංඥාව. සංඥා 10. ආදීනව. මොකද්ද කියන්නේ? ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංකාති. මෙන්න අපේ ගිරිමානන්ද පිරිත අපි හිතපු තැන සම්පූර්ණ අපි මෙතෙක් කල හිතාගෙන හිටපු එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ලෝකෝත්තර පැත්තට යන්නේ මෙන්න මේ සංඥාවෙන්. ගිරිමානන්ද පිරිත ලෞකික අර්ථයෙන් දරාගත් අය ඒ ලෞකික අර්ථය සම්පූර්ණයෙන්ම වැරදි කියලා තේරුම් අරගෙන ලෝකෝත්තර අර්ථයට යන්නේ මෙන්න මේ ආදීනෝ සංඥාවෙන්. බලන්න මේකේ මොකද්ද කියන්නේ කියලා. ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංකාති බහූ දුක්ඛෝ මොකද්ද බහු දුක්ඛෝ කෝ අයං කායේ බහු ආදීනෝ ඉති ඉතිමස්මින් කායේ විවිධා බාධා uppajjanti එහෙනම් මොකද්ද මේ උනේ ආස් බහු ආදීනෝ බහුලව ආදීනව දැක්කේ නැති බැවින් කයක් හටගත්තා ඒ කයට විවිධා බාධා uppajjanti මොකේ ආදීනවද දැක්කේ නැත්තේ ආස්වාදේ ආදීනව දැක්කේ නැති හන්දා ඒකට කටයුතු කරපු හන්දා කයක් හටගත්තා අර කේසාලු මන ඔක්කොම ටික හටගත්තා ඒ හටගත්ත එකේ රෝග ටික එන්න ගන්නවා මොනවද රෝග ටික චක්කු රෝග සෝත රෝග ගාන රෝග જીවහා රෝග කාය රෝග සීස රෝග කන්න රෝග මුඛ රෝග දන්ත රෝග කාස රෝග පින්නාස රෝග ජය මුච්ඡන්ති මෙන්න මේකේ තියෙනවා අවසන් හරි ඔමින්න මෙන්න මේකේ තියෙන එක තැනක කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, කාස රෝග, විනාශ රෝග, මුජ්ජා ඊළඟට තියෙනවා පිත්ත සමුට්ඨානාබාධ, සෙම සමුට්ඨානාබාධ, වාත සමුට්ඨානාබාධ, පන්නිපාත ආබාධ එහෙම ටිකක් යන මෙන්න මෙතන තියෙනවා අර මේ මාත්‍යක ඕනේ කොරෝනා තිබුණ නැහැ ඒ කාලේ කියලා. අන්න ඒක මේකේ තියෙන උණ රෝගේ ආපු එකක් කියලා. මේ pāli වචනේ මට හොයාගන්න බෑ උණ. මේකේ කතාව කියන්නේ මේකේ කියන උණ රෝගේ ගැන. මොකද්ද? නෑ ඒ සෙම සමුට්ටානාබ ඒක වෙනයි. මෙන්න මේ මේ ටිකේ කියනවා මේ මේ පීනස අරෝමේ මේ උණ උණ කියලා ලෙඩක් හැදෙනවා. හරිද? මට දැන් මේක බලනකොට පේන්නේ නෑ. මුඛ රෝග, දන්ත රෝග, කාස රෝග, සෝස කොතනද වචනේ කියන්නේ කොහොමද? නෑ නෑ නෑ ඒක නෙමෙයි. ඒක වෙනයි. මේ මේ මේ තින්නේ පීලිකා. මේ තින්නේ මේ උතුම් පරිහාඥාභාගය. ආ රයිට් මෙතින් අන්න හරි. ඔන්න හරි. මට මේ හොයාගන්න බැරුව හිටියේ මම එතන මෙහෙම බලනකොට එකපාරට මොකද මම ඒක අන්ලයින් කරේ. දැන් උණ රෝගේ තියෙනවද නැද්ද? මම කිව්වේ මේක තියෙන. ඒතර ඒ කාලේ නම නැතු කොරෝනා නැතුණා මොකක්ද තිබ්බේ? දැන් කොරෝනා හැදුනාමත් මොකක්ද උනේ? ඒ තුනෙන් උණමන් වෙන එකක් නැහැ. හරි. අපි ඒක පොඩ පැත්තකින් තියමුකෝ දැන්. හරි. දැන් මේක ඇයි මෙහෙම ලෙඩ ටිකක් අපිට හටගත්තේ? අපිට දැන් ඕන දෙයට අපි යමු. මොකක් හටගත් අන්දද? කයක් හටගත් අන්ද. ඇයි කයක් හටගත්තේ? මොකද කිව්වේ? මේ කය තොපගේ නෙවෙයි, මේ කය අනුන්ගේද නෙවෙයි. පුරාණංච කර්මෙන් චේතනාව මුල් කොටගෙන වේදනාව වස්තු කොටගෙන ආව එක. එහෙනම් ආස්වාදයේ ආස්වාදයේ ආදීනෝ දැක්කේ නැති හන්ද මොකද උනේ? කයක් හටගත්තා. අන්න ඒ කයට හම්බෙච්ච බෝනස් එක තමයි මේ තියෙන්නේ. කොටින්ම කිව්වේ. දැන් මෙවැනිම බෝනස් එකක් ඕන නම් මොකෝ කරන්න ඕන? ආසාදේ ආසාදේ වගේ යන්න. එතකොට මොකද හම්බෙන්නේ? කය දෙයට ආසා කරන්න. ලෝමා කරන්න එපා. ලොම්නේ එතකොට. ඔව් පොඩ්ඩක් ඒක පොඩ්ඩක් පොඩ්ඩක් කල්පනා කරගන්න. ඔව් නාක වැඩක් පොඩ්ඩක් පරිස්සමෙන්. හොඳ එහෙම නමුත් හරි. දැන් අන්නේ විදිය අලෝභ දේශ මොහ පැත්තට ওই ටික කරා නම් මොකද වෙන්නේ? කය හම්බ වෙනවා. අද ඕගොල්ලන්ට අපි සියලු දෙනාටම gedi පිටින් හම්බෙලා තියෙන ඔය රෝග ටික ඔය විදිහටම එනවා. සෝතාපන්න උනත්. එහෙනම් ඒකත් හොඳද දැන්? පංකේ මෙතනින් එහාට තව වැඩක් තියෙනවා කියලා. නේද? මුලින් ස්විම් pool එකේ බැලන්ස් එක උගන්වන්න එපා පොඩ්ඩක් එහාට යන්න. බැලන්ස් වෙවි හිටිය කියලා හොඳ නෑ. එහාට යන්න වෙනවා. නැත්තම් මොකද? ආයි මේකක්ම හටගෙන මෙහි එනවා සතර අපායනෝ කියාර. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ටික ඔහොම්මම එනවා. එහෙනම් මෙන්න මේකේ තියෙන වැදගත් අටක් තව. මොනවාද? පිත සමුට්ටානාබාධ. අරව රෝග මේවා ආබාධ. හොඳේ. වරද්ද ගන්න එපා. පිත සමුට්ටානාබාධ. සෙම සමුට්ටානාබාධ. වාත සමුට්ටානාබාධ. සන්නිපාත ආබාධ. ඔන්න ඔයක පොඩ්ඩක් මතක් කරන්නකෝ 18 සංනිය ගැන. මං කෝ එදා ගිරිමාන සූත්‍රේනකොට කියන්නම් කියලා. අර 18 සංනිය නටනකොට මොකෝ වෙන්නේ? සන්නිපාත ආබාධ හැදෙන්න ගනි. නේද? එක එක සංනිය වැහෙන්නේ. අර වැහිලා අර මල සංනිය වැහිලා මේ මල සංනිය වැහිලා කී කියන්නේ. දැන් ආබාධයක් නේ. ඒකින්ද දැන් මොකද කරන්න ඕනේ? කේල් කොටන් ටික අරගෙන, බොක්කොල ටික අරගෙන, කට්ටු කුමංජල් ටික අරගෙන දුම් වල ටික අරගෙන වැඩේ පටන් ගන්න වෙනවා මල් ಜಾති පහක් අරගෙන අයියේ රාගයේ මලේකි දේශයේ මලේකි මෝහයේ මලේකි රාග දේශ මල ටික අරගෙන මොකද කරලා තින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට ලොල් වෙලා වැඩ කරපු හන්දා පස්මල් ಜಾති අරගෙන වැඩේ පටන් ගන්න වෙලා තින්නේ දැන් එලව ගන්න සංනියාව මේ නැත්තම් සත පහකට වැඩක් නැති සංඛාර ටිකක් කරලා කෙසෙල් ගසක් වගේ අරගෙන කෙහෙල් ගහත් අරගෙන වැඩේට බහැලා දැන්. පුහු දේවල් වලට ආස කරපු ඉඳ පුහුලකුත් අරගෙන. රූප වේදනා සංඥා සංකාර විඥාන ඉදිරිය අහුවෙච්චාන්ද අහු ගෙඩි ටිකුත් අරගෙන. අහුත් අරගෙන පුහුලුත් අරගෙන මල් පහත් අරගෙන ගොක්කොල ටිකත් අරගෙන කෙහෙල් ගහකුත් අරගෙන පළවා හරින්න ඕන ටික පළවා කෙලස් ටික පළවා හරින්න නැතුව ලං කරගත්ත හන්දා දුම්මල ටිකත් අරගෙන දැන් ඉතින් සන්නි නටන්න එනවා සන්නිපාත ආබාධය හොඳ කරගන්න. නැත්නම් වැඩි ආවොත්. මොකනේ 18 සන්නි නටනකොට පොඩ්ඩක් වැඩි කැරගෙන තැනක් එනවා කි. එදා නිකන් නෙමෙයි ඒක කිව්වේ. දැන් එන තැන තමයි මේ පෙන්නන්නේ. මෙන්න ඇවිල්ලා තිනවා ආබාධය. මොකද සන්නිපාත ආබාධය. තව එකක් තියෙනවා මොකද්ද? උතු පරිණාම ආබාධය. එක එක අපි ත්‍රිවිපර්යාස වලට ලක් වෙනවා. දැනෙන්නේ ගම් වතුර එනවා, සුලි සුලං එනවා. ඇයි මේ ඔක්කොටම අපි ලක්ුණේ ඇයි? කයක් හටගත්තා හන්ද. ඇයි ඒක හටගත්තේ? සුභහන්ද. ඇයි හට සුභ උනේ? අත්තහන්ද. ඇයි අත්ත උනේ? නිච්චහන්ද. එහෙනම් නිච්චයි අත්තයි සුභයි කියන තාක්කල් මේක හට ගන්නවා. ඒ හට ගන්න තාක්කල් මේ ආබාධ වලට අපි ලක් වෙනවා. එහෙනම් මේ ආබාධ වලට ලක් වෙන තාක්කල් අපි නිදහසක් නැහැ. ජරා මරණ වලට ගොදුරු වෙනවා. මේ යන්නේ ඇත්තනම සුබයි කියන්න පුළුවන් පැත්තකටද අපි? යන්නේම අසුබේ පැත්තකට. මේ යන්නේම අසුබේ පැත්තකට. ඊළඟට මේ කියනවා මොකද? උතුපරිණාම ආබාධා විසම පරිරාජා ආබාධා. තව එකක් තියෙනවා උපක්කමිකා ආබාධා. මොකක්ද තියෙන එක? උපක්කමික ආබාධ. මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මෙන්න මේ 7ට අමතරව එක ආබාධයක් එනවා අටවෙනි ආබාධයේ විටියට කම්ම විපාක ආබාධ කියලා. මොන ආබාධද? කම්ම විපාක ආබාධ. මේ තියෙන උපක්කමික ආබාධක් මේ අවසාන එකේ මට ඒක අන්ඩර්ලයින් වෙලා නැහැ. මෙන්න මෙතන උපක්කමික ආබාධ කම්ම විපාක ආබාධ හරි. එතකොට මේ කර්ම විපාක ආබාධේ හැම එකටම දාන්න බෑ. හැම එකම කර්මයට දැම්මොත් මොකද වෙන්නේ? තව හතක් තියෙනවා. දැන් මෙන්න මෙතන තියෙනවා විසම පරියාණ ආබාධ කියලා එකක්. මේ විසම පරියාණ ආබාධයක පොඩ්ඩක් පෙන්වන්න. අපි හිතමු යම්කිසි යන්තම් වහිනවා. මම උදාහරණ දෙක තුනක්ම කියන්නම්. යන්තම් වහිනවා. දැන් වැස්සේ යනකොට අම්මා කියනවා කවුරු ගෙදර ඉන්න කෙනා කියන කුඩේ අරන් යන්න කියලා. කුඩේ අරන් යන්නෙත් නැහැ. වැස්සේ යන්තම් තෙමි තෙමි යනවා. යන්තම් වැස්සේ. ගිහිල්ලා මගෙන් එනකොට ආනමාලු ගෙඩියකුත් කාලා අයිස්ක්‍රීම් එකකුත් කාලා එනවා. නේද? තමන්ලා ටිකක් තව මොන හරි ওই පැත්තට සීතල පැත්තට බර එකක් කාලා එනවා. ඇවිල්ලා දැන් මොකද වෙලා තින්නේ? සෙම සමුට්ටාන ආබාධයක් ඇවිල්ලා. දැන් කියනවා මේ බලන්නකො මේ කරුමකාර හෙම්බිරිස්සාවක් හැදිලා. මේ සේමක් හැදිලා මට පුදුම කරුමයක්. හරිද වැඩේ? ඒක කර්ම විපාක ආබාධයක්ද? නෑ. අන්න විසමව යම පරිහරණය කරලා හදාගත්ත සේම සමුට්ටාන ආබාධයක්. ඒක ලෙඩක් හැටියට ආපු එකක් නෙමෙයි. ලෙඩ රෝග ටික උඩින් කිව්වේ. එහෙනම් විසමව පරිහරණය කරා. විසමව පරිහරණය කළ ආබාධයකට ලක් කරගෙන. ඒ වගේම අපි හිතමු මොකක් හරි කොහෙන් හරි නගින්න යන තැනක යන්තම් දියසෙවල ටිකක් බැඳිලා තියෙනවා. පඩියක් තියෙනවා නගින්න හොඳට. නගින්න පඩිය තියෙද්දි අරක පොඩි ෂෝට් කට් එකක් කියලා ඔතනින් නගින්න යනවා. ලිස්සල වැටෙනවා. ලිස්සල වැටලා කකුල මොකක් හරි කැඩෙනවා. දැන් කකුල කැඩලා කියනවා මේ මගේ කර්ම විපාකයක්ද කොහෙද? හරිද? ඒක මගේ කර්ම විපාක විස්තර කරනකොට හරි පරිස්සම හැම එකම කර්ම විපාක වෙන්නේ නැහැ. ඒ මොකක්ද ඒ උනේ? විසමව පරිහරණය කරන්න කියලා. එතන. පරිහරණය කරන්න ඕන විදිහට නෙමෙයි පරිහරණය කරේ. විසම පරිහරණය කරලා මොකද කරලා තියෙන්නේ? වැටිලා කකුල කඩාගෙන අනේ මගේ කර්මය කිව්වට හරියන්නේ නැහැ. ඒක කර්ම විපාක ආබාධයක් නෙමෙයි. කර්ම විපාක ආබාධ වලට දාන්නේ මොකද්ද? කරන්න තියෙන සියල්ලම කරලා එකකින්වත් හොඳ වෙන්නේ නැත්නම් අන්න තියෙනවා කර්ම විපාක ආබාධය. ජීවක වේද මහත්යටත් හොඳ කරගන්න බැරුණා බුදු පියාණන් වහන්සේගේ කොන්දේ අමාරුව. ජීවක වේද මාත්‍යයටත් හොඳ කරගන්න බැරි වුණා බුදු පියාණන් වහන්සේගේ හිසේ කැක්කුම. ඒ දෙකම කර්ම විපාක ආබාධ. ඒ දෙකම කර්ම විපාක. එතකොට හැම එකක්ම ආපු පළියට අපි කර්ම විපාක ආබාධ කියන්න බැහැ. ඒකයි කියන්නේ. ඒ වගේම මෙතන උතුප මේ මොනවාද උතුපරියාණ ආබාධ කියලා එකක් තියෙනවා. දැන් හොඳටම ගිනි අවුල ගිහිල්ලා ගිහිල්ලා හිසේ කැක්කුම හැදිලා. නේද? තථාගතයන් වහන්සේට හිසේ කැක්කුමක් ආව මොකක්ද එක කර්ම විපාකයක් කළා මාත් මොකක් හරි කර්ම විපාකයක් කළා වෙන්නේ නැති මේ හිසේ කැක්කුමක් එන්නේ නැත්තේ කියලා කියෝ කියෝ හිටියොත් හරිද අර මොකක්ද උනේ හිතු විපර්යාසයකට බඩු දුන්නා හොඳටම රස්න වෙලාවක ගිහිල්ලා දැන් මෙන්න පිටත් ඇවිසිලා හිසේ කැක්කුමක් ඇවිල්ලා අන්න ඒ වගේ මෙන්න මෙතනදී ආබාධ තියනවා කීයක්ද 8ක් අන්න තථාගතයන් වහන්සේ කියන මොකද්ද අන්නේ හින්දා මම මොකද කරන්න ඕනේ අය කියන්නේ මෙතන කියනවා ඉති ඉමස්මින් කායේ ආධිනවානුපස්සී විරති. දැන් මෙතන කියන්නේ කායේ කියලා. ඔන්න අපි වරද්ද ගන්න තැන. ඒ කායේ කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මොකද්ද? කාය විතරයි. මෙතන කියන්නේ කය නෙමෙයි කායේ ආධිනානුපස්සී. මොකද්ද කායවල? චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීවා කාය, කාය, මනෝ කාය. එහෙනම් මේ හය මුල් කරගෙන ගොඩ නගන ආසාද වැඩ පිළිලේ බහුලව ආදීනෝ මෙනෙහි කර කරන්න කරන්න මොකද වෙන්නේ? කය හට ගන්න කායක් හට ගන්න එක නවතිනවා. මොන කයද හට ගන්න එක නවතින්නේ? චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීවා කාය, මනෝ කාය කියන ඔන්න ඔය හය හට ගන්න එක නවතිනවා. ඒ හය හට ගන්න එක නැවතුණා නම් විවිධාබාධා උපදින්නේ නැත. විවිධ බාධා උපදින්නේ නැහැ. එහෙනම් අපි කාම ලෝකයක් ඇසුරු කරගෙන කාම ලෝකේ ඉන්න තාක්කල් මේකට ගොදුරු වෙන්න වෙනවා. එහෙනම් ඒ කාමයේ නැමැති ආස්වාදේ ආදීනෝ දකින්න දකින්න අපි කාමයෙන් නිදහස් වෙන තැනක අරියත් ඵලයේ පූර්ණ කරලාන්න බැරි වුණත් යම්කිසි කෙනෙක් අඩුම ගන්නේ දෑන් ටික වඩලා හරි රූපාවචර හරි සුද්ධාවාස හරි බ්‍රහ්මතලයක උප්පත්තිය ලැබුවොත් මෙන්න මේ ආබාධා ටිකෙන් නිදහස් වෙනවා. එතකොට තියෙන්නේ මානසික පීඩා ටික විතරයි. එහෙනම් අපි මේක අපිට කියලා තියෙන තථාගතයන් වහන්සේ ලෙඩ දුක් ටිකද ලෙඩ ටික ටිකට ගොදුරුුනේ උඹලා බහුලව ආදීනෝ මෙනෙහි නොකරපු හින්දා කියලාද මෙනේ දැන් හරිද මහත්තයා ප්‍රශ්න ලෙඩ දුක් ගැනද කියලා තියෙන්නේ ද ලෙඩ දුක් ටිකක් කියනවා ඇත්ත හැබැයි අපිට එහෙම ලෙඩ දුක් ටිකක් උරුම වුණේ අන්නර හය පොලේම කායේ ආස්වාදයේ බුද්ධි විඳින්න කියලා ඒක ආදීනෝ දැක්ක නැති යන්ද මේම කයක් හටගත්තා. ඒ කයට උඹලට අඩුපාඩුවක් නැතුව මේ ලෙඩ ටික් එක හම්බෙලා තියෙනවා කියලා කියනවා. දැන් එහෙනම් අපි ඒක දැකලා මොකද කරන්න ඕන? මෙවැනිම එකක් හදා ගන්නව නම් හදාගන්නේ මේ විදිහට බව තෝරගෙන දැන් මොකද කරන්න ඕනේ? අන්නර ආස්වාදයේ ආදීනව දකින්න ඕනේ. ඒ ආස්වාදයේ ආදීනව දකින්න නම් බුදුහාඳුර මොකද්ද කිව්වේ? බහුලව අනිච්චම දකින්න. එහෙනම් බහුලව අනිච්චව දකින්න දකින්න බහුලව අනත්ත දකිනවා බහුලව අනත්ත දකින්න දකින්න බහුලව අසුබය දකිනවා බහුලව අසුබය දකින්න දකින්න ආදීනව සිහි වෙන එක වැඩි වෙන්න ගන්න. එන අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුබ දකින්නවා කියන්නේ අනිත් පැත්තෙන් ගත්තේ මොකද්ද? ආදීනවම සිහි කරනවා. එහෙනම් ආදීනව සිහි කරන්න සිහි කරන්න අපි ලෝකයට බැඳෙනවද? ලෝකයෙන් ගැලවෙනවද? එහෙනම් අපේ ගොඩනැගෙන යන ලෝකෙට ගොඩනැගෙන යන අපේ කාම සංකල්පන අඩු වෙයිද වැඩි වෙයිද? එහෙනම් ව්‍යාපාද සංකල්පන අඩු වෙයිද වැඩි වෙයිද? ඒ වගේම විහිංසා සංකල්පන අඩු වෙයිද වැඩි වෙයිද? එහෙනම් අපි අනිත්‍ය දැක්ක, අනත්ත දැක්ක, අසුබ දැක්ක ආදීනව මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද්ද වෙන්නේ? පස්වෙනි සංඥාව හැටියට පහාන සංඥා වැඩෙන්න ගන්නවා. දැන් ලෝකේ අසාරත්වය දැකලා ඉවරයි. දැන් හයවෙනි සංඥා පස්වෙනි සංඥාවෙන් පැත්තේ නිවනේ සාරත්වය දකින්න යන මේ සංඥා 10න් හතරක් තියෙන්නේ ලෝකේ අසාරත්වය දකින්න හයක් තියෙන්නේ නිවනේ සාරත්වය දකින්න එහෙනම් පස්වෙනි සංඥා වැඩෙන්න ගන්න මොකද්ද ඉපදිච්ච කාම විතක්ක මොකද කරන්නේ පහ කරන්න ගන්නවා නාදි වාසේති පජාති ඒකත් එක්ක වාසය කරන්නේ නැහැ එකෙන් අයින් වෙනවා පහ කරනවා බීන්ද ව්‍යාපාද විතක්කය නාදි වාසේති පජාති විහිංසා විතක්කය නාති වාසේති පජානා. නාදි වාසේති පජානා. ඒ කියන්නේ මොකද්ද? ඒවත් එක වාසය කරන්නේ නැතුව එකෙන් අයින්. එහෙනම් කාමෙන් අයින් වෙනවා, ව්‍යාපාදයෙන් අයින් වෙනවා, විහිංසාවෙන් අයින් වෙනවා. එහෙනම් කාම විතක් වලින් ව්‍යාපාදවතකින් විහිංසා විතක් වලින් අයින් වෙනවා නම් ඔහුට මට කියන්න රාගසිතුවිලි අඩු වෙන්න ගන්නවද රාගසිතුවිලි වැඩි වෙන්න ගන්නවද? එහෙනම් රාග හිතක් වැඩි පහළ වෙන්න ගනිද දැන් දැන් විරාග පැත්තට නැමුරු වෙයිද? ඇයි විරාගයක් උනේ? අනිච්ච දැක්කා රූපේ රූප ශබ්ද ගන්ධ ඔක්කොම හය ඉදිරියේ අනිච්ච දැක්කා අනාත්ම දැක්කා අසුබ දැක්කා ආදීනව දකින්න දකින්න කාම විතක්ක පලා යනවා ව්‍යාපාද විතක්ක පලා යනවා විහිංසා විතක්ක පලා යනවා අන්න ඒ තැනට සම්මා සංකප්පේවත් නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා ලැබෙන තැනක රාගයට ඉඩක් නැති වෙනවා අන්න ඒ කෙනා දැහැනට සමවැදෙන්න ගන්නවා දැන් විරාග හිතක් බවට පත් වෙනවා හයවෙනි සංඥාව විරාග සංඥාව විදියට වැඩෙන්න ගන්නවා කතමාචානන්ද විරාග සංඥා ඉදානන්ද බික්කු අරඤ්‍යගතවා ශුඤ්ඤාගාරගතවා රුක්ක මූලගතවා ශුඤ්ඤාගාරගතවා ඉතිපටිසංකාති මොකද්ද ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බානಂತಿ එහෙනම් විරාග හිතකට තේරෙනවා අර කාමයෙන් ඔක්කොගෙන් මයින් වෙලා තියෙන හිතට තේරෙනවා එයම ශාන්තයි එයම ප්‍රණීතයි ඒතං සන්තං ඒතං පණීතං ශාන්ත ප්‍රණීත වූ නිවන ස්පර්ශ කරනවා ඇයි ශාන්ත වූ නිවන ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ විරාගයෙන් අයින් වෙලා තියෙන හින්දා එහෙනම් රාගේ නැති හන්දා එහෙනම් රාගක්යෝ නිබ්බාණං කිව්වා එහෙනම් විරාග හිතක් පහළ වෙලා තියෙනවා ඒ විරාග හිතක් පහළ වෙච්ච තැනක ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ අර ලෝකේ නිත්‍යයි සුඛයි යත්තයි සුබයි කිය කිය යදපු වැඩ පිළිවෙල සියල්ල සමත කළා තියෙන්නේ. අවිද්‍යාවෙන් හොඳයි වටිනවා සාරයි කිය කිය කරපු සියලු වැඩ පිළිවෙල සමත කළා තියෙන්නේ. යදිදන් සබ්බ සංකාර සමතෝ. අන්න දැන් පෝසතෙක් වෙන්න වෙලා. පෝසතෙක් වෙන්න පටන් ගත්තා. ඇයි පෝසතෙක් වෙන්න පටන් ගත්තේ? මෙතෙක් වෙලා රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධම්මයේ ඉදිරියේ හිඟන්නේ බවටපත් වුණා. ඒවෙන් ආසාද හොයන්න ගිහිල්ලා. අන්නේ හිඟන ගමෙන් අයින් වෙලා දැන් පෝසතෙක් වෙන්න ආරම්භ තියෙනවා. ශාන්ත ප්‍රණීත වූ නිවන ස්පර්ශ කරන්න පටන් අරන් තියෙනවා. ඒ ශාන්ත ප්‍රණීත වූ නිවන ස්පර්ශ කරන්න පටන් අරන් තියෙන හන්දා සබ්බ සංකාර සමත කරමු. ඒ සබ්බ සංකාර සමත කරන තැන සබ්බූපදි පටිනිස්සග්ග වෙන්න ගන්න. මෙතෙක් සංසග්ග වෙවි තමයි අනාත උනේ. ඒ සංසග්ගෙන් අයින් වෙලා නිස්සග්ග වෙලා තියෙනවා. ඒ නිස්සග්ග වෙච්ච තැනක මොකද්ද වෙලා තින්නේ? හොඳයි වටිනවා සාරයි කියලා යමක් නැත්තම් මේ ලෝකේ ඇලෙන්න තැනක් නැහැ තණ්හක්කය වෙලා. තණ්හාවෙන් අයින් වෙලා. ඒ තණ්හාවෙන් අයින් වෙච්ච හිත විරාග හිතක් බවටමපත් වෙලා. ඒ රාගයෙන් මුසපත් වෙලා බැඳින්න ගිය බැඳෙන්න ගිය එකෙන් නිබ්බාන වෙලා, බාණෙන් නිදහස් වෙලා. දැන් මේ කතා කරන්නේ උණ කැස හෙම්බිරිස්සාවල් ලෙඩක් දුකක් ගැනද නිවනක් ගැනද? නිවනක් ගැන ආනන්ද හාමුදුරුවෝගේ නිවනක් කියන්නේ. ගිරිමානන්ද හාමුදුරුවන්ට ಗುಣ කැස්ස හෙම්බිරිස ආන්දිපත් රුදා ගැන කියන්න නෙමෙයි. ගිය දේ තේරුම් ගන්න. ලැජ්ජයි නැත්නම් අපිට බෞද්ධයි කියන්නේ මේක අපි මොකද්ද මේ ගිරිමානන්ද පිරිත කියන්නේ කියන්නේ. තෙල් බෙහෙත් කාරයන්ට දානවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා උත්තර අග්‍ර ශ්‍රාවක උත්තමේ කියන්නේ ධර්ම භාණ්ඩාගාරී උත්තමේ කියන්නේ සංසාර රෝගෙන් ගලවන්නේ මේ උත්තමයා ගිරිමානන්ද හාමුදුරුවෝ. එහෙනම් මේක විරාග වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පස්සේ රෝම් දෙක ආපු වැඩපිළිවෙල ඉවත් වෙන්න ගන්න. එතෙක් කාලයක් හොඳයි වටිනවා සාරයි කියලා සැරිසරපු එකෙන් අයින් වෙනවා නිරෝධ වෙන්න ගන්නවා. එහෙනම් විරාග හිතක් පහළ වෙච්ච තැන නිරෝධ හිතක් පහළ වෙනවා. ඊළඟට සංඥා වැඩෙනවා නිරෝධ සංඥා. කතමාචානන්ද නිරෝධ සංඥා. ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ අරුක්ක මූලගතෝ අසුඤ්ඤාගාරගතෝ අයිතිපටි සංකාතේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තන්නක්කයෝ නිරෝධෝ නිබ්බානಂತಿ ඉස්සල කිව්වේ විරාගෝ නිබ්බානಂತಿ දැන් කිව්වේ නිරෝධෝ නිබ්බානಂತಿ පළවෙනි සංඥා ඊළඟ ඉස්සල සංඥාව විරාගෝ නිබ්බානಂತಿ දැන් සංඥාව එන විරාග හිතක තමයි Nirodhe ලබන්නේ Nirodho Nibbānanti. මේ දෙක සංඥා දෙක. ඥාන දෙක. ඥානේ වැඩෙන්න ගන්නවා. එන විරාග හිතක් බවට දැන්පත් වෙලා. එන පංචකාම ආස්වාද වැඩ පිළිවෙල ගිය ලෝකේ පස්සේ දැන් නිදහස් වෙන්න පටන් අරන්. දැන් නිවනේ ශාන්තිය අත්විඳින එහෙනම් අර ලෝකේ අනිත්‍යයි අනත්තමයි අසුභමයි ආදීනව මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද? අනුලෝම ශාන්තිය. නිවීමේ ශාන්තිය සිහිපත් කරනවා කියන්නේ සම්මැත්ත නියාමය. යමෙක් අනුලෝම ශාන්තියට පත්වන්නේද සම්මැත්ත නියාමයට පත්වන්නේ කි? සම්මැත්ත නියාමයට පත්වන්නේද මගඵල ලබන්නේ කි? එන සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සීල බුද්ධ දේශනාව මේක ඇතුලේ තියෙනවා. යමෙක් අනුලෝම ශාන්තියට පත් නොවන්නේද සම්මැත්ත නියාමයට පත් නොවන්නේ කි? සම්මැත්ත නියාමයට පත් නොවන්නේද මගඵල නොලබන්නේ. එහෙනම් ලෝකයේම අනිත්‍ය ලෙස දැක්කා. ලෝකයේම අනාත්ම ලෙස දැක්කා. ලෝකයේම අසුබ ලෙස දැක්කා. ලෝකයේම ආදීනවම ගොඩක් බව දැක්කා. එහෙනම් ඒකායන ප්‍රඥා තීරණය එනවා. මිදෙනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. පහ කරනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ පහාන සංඥා. රාගයෙන් අයින් වෙනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ විරාග සංඥා. මේ හය පොළපස්සේ රෝන්දේ ගහනවා කවදාක රෝන්දේ ගහලා පළක් ලබන්න බෑ. ඒ රෝන්දෙන් නිදහස් වෙනවා හැරෙන්නම වෙන විකල්පයක් නෑ. මේ බාණෙන් නිදහස් වෙනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ. නිබ්බාණන්ති. එහෙනම් නිරෝධ සංඥා වැඩෙන්න ගන්න. ඒ නිරෝධ සංඥා වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? සබ්බ ලෝකේ අනබිරත සංඥා වැඩෙන්න ගන්න. ඉදානන්ද බික්කු ලෝකේ මේ අනබිරත සංඥා වැඩෙන්න ගන්නවා. මෙන්න මේ අනබිරත සංඥාව ගැන වෙනම විස්තර කරන තැනක් තියෙනවා මම පෙන්වන්න. මේ මොකද්ද අනිබිද සංඥාව කියන්නේ කියලා. ආනන්දිනි මෙසස්නේ මහාන ලොවේයි උපේන සංකත තෘෂ්ණා මානාදී දිට්ටි වෙද්ද කාම උපා කාම කාම උපාදාන වෙද්ද චිත්ත මුල් කරගෙන මේ උත්තේජ කෙනෙක් ඇද්ද අබිනිස්සෙන් ඇද්ද මේ මේක ඇත්තටම ඔන්න මේක මේක ලේසින් තෝරගන්න තියෙන මෙන්න මෙතනින්. ඇවැත්ති මේ ධර්ම විනේ අනිබිරත දුක්ඛය අබිරත දුක්ඛය සුඛය ඇවැත්නි අනිබිරත දුක්ඛය කියලා කියනවා මොකද්ද මේ? අපි මෙන්න මේ ලෝකේට වැඩ කරන වැඩපිළිවෙලින් මේක අවසාන තීරණේ තියෙන්නේ මොකක්ද දන්නවද? ලෝකයට වැඩ කරන වැඩපිළිවෙලම දුකක් බව දැනගෙන අන්න ඒකෙන් නිදහස් වෙනකොට ලබනවා අනබිරත සංඥාව. ඒ කියන්නේ නිදහස් වීමේ සුවය. නිදහස් වෙන්න පටන් අරන් තියෙනවා. එහෙනම් හත්වෙනි සංඥාව හැටියට අටවෙනි සංඥාව හැටියට වැඩෙනවා සබ්බ ලෝකේම අර රතියක්සේ ගමන් කරපු වැඩපිළිවෙලෙන් දැන් මොකද වෙලා තියෙන්නේ? අයින් වෙන්න පටන් අරන්. මෙන්න මේ මේ සූත්‍රෙත් ඔක පෙන්නනවා මොකද්ද මේ සබ්බලෝකයේ අනුබිර සංඥාව කියන එක. මෙන්න මේක කියනවා යම් බඳු මට අනබිරතියක් උපන්නේද අන්නේ රාගයේ සිත වනසාද. ඒ මට ඒකාන්තයෙන්ම අලාභයක්. ඒකාන්තයෙන්ම මට ලාභයක් නොවේ. ඒකාන්තයෙන් මට නපුරක් ලැබේ. ඒකාන්තයෙන් මට මනා ලැබෙනවා. යම් මේකින් මෙරම අනබිරත දුරුකොට අබිරතිය උපදවන්නේ නම් අනබිරතිය දුරුකොට අබිරතිය උපදවන්නේ නම් එය මට කොයින් ලැබිය එය මාගේ අනබිරතිය තේමේම දුරුකොට අබිරතිය උපදවන්නේ නම් මනවිය අදාසයක් පිය ඒ මොකද එහෙම කරනකොට රාගයේ දේශේ මොහේ ප්‍රහීන වෙනවා කියන එක මේ කියන්නේ. ඇයි දැන් රාග දේශේ මොහක ප්‍රහීන කරන වැඩ පිළිවෙලට ඇවිල්ලා. අන්න එහෙම එනකොට මොකද වෙන්නේ? දැන් මේ රතිය රතියක් අපි රතියක් කියලා කියන්නේ. රතියක් කියලා අපි නිකන් වචනයක් කියන්නේ නේ. රතියක් කියන්නේ අර තා වචනයකින් අපි කියන්නේ රතගාය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ දුවනෝ මේ දුවනෝ. රාගයෙන් දුවනවා, දේශයෙන් දුවනවා, මෝහෙන් දුවනවා හි නොනවති. අන්න එකෙන් දැන් නිදහස් වෙලා තියෙන්නේ. අන්නේ නිදහස් වෙච්ච හිතට දැන් මොකද වෙන්නේ? සබ්බ සංකාරම අනිච්ච ලෙස තේරෙන්න ගන්න. මොන සංකාරද? සබ්බ සංකාරම අනිච්ච ලෙස. ඇයි මෙතෙක් ලෝකේ කරපු සියලු වැඩපිළිවෙලෙන්ම නිදහස් වෙලා තේන හිතට තේනවා මේ ලෝකයම අට්ඨියති හරායති දිගුජ්ජති. ඔන්න අනිච්ච සංඥාව. මොකද්ද? අට්ඨීයති. මතකද පෝතිල සූත්‍රය අට්ඨීයති කිව්වේ මොකද්ද? මස් කලඳක් නැති කට්ටක් බල්ලෙකුට හම්බෙනවා මස් කන්න කියලා ඌ කුස පුරව ගන්න කියලා ඌ වෙහෙසකටපත් වෙන එක විතරමයි වෙන්නේ. එහෙනම් මෙතෙක් ලෝකේ නිවනේ ශාන්ති අත්විඳිනකොට තේරෙනවා ලෝකය කතරම් අසාරද තව තවත්. ලෝකයේ කතරම් කුරිරුද තව තවත්. එතන කොච්චර වෙහෙසක් කරනවද? ආදීනෝ ගොඩයි. දුක් මාත්‍රයක් නැහැ. අර මස් කට්ටක් හම්බෙච්ච බල්ලෙකුට වගේ අපිත් පොර කකා ගියා මිසක් එක සුවයක් ලබන්න බැරුණා දුක් ගොන්නක්ම කර ගැහුවා. අර මස් මේ කුට්ටියක් ගත්ත උකුස් එක්ක හස ඉගිල්ලුණා වගේ හැමෝම කොටනකොට මහා විපතකටපත් වුණා මිසක් අපිට සහනයක් ලැබුණේ සිහින වගේ මාලිගා මැව්වා. නැගිටලා බලනකොට සිහිනේ නැහැ. තනිකරේ කිව්වේ මොකද්ද? කාමයේ ආදීනවමයි කිව්වේ. ඇයි ඒ කාමයේ දැන් හොඳට තේරෙන්නේ? කාමෙන් නිදහස් වෙලා ඉන්න හිතට තමයි කාමය හොඳට තේරෙන්නේ. එහෙනම් මේ ජීවිතේම මහා පෙලීම් ගොඩක් මා ජීවිතේම මහා 1000ක් කියලා හොඳට තේරෙන්නේ කාම 1000ෙන් නිදහස් වෙච්ච හිතකට තේරෙනවා කාමයේ කතරම් 1000ක්ද කියලා. කාමයේ කොච්චර 1000ක්ද කියලා තේරෙන්නේ කාමයෙන් නිදහස් වෙච්ච වෙලාවට. නැතුව තේරෙන්නේ කාම 1000 ඉඳගෙන කාමයේ තේරෙන්නේ කවදාවත්. එහෙනම් හොඳට බලන්න පහාන සංඥා වැඩිච්ච කෙනෙකුට විරාග සංඥා වැඩිච්ච කෙනෙකුට සබ්බ ලෝකේ අනිවිරත වෙච්ච කෙනෙකුට සබ්බ සංඛාර අනිච්ච ලෙස තේරෙන්න ගන්නකොට අර 1000 නිදාස් වෙච්ච සුවේ ඉන්නකොට තේරෙනවා මේ ලෝකයේ කතරම් තුච්ඡද නින්දිතද ලාමකද කියලා. මුළු ලෝකයේම තුච්චයි නින්දිතයි ලාමකයි. කාමයේ තුච්චමයි නින්දිතයි ලාමකයි. ඒ තුච්ච වූ නින්දිත වූ ලාමක වූ කාමයේ මාව කොතරම් අසහනයකටපත් කරාද, පීඩාවකටපත් කරාද, මහා දාහයකටපත් කරාද කියලා තේරෙන්නේ ඒකෙන් නිදහස් වෙච්ච හිතකට. හරියට නිකන් ගිනි අවුවේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ලොකු කුඹුක් ගහක් යටකට ගියාට පස්සේ තේරෙනවා හම්මෝ නිවන් ගියා වගේ. අන්න එතකොට තේරෙනවා අර අව්වේ ආපු එක කොච්චර දාහයක්ද කොච්චර පිච්චිල්ලක්ද කොච්චර වෙහෙසක්ද කියලා. ඒක තේරෙන්නේ කොතන ඉන්නකොටද? ගහ යට ඉන්නකොට. අන්නේ ගහ යට ඉන්නා වගේ වැඩක් තමයි මේ සබ්බ සංඛාර අනිත්‍ය දකින්න තැන. එහෙනම් මට කියන්න සබ්බ සංඛාරම අනිත්‍ය දකින්නවා කියන්නේ මේ වෙලාවේ තියෙන නිවීමේ ශාන්තියක්ද නැද්ද? එහෙනම් සංඥා නාමයක් දැන් වැඩෙනවා. වැඩිලා ඉවරයි. අනිත්‍ය දැක්කා, අනාත්ම දැක්කා, අසුබ දැක්කා, ආදීනව දැක්කා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහ වෙන්න ගත්තා. විරාග හිතක් පහළ වුණා, නිරෝධ හිතක් පහළ වුණා. සබ්බ ලෝකේම අනිබ්‍රත දැක්ක, සබ්බ සංකාරම අනිත්‍ය දැක්ක හිතට දැන් ආනාපාන සතිය වැඩෙන්න ගන්න. මට කියන්න සංඥා නමේ වැඩිලා විරාග වෙච්ච, නිරෝධ වෙච්ච හිතටද යන්තම් දැන් හුස්ම ගන්නවා කියලා තේරෙන්නේ. ඈ? ඒ හුස්මට හිත තියෙනවනේ ආනාපාන සතිය වඩන්නේ. මං අහන්නේ අනිච්ච දැකලා අනාත්ත දැකලා අසුබ දැකලා ආදීනව දැකලා පහන වෙලා විරාග වෙලා නිරෝධ වෙලා තබ්බ සංකාරම අනිච්ච දැක්කට පස්සේද ඇඟ ඇතුලේ හුස්ම යනවා තේරෙන්නේ කියලා අහන්නේ. ඈ මේ මොකක් ගැනද කතා කරන්නේ? හුස්මක් ගැන නෙමෙයි නිවනක් ගැන. මේ නිවනක් ගැන කතා කරා. හුස්මක් ගැන නෙමෙයි. හුස්ම ගන්න හුස්ම ගන්න එක තේරෙන්න මේ මේ මේ අනිච්ච වැඩිලා අනත්ත වැඩිලා අසුබ වැඩිලා ආදීන වැඩිලා පහන වෙලා විරාග වෙලා නිරෝධ වෙලා සබ්බ ලෝකේ අනිබ්‍රත සබ්බ සංකාරම අනිච්ච වෙන්න ඕනද? පොඩි එකෙනුට කියන්නේ ඔය ගෙදරිනා පුතේ හොඳට හුස්ම ගන්න. අර ડોස්තර ළඟට ගියාම කියන්නේ පුතේ හොඳට හුස්ම ගන්න. ආ පොඩි එකා ගන්න. දැන් පිට කරන්න. ආ. අන්න අලාව තියාගෙන ඉන්නේ ડોක්. ඉතින් ඌ කියන්නේ කියන්නේ උඩ තේරෙන හුස්ම ගන්න පිට කරනවා. ඊට හොඳට ඔබ හයියෙන් ගන්න හයිය. දීර්ඝ ලෙස එකක් ගන්න. ආ ඔන්න ගන්න. අපිට හිමින් ගන්න බලන්න. ආ. දැන් අපිට තේරෙන්නේ නැත්තේ එතකොට. ඈ? දැන් දැන් මෙතනින් ආනාපාන සතිය විස්තර කරන්න බය වෙන්න එපා. දැන් ඉතින් මම කෙපෙන්නන්නේ ආනාපාන සතිය මොන වගේද කියලා හිතා ගන්න දැන්. බුලවුන් වෙච්ච වෙලාවේ ඒකත් කියලා දෙන්නම්. එහෙනම් මොකද්ද කියන්නේ මේ? ඉදානන්ද බික්කු අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව. එහෙනම් ආයි දෙරෙන්නේ මේ මොන හිතකටමද? අරඤ්‍ය වෙච්ච, රුක්ක මූල වෙච්ච, ශුඤ්ඤාගාර හිතටමයි. අන්න දැන් මොකද වෙලා තින්නේ? නිසීදම් පල්ලංකා. පල්ලෙහාටම වැටලා තින්නේ දැන්. උද්දච්ච මානවලට පහර වැදිලා. කලින් හිටිය උඩින් උද්දච්චය මාන්නේ. නේද? පරිමුඛං උපත්ත සෙට්වා. මොකද්ද මුඛ්‍ය නිමිත්ත ආර්යගේ? මේ වාඩි උනේ මොකටද? මුඛ්‍ය නිමිත්ත නිවන. අන්නේ මුඛ්‍ය නිමිත්ත නිවන සාක්ෂාත් කරගන්න තව කල යුතු දෙයක් තියෙනවා. අන්නේ කල යුතු දේ අවසානය කරනවා. කවදා හරි හරියත් වෙන වෙලාව වෙනකම්. මොකද්ද කරන්නේ? දීගං වාස්සසාමීති අස්සසාමීති අස දීගං වාස්සසාමීති පජානාති. දීගං වාස්සසාමීති පජානාති. පජානාති කියන්නේ අන්න දැන් කවුද ඉන්නේ ළඟට ඇවිල්ලා? ක්ලාක් නෑ. ඉන්නේ කවුද? චාමන් පමණයි. ක්ලාක් අහලක නෑ. පජානාති මේ ප්‍රඥාව පහළ වෙලා තියෙන්නේ. අහලක නැහැ ක්ලාස්. දැන් තමයි වැඩේ තියෙන්නේ කරන්න ඉතුරු අන්න දීර්ඝ ලෙසම ඇසුරු කරපු දේවල් හොඳට තේරෙන්න ගන්නවා ප්‍රඥාවට. දීගං වාස්සසාමීති සික්කති. ඒකේ හික්මිය යුතු බවක් තේරෙන්න ගන්නවා. එන දීර්ඝ ලෙසම ඇසුරු කරපුවා දීර්ඝ ලෙසම පහ කරන්න ඕන බව තේරෙනවා. මනාලෙස ඒකේ සතිය පිහිටවන්න. දීගං වා අස්සසාමිති සික්කති පජානාති දීගං වා පස්සසාමි සික්කති පජානාති රසං වා අස්සසාමිති සික්කති රසං වා පස්සසාමිති සමහර දේවල් තියෙන අපි කෙටියෙන් ඇසුරු කරමු ඒ කෙටියෙන් ඇසුරු කරපුවා කෙටියෙන් පහ කරලා දාන්න පුළුවන් ඔයගලන්ට මතක ඇති මම උදාහරණයක් කිව්වා ෂර්ට් එකක් හරි බ්ලවුස් එකක් හරි ඇඳලා දවසක් ඇඳලා පොඩ්ඩක් කිලු ටිකක් තිබ්බ යන්තම් තිබ්බොත් එimhe දූවිල ටිකක් පොඩ්ඩක් වතුර එකක් ගහලා යන්තම් සබන් කෑල්ලක් යන්තම් හොදලා ගත්තත් දූවිල ටික යනවා හැබැයි මේක දවස් දෙක තුනක් ඇඳලා ඇඳලා ඇඳලා ඇඳලා දීර්ඝ ලෙස ඇසුරු කරලා තිබ්බනම් ඕක හොදන්න ගියාම එහෙම හරියන්නේ නැහැ. කෝස්ටික් සෝඩාක් දාලා බ්‍රෂ් එකක් උත් අරගෙන කකුලෙනුත් පාගලා ඔක්කොම කරලා දීර්ඝ ලෙස මේක අතුල්ලලා අතුල්ලලා අතුල්ලලා සෑහෙන වැඩක් කරන්න වෙනවා. ඇයි ඒ? දීර්ඝ ලෙසම ඇසුරු කර කර හිටියා. හැබැයි අර කෙටියෙන් ඇසුරු කරපු එක වතුර පාරක් හොදලා දැම්මා ටක් ගාලා යනවා එච්චර අමාරු නෑ. අන දීර්ඝ ලෙස මේක දැනගන්න ඕනේ පජානාති තියෙන්නේ ප්‍රඥාවෙන් දැනගන්නේ. බුද්ධ ශාසනයේ ප්‍රඥාව කිව්වේ මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය. එහෙනම් මෙතනක් දකින්නේ මොකද්ද? අන්න ඔයගලන්ට මතක ඇති පෙන්නවා දීගං වා අස්සසාමිති පජානාති කියලා අනිච්චානුපස්සී අස්ස සිස්සාමි සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමි සික්කති කියලා ගිය සතියේ කේනට්ටේන සූත්‍රය කේනට්ටේන අනිච්චා කියලා උද්‍ය විඥාණය විස්තර කරනවා. එහෙනම් තවදුරටත් මොකද්ද කරන්නේ මේ? මෙන්න මේකේ දිගින් දිගටම දිගටම කියනකොට පෙන්වන තථාගතයන් වහන්සේ තව දුරටත් ලෝකය අනිච්ච ලෙස අනත්ත ලෙස අනිච්ච ලෙස අසුබ ලෙස ආදීනෝ මෙනෙහි කරගන්න මෙනෙහි කරන කෙනාගේ සතර සතිපට්ඨානය පරිපූර්ණෙන්ති භාවයටපත් වෙලා සත්තබොජ්ජංග පරිපූර්ණෙන්ති භාවයටපත් වෙලා උතුම් වූ සම්බෝධි නිර්වාණය මත පීඩා වැඩ කරපු වන්දා උතුම් වූ අරියත් ඵලය පූර්ණ කරගෙන සියලු කෙලෙස් වලින් නිදහස් වෙනවා කියලා. ඒක තමයි අවසාන ආනාපාන සතිය කියන්නේ. සංඥා දාය මොන වගේද කියලා කල්පනා කරන්න දැන්. මට කියන්න හදවතට එකඟ බලන නිවන් මගෙන් ඇරෙන්න එක මාත්‍රයක් තියෙනවා නම් මට කියන්න. නිවන් මග ඇරෙන්න වෙන එක මාත්‍රයක් තියෙනවා නම් කියන්න. මේ ගිරිමානන්ද පිරිතේ. නිවන් මඟ ඇරෙන්න. තියනවද? මාත්‍රයක්වත් නැහැ. නිවන් මඟ ඇරෙන්න මාත්‍රයක් නැහැ. එහෙනම් අපි ගිරිමානන්ද පිරිත දාගෙන කිව්වේ නිවනක්ද ලෝකයක්ද? ඈ ලෝකයක්. මට කියන්න හේතු විසෙන් සංසිඳෙයිද? ඈ ගිරිමානන්ද පිරිත කියලා නෙමෙයිනේ ලෙඩේ හොඳ උනේ. ඇයි වැරදි බෙහෙත වැරදි ලෙඩ වලට පාවිච්චි කරනවා. බෙහෙත පාවිච්චි කරනවා හරි ලෙඩේට. නේද? මේ උත්තමයා මේ වේද උත්තමයා බෙහෙත් දීලා තින්නේ බව රෝගයට. දොස්තරවරු බෙහෙත් දෙන්නේ විපාක කය ලෙඩවලට. නේ. දැන් බුදුහාමුදුර මේකේ මේක අවසානයේ මෙතන මේ ආනාපාන සතිය ඔක්කොම විස්තර කරන්න. ඒලාදී මේක ඔක්කොම අනිවාර්යෙන් තව තව යන්නේ දැහැන පූර්ණ වෙන එකමයි තියෙන්නේ. ප්‍රීතිපටි සංවේදී අස්සසාමි සික්කති ප්‍රීතිපටි සංවේදී පස්සසාමි සික්කති සුඛපටි සංවේදී අස්සසාමි සික්කති සුඛපටි සංවේදී පස්සසාමි සික්කති ප්‍රීති සුඛ යන්නේ ඔක්කොම. ඒ කියන්නේ දැහැනත් එක්කම තව තව තව තව තවත් උඩට යන එක තමයි වෙන්නේ. වෙන මොනවත් වෙන්නේ නැහැ. ඒ ටිකම තමයි තියෙන්නේ මේ. ඉතින් මේ තියෙන තව තව විරාග වෙන්න. විරාගානුපස්සී අස්ස සිස්සාමි සික්කති. අනිච්චානුපස්සී පස්ස සිස්සාමි සික්කති. අනිච්චා දැන් කෙනෙක්ට අහන්න පුළුවන් තවත් මොකක්ද අනිච්ච තියෙන්නේ කියලා. ඇයි දැන් අර වෑන් කරගෙන එනකොට එක්තරා මට්ටමේ මං කිව්වා විරාග හිත පහල විරාග උනේ කාම රාගයෙන් එන්න නා. තව තියෙනවා අරූප රාගය අයින් කරන්න. අන්නේ මට්ට මොකද්ද? විරාගානුපස්සී අස්ස සිස්සාමි සික්කති. විරාගානුපස්සී පස්ස සිස්සාමි එහෙනම් සහ මුලින්ම අරූපාවචර පවා රාගයෙන් අයින් වෙන තැනකට වැඩ කටයුතු කරගෙන යනවා ඉවර වෙන ඉවර වෙන කම්ම ආනන්දේනි තෙපි ගිරිමානන්ද මහණුන් වෙත ගොස් දැන් මේ සූත්‍රය මෙච්චරලා කාටද කිව්වේ ආනන්ද හාමුදුරන්ට කිව්වේ දැන් ඔච්චරලා ගිරිමානන්ද හාමුදුරන්ට නෙමෙයි කියලා දැන් කියනවා බුදුහාමුදුරුවෝ මොකද්ද ආනන්දේනි තෙපි ගිරිමානන්ද මහණුන් වෙත ගොස් මේ දස සංඥා කියන්නා වුනම් යම් මේකින් දස සංඥා අසා ගිරිමානන්ද මහණුන්ගේ ආබාධය හේතු විසින් සංසිඳෙන්නේ යයි තෙල කරුණ ඇත. එකල්ලි ආයුෂ්මත් තෙරුණෝ භාග්‍යතුන් වහන්සේ හමුවේ මේ දස සංඥා උගෙන ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් කරා එළඹියේ. මට කියන්න අපි අනුන්ට ගිරිමානන්ද පිරිත කියන්නේ ගියේ අපි ඉගෙනගෙනද? ආනන්ද හඳුරු ගියේ. ආන්න පස්සේ අන්න ප්‍රශ්නේ. දැන් අපි ස්පීතාලේ ඉන්න කාට ගිරිමානන්ද පිරිති කියන්නේ අපි ඉගෙනගෙනද? අපි අහලත් නැහැ. අපි දන්නෙත් නැහැ. අපි කියනවා ICU එකේ ඉන්න කාට. උට ඇහෙන්නෙත් නැහැ. දෙමනුස්සර ඇහෙන්නේ නැහැ, ඇහෙන්නෙත් නැහැ. එහෙම අතිවත්. ඒ මනුස්සයාට ඇහුනෙත් නැහැ, Tamanට ඇහුනෙත් නැහැ. අඩුම ගන්න. ඇයි මේ මනුස්සයා කොහොමත් ඇහෙන්නේ නැහැ? ආ කියනවා ගිරිමානන්ද තෙරුන් කරා එළඹ එළඹ ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන්ට මේ දස සංඥා කීහ ඉක්බිතියේ දස සංඥා අසා ගිරිමානන්ද තෙරුන්ගේ ආබාධය හේතු විසින් සංසිඳින් සංසින හේතු විසින් සංහින ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුණන්ගේ තෙරුණෝ ඒ ආබාධයෙන් නැගිය ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන්ගේ ඒ ආබාධය එසේ ප්‍රහීනම විය ආබාධය රොයින් කටුවල් බඩ කිව්වෙත් නැහැ පත් පාඩකම් කිව්වෙත් නැහැ වෙන්වැල්කට කිව්වෙත් නැහැ පැන්ඩෝල් කිව්වෙත් නැහැ තෙල් බෙහෙත් කිව්වෙත් නැහැ කිව්වේ නැහැ හැබැයි ආබාධය ඉවරයි එහෙනම් මොකද්ද තියලා තියෙන ආබාධය කිරිමානන්දම ශරීරයේ යම් ලෙඩකුත් තිබිලා තියෙනවා වෙන්න පුළුවන් හැබැයි ඒ ශරීරයේ ලෙඩේ වගේ දසදහස් ගුණයක ලෙඩක් තියෙනවා බව රෝගේ. හැබැයි උන්නාංශයේ සංසිඳුනේ මොකද්ද? බව රෝගේ. සෙත් සිරි දෙනමා ගුණ මොහදානම් සත් හට වන බව දුකට වේදානම්. අන්න බව දුකට වේදා ගෝලයා වැරියා ලෙඩේ හොඳ කරලා වරෙන් දුන්නා. ලෙඩේ හොඳ කරලා ආවා. දැන් අපි මොකද කරන්න ඕන? දස සංඥා ටික වඩන්න. කොහොමද වඩන්නේ? පාරේ යනවා. අනිත්‍ය දකින්න. අනිත්‍ය දකින්න දකින්න අසාරයි. අනත්තයි. සුබයි කියලා ගන්නෙ නෑ. ආදීනව ගෝහොයි කියලා දකින්න. ඒ මොහොතේ පහ වෙනවා. ඒ මොහොතේ විරාග වෙනවා. ඒ මොහොතේ නිරෝධ වෙනවා. ඒ මොහොතේ ආනාපාන සතිය වැඩෙන්නේ. පාර යනකොට හැබැයි මට කියන්න අර වඩපු ලෞකික ආනාපාන සතිය මේ වගේ වඩන්න පුළුවන්ද? ඈ? වඩන්න බෑනේ. ඇයි ඒකේ මුඛ්‍ය නිමිති තියෙන නිවන නෙමෙයි හුස්ම. එන් කොහොමද වඩන්නේ? වඩන්න බෑ කවදාකවත්. පොඩ්ඩේ එහෙම යවුනොත් ඉවරයි. ඉතින් ආ මැස්සෙක් ගියත් ඉවරයි. මිනිහෙක් කියන්න ඕනේ මැසේජ් ගියත් ඉවරයි. හැබැයි මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංස විතක්ක විතරයි මැස්සෝ ආවට අවුලක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකේ තියෙන්නේ කාම විතක්ක ව්‍යාපාද. එහෙනම් හොඳට කල්පනා කරන්න. එහෙනම් අපේ ආබාධයත් සංසිඳව ගන්න නම් කරන්න තියෙන එකම විකල්පය මොකද්ද දැන් අපි? පුළුවන් තරම් භාවිතා බෞලී කතා අනිච්ච සී කරන්න, අනත්ත් සී කරන්න, අසුබ සිහි කරන්න ආදීනව සිහි කරන්න ඔය ටික සිහි කරනකොට ඊතුරු ටික වෙනවා ඇයි අසාරණ අනිච්චණ අසාරමණ අසුබණ කවුද ඒකේ හිත පවත්වන්න යන්නේ ආදීනව බොහෝණ කවුද හිත පවත්වන්නේ කවුරුවත් හිත පවත්වන්නේ එහෙනම් පහානම තමයි විරාගම තමයි නිරෝධම තමයි සබ්බ ලෝකේ අනිව්‍රතම තමයි සබ්බ සංකාරම අනිත්‍ය තමයි ආනාපාන සතිය තමයි ආන කරන්න ඕන දේ ආන කරා පාන කරන්න ඕන දේ පාන කරා ආනාපාන සතියේ පිහිටෙව්වා ඇසුරු කරන්න ඕන දේ ඇසුරු කරා පහ කරන්න ඕන දේ පහ කරා ඇසුරු කරන්න ඕන දේ තමයි විතරාගී විතමෝහි විතදෝසී පහ කරන්න ඕන දේ තමයි රාගදේශ මොහ එන ඇසුරු කරන්න ඕන දේ තුල සතිය පිහිටෙව්වා පහ කරන්න ඕන දේ තුල සතිය පිහිටනකොට ප්‍රීතිය නැගෙනවා, සුඛේ නැගෙනවා, පස්සද්ධිය නැගෙනවා, ආනාපාන සතිය වැඩෙන්න ගන්න. එයින්ද තථාගතයන් වහන්සේ කිව්වා අරිට්ඨ කියන සූත්‍රය අහන අරිට්ඨ හාමුදුරන්ගෙන් අරිට්ඨ බානාපාන සතිය වඩනවාද? කෙසේද වඩන්නේ? සී ඇතුවම හුස්ම ගන්නවා සී ඇතුවම හුස්ම පිට කරනවා දීර්ඝ ලෙස ගන්නවා දීර්ඝ ලෙස පිට කරනවා කෙටියෙන් ගන්නවා කෙටියෙන් පිට කරනවා තථාගතයන් වහන්සේ කියනවා අරිට ඔවැනි ආනාපාන සතියක් නැතයි මම නොකියමි. ඔහොම එකක් තියෙනවා. අන්න එය මහත්ඵල මහානිසංසගෙන නිවන් පිණිස පවතින ආනාපාන සතියක් නොවේ. විතර විසින් ආනා මහත්ඵල මහානිසංසගෙන දෙන ආනාපාන සතියක් මා දේශනා කරමි. මොකද්ද ඒ විතර විසින් මහත්ඵල මහානිසංසගෙන දෙන ආනාපාන සතිය කියලා කියනවා? විවේක නිසිත විරාග නිසිත වොස්සග්ග පරිණාම නිවනේ හිත පිහිටවා වඩන ආනාපාන සතියක් තියෙනවා. එය මහත්ඵල මහා නිසංසානාපාන සතියක් කියලා කියනවා. ඒක තමයි මේ කියන්නේ. තමන්ම කල්පනා කරලා බලන්න. ඇයි අපිට වැරදුනේ? අපේ මුල වරද්ද ගත්තා අපි. දස්සනේන කොටස වෙනුවට භාවනානේ පහතබ්බ ගත්තා මුලට. දස සංඥාවල අනිච්ච නැතුව ආනාපාන සතිය ගත්තා මුලට. වරද කවුරු කරත් පරදමයි. වරද නිවැරදි කරගන්න එක විතරයි අපිට කළ හැක්කේ. වරද විවේචනයක් අපිට අදාළ නැද්ද? අපිට ඕනේ අපේ හිත නිවා ගැනීම පමණයි. ඒ සඳහා මේ කරපු දහම් පඬුර ඔබ සියලු දෙනාටම හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා. හරි. පහයි කාලය වෙලාව. පුණ්‍ය අනුමೋದනාව කරලා අපි ආ හරි. මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා 5යි 10ට පුළුවන් නම් නතර කරන්න කියලා හරියටම 5යි 10යි ඔන්න. <laughs> දැන් මේ දැන් මේ නෝටිස් එක දැක්කේ හරියටම ඔල්ලෝසුයි 5යි. දැන් ඔක්කොම නැගිටලා යනවානේ. ඔය පින් දෙන්නේ මන්ද? ඈ? දැන් කාපු බීපුවට පින් දෙන්නේ මන්ද? ආ කමන්නේ මගේ ඥාතිට මන් දෙන්නේ. වෙන ඉතින් මොකද කියන්නේ? සියලු දෙනාට තෙරුවන් සරණයි. අද දින දහම් සාකච්ඡාව සඳහා දායකත්ව දක්වන පින්වත්තුන්ගේ නාම ලේඛනය පුණ්‍යානුමෝදනාව සඳහා ඉදිරිපත් කරනවා. අද දින වැඩසටහන සඳහා ශාලාව වෙන් කිරීම සඳහා දායකත්වය දක්වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි භාතිය ගුණසේකර සහ නිල්මිණී ගුණසේකර මහත්මිය විසින් තමන්ට ඇති බාධා දුරු වී නිවන් මඟ පූර්ණේ කර ගැනීම සඳහා සහ සුදියවත් සිටින නෑඳ හිත මිත්‍රාදීන්ට ලෝකෝත්තර මාර්ගයට ප්‍රවේශ වීමට උපනිශ්‍රය ලබා ගැනීම සහ නමේ මිය පළුවේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කර ගනිමින් ඒ වගේම මේ සඳහා දායකත්වය දක්වනවා අසංකා වීරසේකර මෙනෙමේ විසින් සුජීවත්ව විසනති පියාණන් වන සුනිල් වික්‍රම මහතාට ලෝකෝත්තර මාර්ගයේ වඩා ගැනීමට ආශිර්වාද ලබා ගැනීම සහ මියගිය මවවන දේවිකා කුමාරි මහත්මියට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගැනීමෙන් එවැගේම මේ සඳහා දායකත්වය දක්වනවා සමන්ත ලක්පාල් මහතා නිවන් මගට උපනිශ්‍රේවාය ප්‍රාර්ථනාවෙන් යුතුව ඒ වගේම සමීර උපමාලි මහත්මිය මේ සඳහා දායකත්ව දක්වනවා නිවන් සඳහාම උපනිශ්‍රේවාය යන අරමුණු පෙරදරි කරගනිමින් ඒ වගේම අද උදේ දානයේ තේ තේ පානය සඳහා දායකත්වයේ දක්වනවා චමින්ද බණ්ඩාර වයිමෙම මිතිලා ලෙහෙන්සා ආදිත්‍ය සහ එවැගේම ආනන්ද සමරකෝන් මහතා සහ අයිරාංගනේ වීරබාහු මහත්මිය එවැගේම ආර්.ආර්. ලොකුබණ්ඩාර මහතා සහ සීතා තල්ගහගොඩ මහත්මිය එවැගේම මල්ලිකා වීරබාහු ඇතුළු පවුලේ සියලු දෙනා විසින් තමන්ට නිවන් අරමුණු කර ගැනීම අරමුණු කර ගැනීමෙන් සහ මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම මූලික කර ගනිමින් ඒ වගේම මේ සඳහා දායක වෙනවා කේ.එම්. සෙනවිරත්න මහතා ඇතුළු පවුලේ සෑම දෙනා විසින් එවැගේම ලක්වින්ද පුතුගේ සෙනසුරු ඒ රාෂ්ට්‍රික අපලයේ දුරු වීම අරමුණු කරගනිමින් එවැගේම නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් එවැගේම මේ සඳහා දායක වෙනවා සුපුන් මාධව මහතා අනෝමා කුමාරි මහත්මිය සුනිමල් රත්නවීර මහතා අජිත් බස්නායක මහතා විදුෂිකා දුලංජලි මහත්මිය විසින් නිවන අරමුණු කරගනිමින් ඒ වගේම මේ සඳහා දායක වෙනවා නිෂී බෙන්සන් සහ ඩේවිඩ් බෙන්සන් යන මහත්ම මහත්මිය විසින් නිවන් මාර්ගට ඇති බාධා දුරු වී සංසාර ගණදුන නිමා වී මෙවයිම අරමුණු කරගනිමින් ඒ වගේම වසර 3කට පෙර මේ ගිය කරුණාකලගේ මන් නැන්දා ඒ වගේම නන්දා ප්‍රනාන්දු මෑණියන්ට සහ වසරකට පෙර මියගේ මධ්‍යම වේලගේ බෙනෙඩ් සිල්වා පියාණන්ට පියාණන් ඇතුළු මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් එවම අද උදේ දානය සඳහා දායකත්වය දක්වනවා මාර්තු 10 වන දිනට 40 වෙනි උපන්දිනය සමරන සමරෝ නුවන් විජේකෝන් මහතා එවැගේම ඇතුළු උදේනේ රසාංගිකා ඒ වගේම රම්‍යාකාන්ති කන්නංගර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් තමන්ට නිවන් මගට ඇති බාධා දුරු වේ වහා නිවන් අවබෝධයට උපනිශ්‍රය සැලසේවා යන අරමුණු පෙරදර කර ගනිමින් ඒ වගේම මේ සඳහා දායක වෙනවා සෙනරත් සිරිවර්ධන මහතා ලතා සිරිවර්ධන මහතා චරිතා සිරිවර්ධ දේනිය යන විසින් නිවන් මගට උපනිශ්‍රය වේවා යන අරමුණු පෙරදරි කරගෙන ඒ වගේම අද දහවල් දානේ සඳහා දායකත්වය දක්වනවා අජිත් බස්නායක මහතා සසස් බස්නායක පුතා එවගේම චින්තා වීරසූරිය මහත්මිය පොඩිමණිකේ නැකත්ගේ මහත්මිය පත්මා නැකත්ගේ මහත්මිය ප්‍රේමරත්න රත්නායක මහත්මිය භාග්‍යා රත්නායක මෙනවිය භාෂණී රත්නායක මෙනවිය සමන්ත ලක්මාල් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම මාධව රත්නවීර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම නවරත්න මෙනකේ මහත්මිය දිලිනි පින්නදුව මහත්මිය තිලිනි හේන්කේන්ද මහත්මිය හිරෝකේ හේන්කේන්ද මහත්මිය ඇතුළු සියලු දෙනා වගේම ඔවුන් දෙමාපියන් ඇතුළු සියලු දෙනාට නිවන් මාර්ගට ප්‍රවේශ වීමට පත්‍ය පරිසරයේ ඇතිව යන වරමුණෙන් සහ සිළු දෙනාටම නිවන අරමුණු කරගැනීමේ සඳහා දායකත්වය දක්වනවා. ඒ වගේම මියගිය ඥාතීන් වන නැකත් ගෙදර පුංචි බණ්ඩා ඒ වගේම බීජී කොයින් මැණිකේ එවැගේ රන් බණ්ඩා බීජී බල බාල මැණිකේ ඇතුළු මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන සහ නිවනටම උපනිශ්‍රේවයන අරමුණෙන් යුතුව මේ සඳහා දායකත්වයේ දක්වලා තියෙනවා. ඒ වගේම අතුරුපස සඳහා දායකත්වයේ දක්වන්නේ මහේෂ් විතානාරච්චි මහතා, නෙළුම් විතානාරච්චි මහත්මිය, විරේන් විතාරාත්ඥ මහතා ඒ වගේම වෙනුලි විතාරාත්ඥ මහත්මිය විසින් තමන්ට නිවන් පිණිසම නිවන් අවබෝධයට උපනිශ්‍රය සැලසෙව යන අරමුණෙන් සහ සුජීවත්ව වාසය කරන දෙමාපියන් ට නිවන් අවබෝධයේ පිණිස ආශිර්වාද ලබා ගැනීම සහ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන දායකත්වය දක්වලා තියෙනවා. එවැගේම අද දින ශාසනික ආධාර ලබා දුන් පින්වත් පිරිස පිරිස අයිරින් හලංගොඩ මහත්මිය, යාපා සමරකෝන් මහතා, දීපානි ජයවීර මහත්මිය, මල්ලිකා සමරනායක මහත්මිය, හේරත් එදිරිමාන මහතා, රංජිත් කොළඹගේ මහතා, නාලිනී කුමාරිහාමි මහත්මිය, ඉන්ද්‍රාණි ජයසේකර මහතා, කේ.යූ. අබේසිංහ මහත්මිය, කාන්ති පල්ලේවැල මහත්මිය, අබේසිංහ මහත්මිය, ඩී ලියනගේ මහත්මිය, ආනන්ද තෙන්නකෝන් මහතා එවගේ දරසේන මහත්මිය සාන්ති ලක්මිනී සමන්ති ලක්මිනී එවැගේම තරංගා මද්දුම කුලගේ මහත්මිය මංගලිකා පෙරේරා මහත්මිය WMM වීරසේකර මහත්මිය කුමාරේ කොට කෝට්ටගේ මහත්මිය පත්මා කුමාරී මහත්මිය මාලා පෙරේරා මහත්මිය AHT ඉන්ද්‍රකාන්ති මහත්මිය KS දිසානායක මහතා චමිලා වරාතැන්න මහතා එච්.එම්. යසවති මැණිකේ මහත්මිය, කේ විතානගේ මහත්මිය, අනුලා කුමාරි මහත්මිය, වගේම එංගලන්තයේ පදිංචි චිත්‍රා පොල්ගම්පල මහත්මිය, විමල් රත්න සීලී මහත්මිය කැනාය විසින් ඒ සියලු දෙනාට උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීම සඳහා මේ උපනිත් සේවාය වගේම ඔවුන්ගේ සුජීවත්වන් සියලු දෙනාට නිවන් පිණිස අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය කුසල උපනිශ්‍රේ වේවා ඒ වගේම ඕන් නමින් මිය කිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඒ සඳහා දායකත්වය දක්වනවා ජයම්පති රණවීර මහතා මියගිය ප්‍රේමාවති රණවීර සහ පීඑච් රණවීර පියාට පින් අනුමෝදන් කිරීම ආරමුණු කරගනිමින් ඒ වගේම පී WM ධනංජලි විජේකෝන් මැනවිය මේ සඳහා දායකත් වෙනවා නිවනම උපනිශ්‍රේයයන අරමුණු පෙරදර කර ගැනීමෙන් ඒ වගේම මේ පින්කම සඳහා දායකත්වයේ දක්වන ඒ සියලු දෙනාටත් ඒ වගේම ධර්ම සාකච්ඡාව සංවිධානය කිරීමට මූලික වෙන කල්යාණ මිත්‍ර වූ සියලු දෙනාටත් ධර්ම සාකච්ඡාව සම්බන්ධ වෙන හා සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටත් අන්තර්ජාලය ඔස්සේ ධර්ම සාකච්ඡාව හා සම්බන්ධ වන සියලු දෙනාට මෙම ධර්මශාලා පරිශ්‍රය වෙන් කර දීමට මූලික වන තපල්ල ස්ථානාධිපතිතුමා ඇතුළු සියලු දෙනාට උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීම පිණිසම මේ මේ ධර්ම සාකච්ඡාවෙන් දැනතුණු උතුම් පුණ්‍ය කුසල ශක්තිය උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම සාකච්ඡාවේ නිමේ පින් අනුමෝදන් කරන සියලු පින්වතුන්ට පුණ්‍ය අනුමෝදනාව සඳහා දේක සුමන්ත ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා සියලු දෙනා තෙරුවන් සරණයි. හොඳයි උතුම් වූ ධම් සාකච්ඡාවක් ඉෂ්ට සිද්ධ කිරීමෙන් මේ මොහොතක් වූ අනිත්‍ය සංඥාව ගැන සාකච්ඡා කරනවා නම් ඒ මහත්ඵල මානිසංස ගැන දෙන වූ මහා කුසල් සම්භාරයක් රැස් කර ගන්නවා විශ්වාස කර ගන්නා ලෙස තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව ඒ අනිත්‍ය සංඥාව, අනත්ත් සංඥාව, අසුභ සංඥාව ආදීනෝ පහන විරාග නිරෝධ සබ්බ ලෝකේ අනිත්‍ය සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා ආනාපාන සතිය කියන උත්තරීතරම සංඥා මුල් කරගෙන ඒ නිවන් මඟ සාකච්ඡා කිරීමෙන් ලබාගත්තා මහත්ම ලබාගත්තා වූ කුසලයේ මහත්ඵලයි මහානිසංසයි. ඒ කුසල් සම්භාරය රැස් කරගත් මේ මොහොතේදී මේ උතුම් උදාම් සාකච්ඡාදා දම්පැන් පූජා කරපු සුළු දෙනාටමත් උදව් උපකාර කළ සුළු දෙනාටමත් වචනකින් හෝ වචන මාත්‍රයකින් උදව්වක් උපකාරයක් කරපු ඒ සුළු දෙනාටමත් ඒ වගේ මේ උතුම් උදාම් සාකච්ඡා පවත්වාගෙන යාම සඳහා වේසමාංශී කටයුතු කරන ඒ YouTube ඔස්සේ ශ්‍රවණය කිරීම සහ ලෝකවාසීන්ට ඉඩ ප්‍රස්තාව සලසා දෙන්නා වූ ඒ ගෝතම අරණේ සියලුම මේනින් වහන්සේලාවත් සිහිපත් කරනවා. ඒ වගේ මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා උදව් උපකාර කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාල්නි මාත්මියත්, ඒ වගේ ඒ ලාල්නි මාත්මියගේ ස්වාම පුෂාන්ත මහතාත්, ස්වාම පුරුෂයාත්, ඒ වගේ පාන්දුරේ පදිංචි මොරිස් මහතාත්, ඒ වගේම ඒ මහතාගේ පුතණුවන් වෙන ශ්‍යාම් මහතාත්, ඒ වගේම මල්කාන්ති මහත්මියත් ඒ සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ වගේම එංගලන්තයේ පදිංචි නිරෝෂා වැලිකල මහත්මියව සිහිපත් කරනවා. ඒ සියලු ලෝකවාසීන්ට මේ ආශ්‍රවණය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථා සලසා දුන්නා දුන්නු උදව් උපකාර කරු පිරිස හැටියට ඒ වගේම මේ උතුම් උදාම් සාකච්ඡා ඔබ සියලු දෙනාටම ශ්‍රවණය කිරීම සඳහා උදව් උපකාර කිරීම සඳහා ඒ සද්භාවයෙන් කටයුතු කර මේ තැපල් ස්ථානාධිපතිතුමා ඇතුළේ සේවක මහත්ම මහත්මීන් සියලුම මහත්ම මහත්මීන් සියලු දෙනාම සිහිපත් කරනවා ඒ වගේ දම්පැන් පූජා කරපු සියලුම දෙනාම සිහිපත් කරගෙන වචනයකින් වචන මාත්‍රයෙන් සිහිපත් කරගෙන උදව් කරපු සියලු දෙනාම සිහිපත් කරගෙන මිල මුදලකින් හෝ ශ්‍රම කඳුලකින් හෝ උදව්වක් උපකාරයක් කළ යම් කිසි නම් ඒ සිළු දෙනාම සිහිපත් කරගෙන ඔබ නම් මේ පරිලෝකීය පරදත් ඔබේ ජීවීන් කොටසේ මේ මොහොතේදී පින්බරත යමෙක් සිටිනම් ඒ අයව සිහිපත් කර ඒ සියලු උදෙසාම උතුම් වූ පුණ්‍ය ශක්තියක් වීදවන බලාපොරොත්තු වෙන අලේබෝන් ආදේශයෙන් අමෝයෙන් චිත්ත ප්‍රසාදයෙන් යුතුව සියලු දෙනාම තුන් වතාවක් සාදුකාරයක් දෙන්නේ මේ උතුම් මුදාන් සා සම්බන්ධෙච්ච දේව කොට්ටාශ බ්‍රහ්ම කොට්ටාශ නැත්නම් මේ කොට්ටාශ කරා මේ ජනර ගන්නා දුකසල අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා උන්නාන්සේලා පතන්නා බෝධිත්තර බෝධි උතුම් මුනියන් සාක්ෂාත් කරගෙන යනා ගමනේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය වබන ආරෂ්ඨාංගී මාර්ගය පූර්ණේ කරගෙන සතර බල ලැබී ධානා බල ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසල පුණ්‍යයක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුනියන් සරසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සියලුම සතර ගම්දුලින් ගවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයි ඒ වගේ අද දිනේ මේ උතුම් උදාම් සාකච්ඡාව කරගෙන යාම සඳහා උදව් උපකාර කළ සිළු දෙනාටමත් දම්පැන් පූජා කළ සිළු දෙනාටමත් ඊට වචනකින් වචන මාත්‍රෙන් උදව්වක් උපකාරයක් කළ සිළු දෙනාටමත් ශ්‍රම කඳුලකින් හෝ මිල මුදලකින් උදව් උපකාර සිළු දෙනාටමත් මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා ලෝකවාසීන්ට ශ්‍රවණය කිරීම සඳහා උදව් උපකාර කළ සිළු දෙනාම සිහිපත් කරගෙන ඒ සියලු උදෙසාම මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දෙනාකරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා. ඒ අතරින් ධර්මාභිධි ලබාගත් කෙනෙක් නම් තව තවත් ධර්මාභිධි ලබාගෙන ප්‍රඥා බුදුන්පත්ති. ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවයෙන් වටාගෙන වස්තුකාම් ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහීන කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගික සංයෝන්දන් ප්‍රහීන උත්තරීතර අරියත් භාවයටත් පත්වීම සඳහා කාමයන්ගෙන් එන අකුසල දාමෙන් එන සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම අධ්‍යානයේ ද්විතීක අධ්‍යානයේ තෘතීක අධ්‍යානයේ චතුර්ථ ධානාපලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් ඒ වගේම ධර්ම අවබෝධය ලබා ගන්න ඔය කෙච්ච අඩුපාඩුවක් සිදු යම් කිසි කෙනෙක් සිටිනම් ඒ අය තව දුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපට්ටි අංග තුලින් ආස්වාදී ආදීනෝ නිස්සරණ තත්ත්වයේ දැනගෙන සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පහගොත් උත්තරීතර සම්මාදිට්ඨියටපත් වී සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ග පූර්ණ කරන ධ්‍යාන බලද පූර්ණ කරන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමවත් මේ කුසල උපනිෂ්ඨයක් වේවා හේතු වාසනා වේවා උතුම් මුනින් සනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සියලුම සසරේ ගනුදෙනුවක් තියෙන නම් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා ඒ වගේ සංසාරේ යම් කිසි සසර සසරේ යම් කිසි අකුසල ධර්මයක් තියෙන නම් මේ පුණ්‍ය ශක්තියෙන් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක් ඒ වගේ ඒ වගේ අප පෙන්නේ අනන්ත සංසාර ගමනේදී අපගෙන් අවඩක් අසාධාරණයක් හිංගයක් හිංසා කරදා ප්‍රමාද දෝෂයක් සිදු සත්ත්ව කොටාස කුමනක් දෙක කුමනාරින් සැරිසරි සිටියත් ඒ අය කරාද මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා ඒ අතරින් දුකිත බාහින සත්ත්ව කොටාස මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සුගතිගාමි වේවා සුගතිගාමි තුම් මනුස්සත් අයලා තුම් සද්ධර්ම ශ්‍රේණියට අවස්ථාව ලබාගෙන චතුරාර්ය සත්‍ය ඔබන ආරෂ්ඨාංගික මාර්ගය පූර්ණේ කරගෙන සතරඵල ලැබී ධානාඵල ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසලයේ ප්‍රතිශක්තියක් වේවා හේතු ආවාසනාව වේවා උතුම් මුනින සනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සතර ගම්දුලින් ගාදමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරය. ඒ වගේ අද දිනේ මේ උතුම් උදාම් සාකච්ඡා සඳහා සහ සම්බන්ධ වෙච්ච සිළු දෙනාටමත් ඒ වගේම මේ උතුම් උදාම් සාකච්ඡා සඳහා YouTube ඔස්සේ සහ සම්බන්ධ වූ සිළු දෙනාටමත් මේ විශ්වයේ කොහේ සිට ඕ මේ උතුම් උදාම් සාකච්ඡා මේ මොහොතේ ශ්‍රවණය කරපු යමෙක් ඇද්ද? ඒ සියල අය උදෙසාම මේ ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා. මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා. මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඔබලා අතරින් ධර්ම අවබෝධය ලබාගත් කෙනෙක් ඉන්නවනම් තව තවත් ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවයෙන් වටහාගෙන වස්තුකාම් ප්‍රේණ කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රේණ කර උත්තරීතර රාගාමී ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රේණ උත්තරීතර අරියත් භාවයටත් පත් වීම සඳහා කාමයන්ගෙන් එන අකුසල දාමෙන් එන සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම ධානය, ဒုတိ යික ධානය, තෘතියික ධානය, චතුර්ථ ධාන ඵල පූර්ණ කරගෙන යමාමාන නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීම සඳහා උද්‍යව ඥානෙ පාර ත්‍රිවිද්‍යාව වඩමින් යාසවක්ඛ්‍ය ඥානෙන් සීලු කෙලෙස් ප්‍රහීණ කර ගැනීමත් මේ පුණ්‍ය ශක්තිය ඒ සීල දනාකාරාම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඒ වගේම ඔබලා අතරින් ධර්ම අවබෝධය ලබාගෙන නොයෙක් යම් කිසි අඩුපාඩුවක් සුජීවිත යම් කිසි කෙනෙක් තවදුරටත් සිටිනම් කල්යාණ මිත සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම් පටිපදා කියන සතර සෝතාපට්ටි අංග තුලින් ඒ ආස්වාදේ ආදීන නිස්සරණේ තත්වයේ දෙන සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පහගොත් උත්තරීතර සම්මාදිට්ඨියටපත්ති සෝවාන් පල්ලාභි උත්තම උත්තමාවියම් බඩපත් වේවා සකදාගාමි පල්ලාභි උත්තම උත්තමාවියම් බඩපත් වේවා අනාගාමී පල්ලාභි උත්තම උත්තමාවියම් බඩපත් වේවා ආරියප්පලලාභි උත්තම උත්තමාවියම් බඩපත් වේවා ඊට අවශ්‍ය කරන්නා දයන් පළද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කරගෙන මේ අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය ඔබ සුළු දෙනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා පටිච්ච සමුප්පන්නව හටගන්නා මේ දුක්ඛ ස්කන්ධයේ අසාරත්වය මොහොතක් මොහොතක් පාසා වැටෙයි අනිච්චතාවයම වැටෙයි දුක්ඛතාවයම වැටෙයි අනත්තතාවයෙන් වැටි අසුබතාවයෙන් වැටි ඒ සංසාර රෝගේ නිමා කිරීම සඳහා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන ඒ පහාන සංඥාව තව තවත් වර්ධනය වී විරාග සංඥාව තව තවත් වර්ධනය වී නිරෝධ සංඥාව තව තවත් වර්ධනය වී සබ්බ ලෝකේ අනබිරත සංඥාව වැඩි සබ්බ සංකාරම අනිත්‍ය ලෙස දැනගෙන ඒ ඇසුරු කළ යුතු දේ ඇසුරු කරගෙන පහ කළ යුතු දේ පහ කරගෙන විතරාගී විතමෝහි විතදෝසී ඇසුරු කිරීමටත් රාගදේශ මොහ පහින කර ගැනීමටත් ඔබ සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය ඔබ සියලු දෙනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මේ පුණ්‍ය ශක්තියෙන් සංසාරයන් කිසකුල දැන නැතිනම් ගෙවා දමා නිදාස් වෙත්තා නිදාස් වෙත්තා නිදාස් වෙත්තා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කියලා තුන් වතාවක් සාදුකාරයෙන්. ඒ වගේ මේ මොහොතේ පරදත්ත උපජීවීන්ය කියන කොටසෙන් මේ මොහොතේ පින් බලාපතන සත්ත්ව කොට්ටාශයක් පැමිණ සිටීද ඥාති සම්බන්ධකම් උඩ ඒ අයට මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ ඉන්න ස්ථානයේ සිටම මේ පුණ්‍ය ශක්තිය චිත්ත ප්‍රසාදයෙන් යුතුව ඒ සිළු දිනාටම ඒ දුක්ඛ ස්කන්ධයෙන් මිදීම සඳහා මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දිනාටම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ශක්තියන් අනුමෝදන් ඒ සුගතිගාමි වෙත්වා සුගතිගාමි වෙත්වා සුගතිගාමි වෙත්වා ඒ සුගතිගාමී උතුම් manussත්ය උතුම් සද්ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලබා ගැනීම සඳහා ඒ දස පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් ඒ දස කුසලයේ නොයෙදෙමින් ඒ දස පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් කාමයේ ආදීනවන් එක්කම ආනිසංස වටහා ගනිමින් ඒ සංසාර රෝගේ නිමා කර ගැනීමත් මේ භව රෝගේ නිමා කර ගැනීමත් එයට තියෙනා වූ ඒ යථාර්ථ අවබෝධය ලබා ගැනීම සඳහාම කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසී සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාවම පසුබිම සැකසී ඒ සැකසීම සඳහා ඒ ප්‍රත්‍යපහසුකම්ම සැකසේවා ප්‍රත්‍යපහසුකම්ම සැකසේවා ප්‍රත්‍යපහසුකම්ම සැකසේවා ඒ ප්‍රත්‍යපහසුකම් සෙවි උතුම් වූ නියම්මක සාක්ෂාත් කර ගැනීමටත් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඊ සංසාරයේ සින්නා සියලුම අකුසල ධර්ම ගේ වාදමා නිදාස් එත්වා නිදාස් එත්වා නිදාස් එත්වා ඒ වගේම සංසාරයේ යම් කිසි සසර ගනුදෙනුවක් තියෙනවා නම් මේ පුණ්‍ය ශක්තියෙන් ඒ සුළු දනාම අනුමෝදන් වී ඒ සසර ගනුදෙනුව මේ මොහොතේම ගෙවා නිම වෙත්වා නිම වෙත්වා නිම වෙත්වා එසේම් වෙත්වා එසේම් වෙත්වා එසේම් වෙත්වා කියලා තුන් වතාවක් සාදු පාරමී. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලණ්ඩක්කන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලණ්ඩක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලණ්ඩක්කන්තු මම් පරන්ති. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු යං කින්ද්‍රතන ලෝකේ විජ්ජති විවිධා පුතු රතනම් බුද්ධ සමන්නත්ති රතනම් ධම්ම සමන්නත්ති රතනම් සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ සියලු ලෝක සියලු සත්වයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවී සනසෙත්වා සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි